සම්ප්‍රාප්ත වෙලා තියෙන්නේ. සතිವಾರයේ මුල් කොටස පනද පුරුදු පරිදි ප්‍රශ්න විචාරාත්මක වැඩ පිළිවෙලක් වශයෙන් මේ පටන් අරගන්නේ ඒ ප්‍රශ්න ඉවරනට පස්සේ අපි සංවිධායක මණ්ඩලයට මයික්‍රොෆෝනේ බාර දෙනවා. ඉතින් අපි පුරුදු පරිදි ලිඛිත ප්‍රශ්න සභාගත කරන විදිහට අපි විජේ මහත්මයාගේ ඉල්ලා සිටිමු. අවසරයි ස්වාමීන් වහන්ස අද ප්‍රශ්න 20ක් තියෙනවා 20න් 6ක් භාවනා පිළිබඳ ප්‍රශ්න ඉතුරු 14 පොදු ධර්ම කරුණු පිළිබඳ ප්‍රශ්න මම ඉස්සෙල්ලා භාවනා පිළිබඳ ප්‍රශ්න ටික ඉදිරිපත් කරනවා ගරු ස්වාමීන් වහන්ස පරියංක භාවනාවේදී ආනාපාන හුස්මට සතිය යොදා මුල මැද හා අග සිටින විට සිතද ආස්වාස හුස්ම දිගේ වරහන් ඇතුලේ හුස්ම අවසන් වන තුරුම ඉහළට යනවාසේ හා ප්‍රස්වාස හුස්ම දිගේ නැවත පහළට ගමන් කරනවාසේ දැනේ. මේ නිවැරදි මාර්ගයේද කියා උපදෙස් දෙනමින් ඉල්ලමි. මේ ක්‍රමය වෙනස් කර හුස්ම වදින ස්ථානය වන නාසිකා අගට සතිය යොදා හුස්ම බලා සිටියත් බොහෝ අවස්ථාවල මුලින් සඳහන් කළ ආකාරයට සිත හුස්ම දිගේ ඉහළට පහළට යනවාසේ දැනේ. භාවනාව විශේෂයෙන්ම සතිය දිනු කර ගැනීමට උපදෙස් පතමි. ත්වන් සරණයි. ඉතින් ඒ විදිහට තමන් එක තැනක ඉඳ කිව්වට හිත තමන්ගේ මන අපිට තැන් තැන් වලට යනවා වගේ කියන එක සිද්ධ වෙනවා නම් ඒක තමන්ගේ මන අපෙන් නෙවෙයි තමන්ගේ චේතනාවෙන් නෙවෙයි තමන්ගේ මේ මෙහෙවිකෙන් නෙවෙයි නම් ඒක කිසිම ප්‍රශ්නයක් නෑ ඒක දැනගන්න විතරයි තියෙන්නේ. එයාට ඕන තරමක් යන්න දෙන්න. ඒත් නමුත් එයා තමන්ගේ විශේෂේෂ්ඨය ඇතුළේනේ හැසිරෙන්නේ. ඉතින් ඒ නිසා මේ එකතරේ එහෙම හරියටම කුණ්‍ය කියලා එක තන හිර කරන්න යන්න එපා. හිත ඇවිදිනවා. ඒකට ඇවිදින්නේ උඩුකය ඇතුලේනේ. ඒකට කය ඇතුලේනේ සතිය තියෙනවානේ. අන්න ඒකට සතුටු වෙච්ච ගමන් හිත තැම්පත් වෙන්න පටන් ගන්නවා. නැත්නම් හිත කීකරු වෙන්න පටන් ගන්නවා. එයා ඇවිස්සෙන්න තියෙන එකම දේ තමයි විරුද්ධව නැගී සිටීම. ප්‍රතික්‍රියා කිරීම. එහෙම නැත්නම් මේක ආණ්ඩුමට්ටු කරන්න ගිය ගමන් හිතක් ආදිනවා. දැන් ඔය තියෙනක හොඳයි කියලා පටන් ගත්තාම යාට වෙන්න තියෙන එකයි කීකරු වෙන එක විතරයි. ගෞරවනීය ස්වාමීන් වහන්ස පසුගිය දින 8 තුලදී මා ලබාගත් අධ්‍යක්ෂයෙන් තුලින් මා පරිණාමයට පත්ව වාසේ පෙර දින රාත්‍රියේ සූත්‍ර දේශනා අවසානයේ ගැළූ සතුට කඳුළු සමග හැඟින කොතරම් ප්‍රඥාවන්ත ශාස්ත්‍රඥ වහන්සේ නමකගේ ශාසනයකද මම සරණ ගොස් ඇත්තේ දෙයත් මා යත්හා මම සසරේ කොතරම් කුසල් සිදු කොට මේ භවයේ ලබා මේ චිත්තක්ෂණේ විදීමට සිංහල බෞද්ධයෙක් ලෙස ඉපදී බොහාසේ වැනි ආර්යයන් වහන්සේ කෙනෙකු යටතේ දින 8ක් මව්පසින් මෙවන් බටහිර රටක පදිංචි මාහට අතිපාරිශුද්ධ සද්ධර්මයේ ශ්‍රවණය කිරීමට හා අධ්‍යක්ෂ ලැබීමට ලැබීම ගැන අතිමහත් ප්‍රබෝධයට පත්ු නෙමි. මින් ඉදිරියට වීරිය යොදා සතිය දිනු කිරීමට ඊටාගත් ගතිමි. මේ හා සම්බන්ධ ප්‍රශ්න කිහිපයකට ඔබ වහන්සේගෙන් පිළිතුරු අපේක්ෂා කරමි. ඊට ප්‍රථම බෝහාසයට මෙම සද්ධර්මයේ ප්‍රචාරය කිරීමේ කාර්ය තවදුරටත් කරගෙන යාමටත් නිදුක් නිරෝගී භාවය හා දීර්ඝායුෂ ලැබේවා. සියම් සංවිධායක මණ්ඩලයට මේට සහභාගී යෝගාවචරයන්ට හා විශ්වයේ සිටින සියලුම ජීවීන්ට චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා. ප්‍රශ්න මෙය බදාදා යොමු කළ ප්‍රශ්නය වූ ආස්වාස ප්‍රස්වාසයේ සිහින් වී ගොස් හිස උඩුකය කඩා වැටි යලිත් හිස විසරවීම පිළිබඳව ඔබ වහන්සේ දුන් කමඨාන සම්බන්ධවයි. මේ අද දින මම දහවතාවක් පමණ වූ බව නිරීක්ෂණය කළෙමි. වරහන් ඇතුළේ පැයක් තුල ඔබ වහන්සේ දේශනා කළ පරිදි ශ්‍රද්ධාවෙන් යුතුව දිගටම මම මෙසේ වැඩිම කොපමණ කාලයක් කුමන අවස්ථාව වනතුරු කළ යුතුදයි පහදා දෙනු මැනවි. ඒකේ දෙවෙනි කොටස ආධුනිකයෙකු වශයෙන් ඉදිරියට මෙසේ ආර්ය පරිශ්‍රණ ඉදිරියට දිනපතා කිරීමට බලාපොරොත්තු වෙමි. දවසට උදේ පැය භාගයක් සක්මන් භාවනාවද, පැය භාගයක් පරයන්ක පරයන්කේ ආනාපාන සතියද ආ දවස මුළුල්ලේම සතිය පවත්වා ගැනීමට දදහස් කරමි. මේ ප්‍රමාණවත් වේද. එසේම දවස මුළුල්ලේ සතිය පැවැත්වීමට කමඨහනක් ලබා දෙනු මැනවි. ත්‍රිවංශ සරණයි. ඒකදී අර මුල් කොටසේ තියෙන විදිහට ඉසකෙලින් කියලා කරන භාවනාව ඊට කඩා වැටලා තියෙන භාවනාව කියලා දෙකකට අපි බෙදුවොත් කියන්න හදන විදිහට නැත්නම් හොඳ කෙලින් කරන ඒ බව දන්නවා මේ කඩා වැටලා තියෙන ඒ බව දන්න දෙකටම සමාන හිතක් වෙනකම් භාවනා කරන්න කඩා වැටුණත් එකයි කෙලි තිබ්බත් එකයි මේ දෙකම මගේ නෙමෙයි ඒක දකීමේ නිරීක්ෂණය කිරීමේ අයිති විතරයි මට තියෙන්නේ ඒ පිළිබඳව නොසලන මනස ආවට පස්සේ තෙලෙන් බැද්දත් කොබෙයියා, කිරෙන් බැද්දත් කොබෙයියා, තෙලෙන් බැද්දත් කිරෙන් බැද්දත් කොබෙයියා වල කොබෙයියා. ඒක ප්‍රශ්න කාණ්ඩ දෙන්නේ. එච්චර ඔගේ ඔය දෙන තියෙන උත්තරේ ඒකයි. ඊට පස්සේ කේටි දවසේ මෙච්චර වෙලාවක් සතුටුමත් ඉන්නවා. සතිය සඳහා ආරමුණ කියලා කියන්නේ ඉරියව්ව තමයි. ඒ නිසා පරියංක භාවනාවේදී මේ ඉරියව්ව හඳුල්ලා දෙන්න හදන්නේ ඒක දුර ගමනක් කරනවා. පරියංක භාවනාවේ හඳුල්ලා දෙන ආනාපානය පරියංකෙත් විනාඩි 10කින් 15කින් නැති වෙනවා. ඒක බොහොම තාක්ෂණික බව හැබෑව ගැඹුරකට ඒකාත්මී භාවයකට ඒකෝදි භාවයකට එහෙම නැත්නම් එකඟතාවයකට ගෙනිච්චට නොබෝ වෙලාකේදී යනවා ඉරියව්ව කියන එක සක්මනටත් යනවා එදිනදා වැඩවලටත් යනවා සමහර අර සක්මනේ පරියන්කේ ආනපානේ වගේ එදිනදා වැඩ කරනකොට සමහරු චේතනාව බලන්න කියනවා මම මේ කරන්නේ පිගානක් හොදන එක. මං කරන්නේ ඉස්සරහට යන එක මං කරන්නේ පස්සට යන කියලා චේතනාව බලන්න පුළුවන්. ඒක අර ආනපාන වගේ බොහොම තාක්ෂණික කාරණාවක්. ඔය දල වශයෙන් තමයි ඉරියව්ව දන්නවනම් ප්‍රමාණවත් වෙනවා. ඒ වගේ දෙයකට තමයි අපිට දීර්ඝ කාණුව එකඟතාවයට පළ කරන්නේ. ගෞරවනීය ස්වාමින් වහන්සේ ඔබ වහන්සේගේ උපදෙස් පරිදි භාවනාව දිගටම කරගෙන ගියමි. භාවනාවේදී සක්මනේදී ඉන්පසුව සිදු කරන සෑම ක්‍රියාකාරකමකදී වරහන් ඇතුලේ ආහාර ගන්නා විට, නිදා ගන්නා විට, ඇඳුම් අඳිනා විට ආදී සතියෙන් යුතුවම කරන්නට වග බලා ගතිමි. සමහර භාවනා නොකරන අවස්ථාවලදී සිතුවිලි ඔහේ ගලා ගිය අවස්ථාද තිබේ. මොහොතකින් වාගේ සිත පිටගොස් ඇති බවද දැනගතිමි. එක් දිනක පරයන්කෙහි වාඩි වූ මට හිස තුල ටෝනාඩෝ එකක් කරකැවෙනවා මෙන් වහා ප්‍රබල පීඩනයක් ඇතිවිය. ඉන්පසු මහා ගිනි කඳකින් රෝදී ගඟක් හිස මත සිට පහළට වැටෙන්නාක් මෙන් දැඩි උණුසුමක් දැනුනි. දහදිය ඉහින් කනින් වැగిරෙන්නාක් මෙන්ද හෘදේ වස්තුව වේගයෙන් පියාසර කරන්නට හදන පක්ෂියෙකුත් අටුසලන්නාක් මෙන් වේගයෙන් සැලිනි. ඒ ටික වේලාවක් පැවතුන නිසා කුමක් වන්නට යන්නේ දැයි බලා සිටිමි. එම තත්ත්වය එසේම පැවතුන අතර මුළු ශරීරයේ පුරාම දැඩි වෙහෙස කර බවක් ඇති වන්නාක් මෙන් නිසා සිත මූල කර්මස්ථානයේ වෙත යොමු කෙරුවෙමි. හෘදේ වස්තුව ගැස්ම අඩු නො වූ අතර හිස මත තැබූ පීඩණය නම් බිම තැබුවාක් මෙන් දැනුනි. ඊළඟ දිනේ පරයන්කයට යාමට පෙර හොඳින් සක්මන් කර පරයන්කයට වාඩි වුනිමි. සතිය හොඳින් පිහිටා තිබුණි. මුන් නොබෝ වේලාවකින් හිස උණු වෙන්නාක් මෙන් ගතිය දැනුනි. මා එදෙස බලා සිටියෙමි. එම උණුසුම් ගතිය බඩ දිහාට ක්‍රම ක්‍රමයෙන් පහළට ගලාගෙන එන බව දැනුනි. ඉන්පසු හිස මතින් සීතල ජලය වත් කරන්නාක් මෙන් දැනුනි. ශරීරයේ සිසුල් වූාට පසු නැවත මූල කර්මස්ථානයට පැමිණියේය. ඊළඟ පරියංකයටද හොඳින් සක්මන් කර පරියංකයට වාඩි වූ පසු එවැනි අවස්ථා දෙක තුනක් දැකගත හැකි විය. ආපසු මූල කර්මස්ථානයට පැමිණීමෙන් හොඳින් සිහිය පැවතුන බව දන්වමි. එක සහ දෙක දින දැනගත් එම සිද්ධීන් පහදා දුන මැනව පූර්ණ කාලීනව මෙසේ දින 8ක භාවනා වැඩමුළුකට සහභාගී වූ පළමු අවස්ථාවයි. දින සිව් දින වශයෙන් නොයෙකුත් භාවනාවට සහභාගී වී ඇති නමුත් ඒ අවසානයේ සිටේ තව යම් දෙයක අඩුවක් ඇති බව එය සොයාගත් බව දැනී ඇත. අද භාවනාව අවසානයේ සිටට එබී බැලුව විට ඒ අඩු දෙය ලැබුණ බවත් එයින් පුරවා ගත යුතුය යන අදහසක් සිටට පැන නැගුණේය. ඒ අනිකක් නො සතියම බව වැටහුණි. නැවත කලය රචරච ගාන එකක් නැත. එය පුරවා ගැනීමට විහිස ගනිමි. මෙල්බන් පුරවැසියට වැඩම කළ අපගේ ගුරුදේවයන් වහන්සේ ඔබ වහන්සේ වචනේ පරිසමාප්ත ආර්ථයෙන්ම බුදු පුත්‍රයන් වහන්සේ නමක්ය. ඔබ වහන්සේට මම වැඳ නමස්කාර කරමි. අපගේ නමස්කාරය වේවා. සාදු සාදු සාදු. ඔබ වහන්සේගේ මෙම වැඩ වැඩට වැඩට කරවීමට අපේ කාරුණික සංවිධායක මණ්ඩලයේ මහත් මහත්මින්ගේ වැඩ කොටස දිහා බැලුවාම ඒ උතුම් ක්‍රියාවක් වාපෙනේ ඔවුන්ගේ ඔබද සහයෝගයේ ඉතා ආගේ කොට සලකමින් අප සැමට මේ උතුම් ගෞතම බෞද්ධ ශාසනයේ නිවන් අවබෝධ කර ගැනීමට අති ගෞරවනීය සාමිපාදයන් වහන්සේ පින්වා දුන් උපදේශයන්ට උපකාර වේවා. ත්වන් සරණයි. ඒකදී අර අහන ප්‍රශ්න දෙකේදී කාරණා දෙකක් මතක් කරන්න ඕනේ. මේ අරමුණ සාක්ෂාත් වෙච්ච ගමන් මේ ධාතු මනසිකාරය කොහෙන් හරි පෙන්නනවා. ඒක රත් කරනවා, ඒක සීතල කරනවා, ඒක අඹරනවා, ඒක බර හැල්ලු ගති පෙන්නනවා. ඒ ධාතු මනසිකාරය එනකොට ලොකු සාංශ කියලා තියෙන්නේ ඒ ධාතුන් කතා කරන භාෂාව තමයි මේක. අම්බරණ ගතිය આવොත් දැනගන්නේ වායෝ ධාතු ඇවිල්ලා තියෙන්නේ. උණුසුම් තීතල આવොත් තේජෝ ධාතු ඇවිල්ලා තියෙන්නේ. බර හැල්ලු ගතිය આવොත් පඨවි ධාතු ඇවිල්ලා තියෙන්නේ. වැగిරෙන පිටු කරන ගතිය આવොත් ආපෝ ධාතුව කතා කරවිලා තියෙන කියලා කතා කරන්න යෝගාවචර දැනගන්න ඕනේ. ඒ ධාතුන් ඇවිල්ලා ඇඩ්‍රස් කාඩ් එක වෙන්නන්නේ නැහැ. මේ වායෝ ධාතුව ආවා මම membership එක දෙන්න කියන්නේ නැහැ. එයාගේ ගති. ඒක දකින්න බැරි මේ කටන ලියන ඔළුවේ උනාඩ එකක් වෙනවා කියන මේ ඇඟේ කැලිත් එක පටලවා ගන්න නිසා. ඒ නිසා ඒවා දකින්නට ඒවා භාව වශයෙන්, ගති වශයෙන්, ස්වභාව වශයෙන් දකින්න කැළඹෙන ගතිය මිස ඔළුව කැළඹෙනව නෙවෙයි. උණුසුම් ගතිය මිසක් අපපුරක් වෙනව නෙවෙයි. අර කෑලි හේතු කරපු ගමන් තමයි ආවේග ගන්නක වෙන්නේ. එතකොට අපි ආතතිගත වෙනවා. පුරුදු වෙනකොට පුරුදු වෙනකොට මේවා ස්වභාව බව, ගති බව, භාව බව දැකගත්තොත් ඒක විශ්වගත භාෂාවක් බවට පත් වෙනවා. මේ ලෝකේ හැම වෙලාවෙම පඩ විධාතේ වායෝ ධාතුවේ තේජෝ ධාතුවේ කම්පන චංචල තියෙනවා. මේ ඇතුලේ වෙන ටික මගේ කියා ගන්නවා. පිට වෙන එක මම නෙමෙයි කියන්නේ. දැන් ඇතුළ වෙන එක විතරයි ආවේගෙ ඉන්නේ. පිට කොච්චර රොනාඩෝ ආවත් අපිට ප්‍රශ්න නැහැ. අපිට තියෙන්නේ මේ කයට දාගත්ත ගමන් තමයි. ඒ නිසා මේ ධාතු ගුණ අපිට බලන්න බැරි. මෙවුවා මේ ශරීර කොටස් වලට කිට්ටු කරගන්න තරමටම ශරීරය අතාරින්න බෑ. දෙක ඒවා ಗುಣ වශයෙන් ධාතු වශයෙන් භාව වශයෙන් ස්වභාව වශයෙන් ගති වශයෙන් දකින්න පුළුවන් නම් ඒ කෙනාට මේ ඕනම ගහක් කෙල්ලෙනකොට ඕනම ගිනි ගන්නක් උතුරනකොට එයාට තේරෙන්න පටන් ගන්නවා මේ ධාතුන් දන්නේ නැහැ මම මේ ක්‍රියාත්මක වෙන්නේ ගෑනුවකද පිරිමියකද පණතිනෙකද නැද්ද දන්නේ නැහැ අපි තමයි ඒවට පටලවාගෙන ආවේග දැනක් කරගන්නේ නිසා ඒ ධාතු ගුණ එනකොට හඳුනා ගන්න එක වැදගත් ඒව පේන්නේ ඇඟේ තමයි හැබැයි පුළුවන් තරම් ඒක ඒක පැත්තක තියලා ඒ භාව ලක්ෂණ තද වෙන බව තද වෙන ස්වභාවය තද වෙන ගතිය වශයෙන් බලන්න කියනවා මෙනෙහි කරන්නත් එපා කියනවා. එතකොට කොයි වෙලාවෙත් ඉතින් ධාතු කිව්වොත් වෙනස් වීම තමයි. ඉතින් මේ තරම් මේ ධාතුන් වෙනස් වීම පෙන්වන්න දඟලද්දී අපි කොච්චර මේ නොවෙනස් වෙන ගතිය හිතේ දාගන්න හදනවද? අපි කොච්චරක් නිත්‍ය ලක්ෂණ දාගන්න හදනවද? ඉතින් ලොකු සංකේ ලියලා තියෙනවා මෙච්චර ලස්සන මේ ධාතුන් මුරගා කියද්දී මම විශ්වාස කරන්න එපා මම උඹට නෙමෙයි කාටත් එකයි මෙහෙම කියලා තියෙද්දිත් අපි මේ ධාතු මගේ ඔළුව කරකවනවා. නලිය කට නලියනවා, බඩ නලියනවා කියලා ඒවා මගේ කරගන්නවා. ඒක කරගන්න ගැට කරගන්න බෑ. මොකද මේ ධාතුන් ක්‍රියාත්මක වෙන්නේ මට ඕනවට නෙවෙයි. ඒ කාරණා දෙක මතක් කරගත්තා නම් මේක නැවත නැවත එන්න දෙන්න. ඒක ධාතු වශයෙන් භාව වශයෙන් බලන්න. ඒ වගේම ධාතු ධාතු වශයෙන් බුහතම් බුහතතෝ පස්සත කියන විදිහට බලන්න පටන් ගත්තොත් මේ ශරීරය අපිට හම්බෙලා තියෙන ඕකට තමයි. ඒක නොබලන හැම වෙලාවෙම ශරීරය වැරදියට පාවිච්චි කරනවා. ඒක දකින්න වෙලාව විතරයි අපි මේ මනුෂ්‍ය ශරීරයෙන් වැඩ ගන්න කියලා හිතන්න පුළුවන්. ගෞරවනීය ස්වාමීන් වහන්ස භාවනා කිරීමේදී ආස්වාසය හා ප්‍රස්වාසය බැලීම සඳහා බොහෝ විට මා සිත තබනුයේ නාස්පුර අතරය. එහිදී දැක ගැනීමට නොහැකි වුවොත් පමණක් උදරයේ පිම්බීම හැකිලිම අවධානය යොමු කරමි. දවස් කිහිපයකට පෙර ආශ්වාසය සහ ප්‍රශ්වාසය අවධානය කිරීමේ අවධානයේදී සිටීමේදී මා ආශ්වාස සහ ප්‍රශ්වාස කරනුයේ වම් නාස් කුහරෙන් පමණක් බව දිටිමි. ඉන් දින දෙකකට පසු ආශ්වාසය සහ ප්‍රශ්වාසය කරනුයේ දකුණු නාස් කුහරෙන් පමණක් බව දිටිමි. එක් නාස් කුහරයකින් හුස්ම ගැනීම සහ පිටවීම මට ගැටලුවක් නොවේ. එහෙත් එසේ වන්නේ ඇයිදැයි එක් නහස් කුවරයකින් පමණක් උස්ම ගැනීමට වන්නේ ඇයිදයි මහත් කුතුහලයකි. සියලු දෙනාටම දැනගැනීම පිණිස මේ ප්‍රශ්නය ඇසීමට සිටිනි. කරුණාවෙන් පහදා දෙන්න. භාවනාව සම්බන්ධ ජීවිතයේ කිසිදු දවසක ආසා නැති අලුත් කරුණු මම මේ වැඩසටහනේ ඉගෙන ගත්ෙමි. අලුත් භාවනා අධ්‍යක්ීම් සමග භාවනාව සාමාන්‍ය ජීවිතයේ වැඩි දියුණු කිරීමට මහත් වීරියක් අදිෂ්ඨානයක් ඇති වුණි. අතිගෞරවනීය ස්වාමින් වහන්සේ ගුරුවරයාණෙනි ඔබ වහන්සේට මා අනන්ත අප්‍රමාණ පින් දුන්නෙමි. දින 8ක භාවනා වැඩසටහනේ අපරස් කර ගන්නා වූ සියලුම කුසලයන් ඔබ වහන්සේට දනුමෝදන් කරමි. ඒ කුසල් ශක්තිය බලෙන් ඔබ වහන්සේගේ සසර ගමන කෙටි කර ගැනීම සඳහා උපකාරයක්ම වේවා. මේකේ ජීවිතේ ආසා නැති දේවල් අහන්න හම්බුණා කියලා කියන්නේ මේ කියවන එක්කනට වැරදිලා. ජීවිතේ ආසා නැති දේවල් අහුවයි කියවනම් ගුරුවරයාට නම්බුවක්. ආසා නැති දේවල් ගොඩක් හම්බුණා අහන්න හම්බුණා කියලා ලියා කියන්නේ. ඒ විජේ මහත්තයා අන්න ඉස්සලා තරහ වෙන්න හදන්නේ මම හිතේ. තව ටිකක් තියෙනවා ඒක ඉවර නෑ. ඒක තවත් වරද්දයි දන්නේ. ධර්ම සාකච්ඡාවලදී මා පැන නැගුණු බොහෝ ප්‍රශ්න මට පැන නැගුණු බොහෝ ප්‍රශ්න ඒ මාර්ගයෙන් විසඳුන් බව සතුටින් දන්වමි. මා සමග මේ වැඩමුළුවට සහභාගී වූ සියලු දෙනාටම මා කළ සියලු කුසල කර්මයන් හේතු කොටගෙන ඔවුන්ද ප්‍රාර්ථනා කරනා වූ ඒ උතුම් නිවන සාක්ෂාත් වේවායි මම ප්‍රාර්ථනා කරමි. මේ පැමිණි දාසිට අපට උදව් උපකාර කළ කාර්ය මණ්ඩලය අපට වචනෙන් කියව නොහැකි ලෙස අපට භාවනාව කිසිදා අවහරයකින් අපහසුතාවකින් තොරව කරගෙන යාමට ඉඩ දුනි. ඒ මට හැඟුණේ දුර ගමනක දෙමව්පියන් සමග ගිය විට දෙමව්පියන් කිසිදු අඩුපාඩුවකින් තොරව දරුවන් බලා ගන්නා ආකාරයෙනි. නොඅඩුව අප වෙනුවෙන් කළ උපකාර වලට ඔවුන් සියලු දෙනාටම මේ සසර ගමන වහවහ නිමුත් කර ලබා ගැනීමට අප කරගත්තා වූ සියලු කුසල කර්ම ඔවුන්ට දනුමෝදන් කරමි. එසේ මේ භාවනා වැඩසටහන මෙසේ සාර්ථක කරගෙන යාමට නන්නායුරින් උපකාර කළ සියලු දෙනාටමත් මෙම පින් අනුමෝදන් කරන අතර ඒ සියලු දෙනාටම උතුම් නිර්වාණය මේ පින් හේතු වාසනා වේවා. මම මේ පොරොත්තු හිටියේ අර මේ හුස්ම ගන්නකොට එක ආස්පුඩුක විතරක් වැටෙන්නේ වැටෙන්නේ ඇයි කියන එක පිළිබඳව සභාව දැනුවත් කරන්න කියන එක. ඉතින් ඒක තමයි එහෙම වෙන්නේ එහෙම තමයි. නමුත් මෙතකල් බලපු නැති නිසා පේන්නේ නැහැ. බැලුවොත් එහෙම තමයි. ඒක ප්‍රාණයාම විස්තර කරන යෝගාපතක මම කියලා තිබුණා. නාසිකයේ අග අපේ සිදුර රොම්බසාකාරයකට තියෙන්නේ. රොම්බසය කියන එක මම හිතනවා දන්නයි කියලා. ඒ රොම්බසයේ හතර කොන ධාතු අතර නියෝජනය කරනවා පඩ ව්‍යාපෝ තේජෝ වායෝ වම්නාස්පුඩුව චන්ද්‍රයාට සම්බන්ධයි දකුණුනාස්පුඩුව සූර්යයාට සම්බන්ධයි ඉතින් අපි දවසේ පැය 24 ගත කරනකොට ඒ එක නාස්පුඩුවක වැදුනත් ඒකේ හුණඟ වැඩිගෙන යන තැන තේජෝ ධාතු වේද වදින්නේ ආපෝ ධාතු වේද වදින්නේ වායෝ ධාතු වේද වදින්නේ කියන එක අපේ ඇතුළත ධාතු ගුණ සහ සූර්යාගේ ගමන අනුව වෙනස් වෙනවා. නිසා හොඳට බලන්න හිටියොත් හුස්ම එක නාස්පුඩුවෙන් ගියත් වදින තැන පැයෙන් දෙකෙන් දෙකට මාරු වෙනවා. ඒක තමයි මේ සූර්යාගේ ගමනත් එක්ක අපිට තියෙන සම්බන්ධය. ඒකයි සර්වචන්නාංශයේ සතපෙනකොට දකුණු ඇලෙන් සතපෙන්නේ වම් නාස්පුඩු ඇරෙන්න. දකුණු ඇලෙන් තිබ්බට පස්සේ දකුණු නාස්පුඩු සාමාන්‍යයෙන් හිර වෙනවා. චන්ද්‍රයාට සම්බන්ධ වෙනවා. ඒකෝට ඇඟ සීතල වෙනවා. අනික් අතට පුදියා ගත්තොත් ඒක හොඳට භාවිත මනසක් ඇති කෙනාට තේරුම් ගන්න පුළුවන්. ඇඟ රත් වෙනවා, කාණේ විසෙනවා. එහෙම නැත්නම් ඒ එනර්ජි ভাইබ්‍රේට් එකට වෙනවා. ඉතින් ඒ වගේ හැම අපි ඉන්න ඉරියව්වකින්ම අපි ගන්න හුස්මට තියෙන පටවිය ආපෝ තේජෝ ගුණ වෙනස් වෙනවා. ඒක නිසා අපි මේ බෙහෙත් පීලා වායෝ ගුණ වැඩි කරගන්නවා තේජෝ ගුණ වැඩි කරගන්නවා වුණාට හුස්ම හරියට ගන්න කෙනාට හුස්ම පාලනය කිරීමෙන් ඒ ධාතු හතර පාලනය කරන්න පුළුවන්. ඒක මේ දලයි ලාමතුමා ඉදිරිපත් කරා ඉස්සල්ලාම ඔය මේ ඔක්ස්ෆර්ඩ් යුනිවර්සිටි එකෙන් ගිය කට්ටියට තුන් දෙනෙක් ඒ කට්ටියට කියන්නේ ටුම්බෝ භාවනාව කියලා. ඒගොල්ලෝ ආනාපානයක් කරනවා. ඒගොල්ලෝ හුස්ම ගන්නේ තේජෝ දහසට ඇවිස්සෙන විදිහට. ඒ නිසා අයිස් මිදිච්ච තැනක ඇඳුම් ගලවලා දාලා උදේ වෙනකම් භාවනා කරනවා. උදේ වෙනකොට වටේට අයිස් මිදිලා වතුර දිය වෙලා තියෙනවා. එහෙම නැත්නම් පිංගිච්ච මේ වගේ බ්ලැන්කට් තුනක් අයිස් වතුරෙම කොල ඇඟට දැම්මම උදේ වෙනකොට වේලෙනවා. ඒ අර හුස්ම ගන්න ක්‍රමයේ දන්නවා තේජෝ ධාතුව එහෙම අපි තුම්බෝ කියන්නේ මං හිතන අපේ තේජෝ කියන වචනේ කැඩිච්ච එක. ඒක උද්දීපනය කරන්න දන්නවා ඒගොල්ලෝ. විශේෂයෙන්ම ටිබෙටන්ස්ව දන්නවා මොකද සීතල රටවල වල ඉන්නේ. ඉතින් ඒ වගේ අර හුස්ම හරියට අල්ලගත්තොත් නාස්පුඩු දෙක අතරත් මාරු වෙනවා. චන්ද්‍ර නාඩිය, සූර්ය නාඩිය කියලා දෙක මාරු වීමකුත් වෙනවා. ඉන්නේ ඉරියව්ව හැටියටත් ඒක වෙනවා. ඒ වගේම පැය දෙකෙන් දෙකට සූර්යයාගේ ගමනත් එක්ක මේ චක්‍රයක් තියෙනවා. ඉතින් අපිව දන්නේ මොකද අපි අනුන්ගේමනේ බලන්නේ. කවදාකවත් Tamange හුස්ම අවුරුදු 120 ජීවත් වෙන කවක බලන්නේ නැහනේ. බලන්නේම අනුන්ගේ දේවල්. ඊයේ වෙච්ච දේවල්, හෙට වෙච්ච දේවල්, අතර වෙන දේවල්, අරයා මෙයාගේ දේවල්. ඉතින් ඒකකොට මේ හුස්ම මේ ඉතාමත් වැදගත්ම විශ්වකෝෂය මෙතන තියෙනවා. ලෝකයට සම්බන්ධ ලෝකේ දැනුම සම්පීඩන වෙච්ච තැන. ඒක මඟ ආරින්න තමයි අපි මේ කාම වස්තු ඒකෙන් පිට තියෙන දේවල් බල බල ගත කරනවා මිසක් ආ. ඉතින් අපිට මේවා අපි දන්නෙත් නෑ ඔය කියන Hindu ආගමේ තියෙනවා 100ක් ඇත්තද කියලා. නමුත් අපි දන්නවා සර්වචන්නාංශයේ සිංහ සෙයියාවේ සැතපෙනවා. දකුණු ආසුඩෝ වහගෙන වැහෙන විදියට දකුණු වැලෙන් හැතපෙනවයි කියලා ඒක ඒගොල්ලෝ විස්තර කරනවා Hindu අය බුදුරජාණන් නිතරම චන්ද්‍රනාඩියත් එක්ක තමයි සම්බන්ධ වෙලා ඉන්නේ. ඒ සීතලයි එතකොට. ඉතින් ඒක නිසා මේවා බැලුවොත් වෙන මොනම වෛද්‍ය ශාස්ත්‍රයක්වත් වෙන මොනම গুপ্ত ශාස්ත්‍රයක්වත් ඕනේ මේකෙම සම්පූර්ණ ජීවිතයේ තමන්ගේ බෙහෙත් පන්තියත් සමහර ආහාර පන්තියත් ව්‍යායාම ටිකත් වාපිච්චෙම් කියන ධාතු සමනය කිරීමත් කරන්න පුළුවන්. මේ විදිහට මේක නොබල ඉන හැම වෙලාවෙම මේක ඇවිස්සෙනවා කියලා හිතාගන්න. ධාතු ඇවිස්සෙනවා. අපි ධාතු කිපෙනවා. එහෙම ධාතු කිපිච්ච කෙනෙක් ළඟ ඉන්න එක්කනටත් ඒ ඒ නරක වාතය නරක ভাইබ්‍රේෂන් එක යනවා. ඒ නිසා යම් කිසි කෙනෙක්ගේ භාවිත මනසක් ඇති කෙනෙක් ළඟ ඉන්න කෙනාට good vibrations යනවා. ඒක නිසා සත්‍ත්වපුරු ශාස්ත්‍රය කරනකොට අපිට ඒක නිකන් අර පරිසරය අපිට සුදුසු කම්පන වේග වලට ඇති කරලා දෙනවා. උදාහරණයක් වශයෙන් ගිහිල්ලා අපි මේ ජේතවනාරාමේ එහෙම නැත්නම් රුවන්වැලි සෑය මළුවට ගියාම හරි සෑහලුවක් දැනෙනවනේ. ඔය ගෙවල් වල තියෙන ප්‍රශ්න මොකක්වත් නැහැ. මේ ගලවට බුදිය ගන්න තියෙනවා නම් කියලා හිතමු සිද්ධ වෙච්ච තැන. රහතන් වහන්සේලාගේ සිද්ධ වෙච්ච තැන. අපි ගේකට ගියොත් ඕනම කෙනෙකුට පිස්සු ඩබල්. මොකද ඒ තරම්ම කාමෙට බිත්ති හතරක් බැන්දොත් කාමේ. මේ බිත්ති හතර බැඳගන්නේ ඇතුළට ගිහලා පෙන්කෙලින්ද. වෙන මොකටවත් නෙවෙයි. මේ ශිෂ්ටාචාරය. ඉතින් ඒකයි ඒක ලස්සන කරගෙන තට්ටු ගහගෙන නටවන්නේ මේ පෙන්නන්න මට මෙච්චර කාමීදී නඹලට කියන්න තෝ කරන්න දෙයක් තියෙනවා කියලා. ගහක් මුලට යන්න කැලේකට යන්න ශූන්‍යagaraකට යන්න අපි ඔක්කොටම තියෙන එකම කැතකම. වසන් ගන්න දෙයක් නැහැ. ඒකයි භ්‍රමචර්ය කියන්නේ. ඒකයි මේකට මේ යෝගාවචර කියලා කියන්නේ. තපස කියලා කියන්නේ මේ වසංගන්න වසංගන්න මේක බෝ වෙනවා. ඉතින් අපි මේවා නොකිය නොබලා පැත්ත කරලා ඉහිර කර තියාගත්තා. අදට පිස්සු ඩබල් තමයි. ඊට පස්සේ ඔළුවට নানা ආකාර ලෙඩ රෝග. මේ එළියට කතා කරන්න ගියාම තේ මාසෙට බයිනවා. නක් කියන්න දෙන්න එපා. ඌ අසභ්‍ය දේවල් අරින්නේ කියලා. නමුත් සභ්‍ය හරි අසභ්‍ය හරි මේකේ සත්‍යනේ. අපි කියන්නේ නැහැ ඔක්කොමත් එක්ක අපි කියන්නේ අපිත් එක්ක කතා කරන කට්ටියත් එක්ක අපි කියනවා. වහකෑවත් බෙදාගෙන කමු. ඉවරයි. ඒ නිසා බලන්න හුස්ම දිහා හොඳට බලන්න ඔය තියෙන හැම ප්‍රශ්නයක්ම ආපු වෙලාවක මොනවා හරි ප්‍රශ්නයක් ආපු වෙලාවක ආනාපාන හිත දාන්නේ ප්‍රශ්නට උත්තර මෙතන තියෙනවා. අපි හිතන්නේ ආනාපානේ උත්තරේ තියෙනවා කියලා. අපි හිතන්නේ මේ මේකට පෙරක දෝරුවක් කළොත් උත්තරේ ගන්න පුළුවන්. නැත්නම් අරයන් යහුවත් උත්තර ගන්න පුළුවන් කියලා ලේසි ක්‍රම අපි හොයනවා. තමන්ගේ ආනාපාන හිත දාන්න ඒ නිසා අපේ ලොකු ස්වාමීන් වහන්සේ කියපු දෙයක් තමයි. heart attack එනවා නම් භාවනා කරපේ කරන මොකක්වත් කරන්න ඕනේ නැහැ. heart attack වෙන බව දැනගෙන ආනපණ්ඩිත දාන්න දාන්න පුළුවන්කම ලොකු දෙයක් heart attack වෙනකොට දැම්මොත් එහෙම heart එක නතර වෙනවා අර කලබලකම් ඔක්කොම නතර වෙනවා blood pressure එක නැග්ගන ආනපණ්ඩ දාන්න එච්චරයි ඒක ඒ තරම්ම මේ බුදුජානකසේ සඳහන් කළා තියෙන්නේ ආනාපාන සති භාවනා ආනාපාන සමාධිකෝ බික්ක වේ භාවිතෝ බහුලීකතෝ සන්තෝජේවපනීතෝච අසේචනකෝච සුකෝච විහාරෝච uppන් uppanne පාපකීය කුසල ධම්මේ අන්තර 10 පේදී උපසමේති. හරියට සරත් සමයේ දූවිලි නැගලා තියෙන ආකාශයේ වහින පොද වැස්ස සියලුම දූවිලි නතර කරලා හරහ වාතය පිරිසුදු කරන්නසේ ආනපන්තික දාපු ගමන් ওই තියල ඔක්කොම කනබිල නතර වෙනවා. ඉතින් ඒකට ලොකු ඇදහිල්ලක් ඕනේ. ආනාපාන මේ සියල්ලටම උත්තර දෙනවා කිය. ඉතින් අපි ආනාපානට ගියත් ඕකේ හුලන්නේ අප්පා ඕකේ මොනවද තියෙන්නේ කියලා උදේ ඉඳලා හැන්දනක උලන් කිච්චයි ඒක හුලන් තමයි. උගදෙනේ භාවනා කරනකොට එලඹිච්ච ආනාපාන සලකන්නේ නැහැ. ඒගොල්ලෝ හිතනවා මේක එපිට කාට හරි මේ ඉදිරි බල ඇති කියලා. කාට හරි මේක ඉන්ද්‍රජාල කරන්න පුළුවන්. එහෙම නැත්නම් මේ ආනාපානේ බලන වෙනකොට දන් දීලා වැඩේ කරන්න පුළුවන්. බුද්ධානුසතිය කරලා වැඩේ කරන්න පුළුවන්. මෛත්‍රිය කරලා වැඩේ කරන්න පුළුවන් කියලා අර හයි පොටෙන්ට් එක තියේදී කොම්ප්‍රොමයිස් කරනවා. හැබැයි හොඳ ලස්සනම ගුණය තමයි මේ කොච්චර જાති කරත් අපි කොච්චර ආනාපානට නොබන දෙකින් කියලා මූණට කරලා ගහපත් තුන අතර වැක්කිරුවත් ආනාපානෙ අදාහගත්ත දවසේ එතනම ප්‍රතිඵල. අපි කොච්චර ආනාපානට කෙනෙහිලිකම් කරත් ආනාපානෙ කවදාකවත් අපිට කෙනෙහිලිකම් කරන්නේ එයා බලාගෙන ඉන්නවා කවදා හරි පව් ගෙවෙනකම් කර්ම ගෙවෙනකම් මේ කකා වරයක්කෝ කකා කකා බලෙන්කෝ කවදා ආපු දවසට ගෙදර ආපු දරුවා බාර ගන්න තාත්තා කෙනෙක් වගේ බාර කවදා හෝ මේ සතියයි ආනාපාන දෙන්නට පොඩ්ඩක් අසාධවන්නින් දකින්න අරින්න. ඒකෝට ආනාපාන සතිය කියලා එකක් හැදෙනවා. දරුවෙක් හම්බ වෙනවා. ඕක තමයි ගැලවුම් ආ. සතියෙන් තොර කරන ආනාපානෙන් වැඩකුත් නැහැ. ආනාපානෙන්ද රෝගන සතියෙන් වැඩකුත් නැහැ. ওই දෙක ආපු දවසේ බුදුන් තමයි. ඒ නිසා අදාහ ගන්න අපි මේ අල්ලගෙන තියෙන විශාල දුරදිග ගමනක මේ පෙත ඉතින් අපේ සියලු ශක්තිය අපේ සියලු ක්‍රම අපේ සියලු විදි අපේ සියලු සියලු සාමාන්‍ය බුද්ධිය මේකට යෙදුවොත් කිසිම අඩුවක් නැහැ. අපි ළඟ තියෙන දැනුමේ හෝ පොටෙන්ෂල් එකේ අපි ළඟ තියෙන ප්‍රභාවේ කිසිම අඩුවක් නැහැ. අපි තාම හරීම අනුන් ගැන පතන ගතිය නිසා විහිං පහත් කළ කරගෙන තියෙනවා. විහිං අපි අවස්ථාවට ලක් කරගෙන තියෙනවා. ආත්ම නිෂේධනයට පත් කරගෙන තියෙනවා. ඒක නිසා තමයි පුත්‍ජජනය කියන්නේ. ගෞරවනීය සාමිවහන්ස ආනාපාන සති භාවනාවේදී අත් අධ්‍යක්ීම ඔබ වහන්සේගේ කාරුණික අවධානයට ලක් කිරීමට කැමැත්තෙමි. ප්‍රථමවතාවට ගෘහස්ත භාවනා වැඩමුළුවකට සහභාගී වන මාහට ආනාපාන පිළිබඳ ගැඹුරු අවබෝධයක් නොතිබුණි. සාමාන්‍ය සිත එක්තෙන් කර ගැනීමට ආස්වාසය ප්‍රස්වාසය බැලීමේදී අවබෝධය පමණක් තිබිනි. එමෙන්ම වැඩසටහන ආරම්භයේදී වැටහි තිබුණු පරිදි පරයන්ක ආනාපානය ආරම්භ කළෙමි. නමුත් කපට කමටහන් පිරිසුදු වන වාරයක් පාසා ආනාපානය සිදු කළ යුතු නිවැරදි ක්‍රියාපිළිවෙත අවබෝධ විය. ආනාපානය නිරීක්ෂණය කිරීමේදී භාවනාව ආරම්භ කරන මොහොතේදී වාර 10 15 ආයාසයෙන් තොරව නිරීක්ෂණය කළ හැක. ක්‍රමෙන් ආනාපානය වෙත එල්ල කළ සතිය බොඳ වී වෙනත් සිතවිල්ලක් කරා ඇදී යයි. ක්ෂණයකින් සිත පිට ගිය බව දැනේ. නැවත ආනාපානයට සතිය පිහිටයි. සිත පිට ගියා බව දැනුණ ක්ෂණයේදීම මගේ සතිය කැඩුන බවත් දැන් ඉන්නේ කෙලෙස් උපදින ස්ථානයක බවත් ඉන් මිදිය හැක්කේ මූල කර්මස්ථානයට පැමිණි හොත් බවක් හැඟේ. එම වැටහීම සමගම සිත මූල කර්මස්ථානයේ වන ආස්වාසයත් ප්‍රස්වාසයත් පිහිටයි. සතිය කැඩෙන මොහොතකදී ඒ සිදුවන්නේ සිතුවිල්ලක් නිසා හෝ කයේ වේදනාවක් අරමුණු වීම මත පමණක් බව නිශ්චිතවම කිව හැක. දෑසින් අරමුණු නොයේ නාසයෙන් හෝ දිවෙන් හෝ සතියට කිසිදු බාධාවක් නැත. ඊට විරල ලෙස ඇතැම් අවස්ථාවකදී ඔරලෝසුවේ කටුවේන අධය ඇසෙයි. හෝ යෝගාවචරයේ කිසියම් සාධ්‍යයක් ඇසේ නැතහොත් කුරුළු නාදයක් ඇසේ නමුත් මායි කිසිවක් ප්‍රපංචන නොකරයි ඇසුනා පමණක් සිතා මූල කර්මස්ථානයේ සිත පිහිටුවයි එවැනි අවස්ථාවලදී එම බාහිර අරමුණෙන් මිදී වේගයෙන් ආනාපානයේ සතිය පිහිටන බව විශාල වාර ගණනක් අත්දැක්කෙමි ඇතම් අවස්ථාවකදී පමණක් එම සිතිවිල්ලේ ගඳ සුවඳ මුසු ස්වභාවය මූල කර්මස්ථානයේ වෙත පැමිණ මොහොතක් යන තුරුද පවතී. නමුත් භාවනාව අකණ්ඩව සිදු කරගෙන යාමට කිසිදු බාධාවක් නැත. සිතුවිල්ලක සිට භාවනාවට ඒමේදී එනම් සිතුවිල්ලේ සිට ආනාපාණයට සතිය එන්නේ විදුලියක් උටන ක්ෂණයකිනි. එලෙස නැවත පැමිණීමේදී මට එම සිතුවිලි එපා යන හැඟීමෙන් ප්‍රතික්ෂේප කරමින් මූල කර්මස්ථානයේ වෙත පතිත වේ. නමුත් ද්වේෂයක්ද සතිය පිහිටුනා කියා ආශාවක්ද නැත. මෙලෙස තදින් දැනෙන ආශ්වාසයේ ගොරසුභාවය කිමෙන් නැති වී යයි. වාර 10 15කදී නැති වී යන තැනට තුනී වෙයි. එම අවස්ථාවේදී සිතුවිල්ලකින් බාධා නොපෙනුන හොත් තවත් ඇතුළට கிඳා බැසිය හැක. එහි ස්වરૂපය නම් කම්පන චංචල ගතිය ප්‍රමාණිතව තුනී වේ. ගොරෝසු රළු ස්වභාවය ප්‍රමාණිතව සුමට වූ හික්මුණු ගමනක් ස්මූත් ෆ්ලෝ එකක් බව හැඟේ. නිද්‍රාශීලී ගතියක් තෝන්තු ආකාරයක් වැටහි ආශ්වාසයේ අවසානයේ ප්‍රශ්වාසයට පෙර මොහොත උරලෝසුවේ බට්ටා එක පසෙක සිට අනෙක් පසට ගොස් නැවත පැමිණීමට හැරෙන තැන කිසිදු චංචල භාවයක් කම්පනයක් දැඟලීමක් ශබ්දයක් වේගයක් හෝ කුටින්ම කිසිදු අර්ථකථනයක් දිය නොහැකි ස්වභාවයකි එම අත්දකින ස්පර්ශය ස්පර්ශ නොවන්නාක් මෙනි මන්ද පාහාටින් ලැබෙන වේදනාව අර්ථකථනය කිරීමට නොහැකි බැවිනි දල වශයෙන් ස්වરૂපේ විග්‍රහ කළහොත් නිද්‍රාශීලී අකර්මණ්‍යව හිටියද නොහිටියාද කියා නිශ්චිත නැති දැනෙන වේදනාව කිසිවිටකත් අර්ථ ගැන්විය නොහැකි ආතතියක් නොමැති ඇලී සිටීමට ආසාවක් නොමැති හුදෙක් ශූන්‍ය වූ හෝ මොනවාවත් නැති අවකාශයක් ලෙස විස්තර කළ හැකිය මෙතනදී මාහට ස්ථිරව පැවසිය හැකේ කිසිදු ප්‍රපංචනයක් නොමැති බැවින් නික්ලේශී මොහොතක් බවයි. සිත පිටදීව හොත් කෙලෙස ඇතිවීමත් නැවත අරමුණු තුළ පිහිටීමෙන් හිත එන අරමුණේ රළු දැඩි එල්බ ගැනීම ක්‍රමෙන් දියාරු වීමට දීමෙන් ආයේ නිවැරදි ලෙස නිරීක්ෂණය කිරීමට පුරුදු වීමෙන් එම නික්ලේශ අවක නික්ලේශී අවකාශයට නිතර නිතර අඩිය තැබී හැකි බව මට ප්‍රත්‍යක්ෂ විය. එම ස්වභාවයේ සටහන් කිසිවක් නිශ්චල ලෙස මෙයයි කියා පෙන්눔 කළ නොහැක. නිද්‍රාශීලී පරිසරයක නිහඬ පරිසරයක කිසිදු සිතවිල්ලක් නොමැති බලාගත්වත බලාගෙන සිටිනා මොහොතක් ලෙස හැඟේ. මම විසින් පාලනය වීමක් හෝ මම මගේ ආත්මීය වශයෙන් කිසිසේ සැලකිය නොහැකි තත්ත්වයක් ලෙස හැඟෙන අතර මෙම தත්ත්වය විද්‍යාමාන වන්නේ මා තුළටම බව හැවටෙහි. මෙහිදී මා ලෙස පැවසුවේ පුද්ගලයා තුළම ඇතිවනා බව අදහස් කිරීමටයි. මෙම අත්දකින ස්වභාවය සිතුවිලි ශූන්‍ය වරහන් ඇතුළේ අනින්ද්‍රිය ප්‍රත්‍ය අවස්ථාවවලදී අවස්ථාවකදී නැවත නැවත දැකිය හැකි බව අත්විඳිය හැකි බව වැටහින්නේය. එනම් කෙලෙස් මූලයන් අත්හැරන සෑම අවස්ථාවකදීම සතිමත් මනසට එම ස්වභාවය අරමුණු කළ හැකි බවයි. ඒ තුලින් මාහට අවබෝධ වූයේ මම කියන යාත්‍රයෙන් පිටත එම සුන්දර වූ ස්වභාවය අත්විඳිය හැකි බවයි. තවදුරටත් කියවහොත් මම නැතිවීම මත නික්ලේශී වන බව මම අත්දැකීම් තුලින්ම මා වටහා ගත්ෙමි. තුන්වන දිනේ සිට සෑම දිනයකදීම උදේවරුේ පරයන්ක භාවනාවේදී සවස ප්‍රශ්න සාකච්ඡාවර පසු වූ සක්මනට පසු වූ යෙදෙන පරයන්ක අවස්ථාවල අත්දැකෙමි. යථාභූත ස්වභාවය අවබෝධ කරගනිමි. තුන හතර වතාවක් මා ලියා උත්සාහ ගත්තේ මෙම වචන ටික එලි කිරීමටයි. නමුත් මගේ ලිවීමේ ස්වරූපය තුල හරිහැටි කියා ගැනීමට වචන හැසිරිය හැකි වුවද යන්න ප්‍රශ්නාර්ථය මෙම විස්තර විභාග දැක්වීම පවා ප්‍රමාණවත්යයි අවිනිශ්චිත බව ඇත. එබැවින් ප්‍රශ්න කිහිපයක් තියෙනවා. පළවෙනි එක මා નિયમિત මාර්ගයේ සිටිනවාද යන්න පහදා දෙනු මැනවි. දෙක මාහත හැගෙන කෙලෙස් ස්ථානය හා නික්ලෙස් ස්ථානය පිළිබඳව වැටහීම පිරිසිදුද හෝ තව පිරිසිදු විය යුතුද තුන සිතුවිල්ලක් ආවිට එය දැක්කොත් දැක්ක පමණින් ඇසුනොත් ඇසුන පමණින් ඉන් ඔබට සංස්කරණය නොකොට ප්‍රපංචනය නොකොට නැවත අරමුණට සිතගෙන ඒමට මා අනුගමනය කරන මෙම ක්‍රියාපිළිවෙත નિවරදිද ඇතැම් අවස්ථාවලදී පෙර සිතුවිල්ලේ හෝ ආපු සිතුවිල්ලේ ගඳ සුවඳ සමගම අරමුණට යයි මේ බාධාවක් ලෙස පෙනුණ නමුත් වෙන්නට ඉඩදී බලා සිටියා. ඇත්තෙන්ම අරමුණ අතර සිත ක්‍රියාත්මක වී සියල්ල සිදු වුණා. මගේ මේ ආර්ය පරිචිනේ සාර්ථකත්වයේ හෝ වර්ධනය කරගත යුතු ප්‍රතිකඩයන් හෝ කිසියම් අඩුපාඩුවක් වෙතොත් කාර්නිකව සකස් කර දෙන ලෙස নমස්කාර පූර්වක ඉල්ලා සිටිමි. වෙන කිසිදු දෙයක් දැනගැනීමේ අවශ්‍යතාවයක් නොමැත. ඔබ වහන්සේට සම්මා සම්බුදු සරණයි. විස්තර බොහෝම වැඩි. ඔච්චර ඕකම ප්‍රපංචයක් වෙලා තියෙන්නේ. වරණව ප්‍රපංච කරනවා කියන්නේ. නමුත් අපි ඉතින් කොහොම හරි අර සම්බන්ධතාවය ඇති කරන්න යනකොට ඒ වගේ දෙබසක් කරහා තමයි අපිට ඒ සම්බන්ධතාවය ඇති කරන්න වෙන්නේ. පස්සේ තේරුම් ගන්නවා කෙටියෙන් සඳහන් කරන්න පුළුවන් ක්‍රම තියෙනවා. මේක හරි අවබෝධ කරගත්ත එක ලොකු දෙයක්. මේක අවබෝධ වැඩ කරගෙන යනකොට කෙටියෙන් කියන්නේ තියෙන ක්‍රම තියෙනවා. ඒකයි කියන්න තියෙන්නේ. පොදු වශයෙන් කියලා තියෙනවා හිතවිල්ලක ඉඳලා මූල කර්මස්ථානට ගියහම එතන නික්ලේශී බවක් පිරිසිදුකමක් එහෙම නැත්නම් විවේකයක් ලැබෙනවා කියලා කවදෝ හිතවිල්ලක ඉන්නකොටත් ඕක ලැබපු දවසේ තමයි නිවන කියලා කියන්නේ. ඔය දෙකම එකයි. හිතවිල්ලකයි ඉන්නේ ඉන්න බව කෙලස් තියෙන බව දන්නවා දැනගත්තට කෙලසෙන් කෙලසෙන්නේ නැහැ. මෙතෙන්ට යන හිතවිලි නැති බව දන්නවා කෙලෙස් නැති බව දන්නවා ඒත් කෙලෙසෙන්නේ නැහැ. ඒක නිසා මේ කෙලෙස් නැති తত্ত্বය සාපේක්ෂව දුන්නට මේ කෙලෙස් තිබුණට තැර වෙන්නේ නැති බව, නිලුම්පත උඩ වතුර තිබුණට ගෑවෙන්නේ නැති බව. ඒතර මේ කෙලෙ මේ හිතවිල්ල යන්න ඕන ගමන් නැහැ. ඒ හිතවිල්ල ඉඳගෙනම මට ඕන මේක තියෙනවා කිසිම බාධාවක් නැතුව මූල කර්මස්ථානට යන්න පුළුවන්. එතකොට තේරෙනවා මේ හිතවිල්ලේ හිටියත් කෙලෙස් තිබුණා සතිය ගැටලා නැහැ. ඒ අවබෝධය ලේසි නෑ. ඒ අවබෝධය ගන්න ඔය කෙලෙස් පිළිබඳව මේ තියෙන ද්වේෂය අයින් කරන්න. මේ හිතවිලි පිළිබඳ තියෙන මේ සද්ද පිළිබඳ තියෙන ඒ මොකද මේ සරාගං වාචිත්තං සරාගං වාචිත්තං ච පජානාති සත්තං මේ අජ්ජත්තං කාමරාගං සත්තං සම්ති මේ අජ්ජත්තං කාමරාගෝති පජානාති මගේ හිත සරාගී සරාගී බව මම දන්නවා අයින් වෙන්න කියලා නෑ එතන මගේ හිත කාමච්ඡන්දේ තියෙනවා ඇතුළත තියෙන බව දන්නවා ඒක අයින් කරන්න හදනවා කියන්නේම බීතිකාවක් මේක ඉමුනිටි එක මේක ප්‍රතිශක්තිය නැගලා ආවට පස්සේ ධම්මානුපස්සනාවට ගියාම නිවරණ පබ්බේදී සන්තං වාජ්ජත්තං කාමච්ඡන්දා සම්තිමේ අධ්‍යත්තං කාමච්ඡන්දෝති පජානාති. චිත්තානුපස්සනාට ගියාම කියනවා සරාගං වා චිත්තං සරාගං වා චිත්තං පජානාති. සදෝසං වා චිත්තං සදෝසං වා චිත්තං පජානාති. සමෝහං වා චිත්තං සමෝහං වා චිත්තං පජානාති. මේකෙන් තමයි යකාගේ බය අරින්නේ. මේ දැන් පාර හරි ඒක වෙනම කතාවක්. නමුත් මේ සුද්ධවන්තෙක් කරන දෙයක් මේ කතා කරන්නේ. ඉතින් ඒක ප්‍රපංච වෙනවා. ඉතින් ඒ වගේම මේ හිතවිලි වල ගඳ සුවඳ ගැන ලියලා තියෙනවා. ඉතින් මේක මම හිතන්නේ මේ මනාපමනාප දෙක සඳහන් කරන එකක් වෙන්න ඇති. ඒ භාෂා හැසිරවීම එක මිනිස්සෙක් කියනවා එයා සුපර් මාකට් එකට ගියාලු. ඒ සුපර් මාකට් එකේ විකුණන විකුණනේ බඩුවේ සුවඳ තියනවලු. කිරි තියෙන තැනක ගාලක සුවඳ තියනවලු. කැම තියෙනවා කැම සුවඳ තියනවලු. ඉතින් යා කියනවා කවදාකවත් টয়ලට් পেපර්ස් තියෙන තැන ගන්න යන්න නැතුලු ඒකේ. යන යන වෙන ගඳ තියෙනවා නම් ඊයාට කියනවා මම කවදාකවත් ඒ සුපර් මාකට් එකට නැතුව টয়ලට් পেපර්ස් ගන්න. ඉතින් ඒ වගේ හිතවිලි වල ගඳ තියනවා කියන එක ඉතින් අර මොනවද කියන්නේ මම රූපක වචන. නමුත් ඒවා සාමාන්‍ය පාවිච්චි වෙන්නේ නැහැ. ඒක උනා හොඳ නරක කියන එක වෙන්න ඇති අදහස් කරනවා ඇති. කෙසේ නමුත් මේ සදාචාරවාදී මුල් බැහැගත්ත හිතක ලියලා තියෙන්නේ. ඉතින් ඒක නිසා භවනා ප්‍රතිඵල ලැබිලා තියෙනවා පාරෙත් හරියට ගිහිලා තියෙනවා තාම හැව හරන්න තියෙනවා හැව ගැලවිලා තියෙන්නේ කෑලි එල්ලෙනවා තාම දැන් දැකලා තියෙනවා දැන් සර්පියෝ හැව හලවන්න රිංගලා යනකොට කෑලි කෑලි එල්ලිලා ඇඟේ එල්ලිලා තියෙනවා ඉගෙන පැවිදි වුණාට පස්සේ තුපාදි නාම තියාගෙන ඉන්න කට්ටිය දැකලා තියෙනවා. ඒ අර හැව හැලිලා කෑලි එල්ලෙනවා ගාම. ඒකට පිටිපස්සෙන් නම දා ගන්නවා PhD, MSc. ඒ වගේ හැව අරලා නැහැ තාම. ඉතින් මේකේ සදාචාර හැව තියෙනවා. මේක මේ බෞද්ධය තුළ තියෙන භයානක බැහැයක්. මේ සාපේක්ෂතාවයක් ගැන නෙවෙයි කියන්නේ කෙලෙස් තියෙන්න මේ කියන්නේ හිතවිල්ලක් තියෙන්නම බෑ. ඉතිවිස දැකපු ගමන් ෆෝබියා එහෙම නැත්නම් මොනවද කියන්නේ ඒකට මේ බීතිකා එනවා දුවගෙන යනවා ආනාපාන ධ්‍යානට යන්න හරින්නේ ඒක ප්‍රශ්නයක් නැහැ මොකද අපි ගිහිල්ලා නැති නිසා බහුලීගත කරන්න කවදා හරි කරන කෙලස් වල ඉන්න බව කෙලස් ඉන්න බව දන්නවා ඒකකොට අතේ මේ ලෙඩ රෝග නැත්තම් රස බාල්දියට අස් දැම්මට කමන්නේ නැහැ වානිනාමි වනිනාස්ස විසං න අන්වාගමේති අතේතු වල නැත්නම් විසයිල් වල මොකුත් වෙන්නේ නැහැ. ඉතින් ඒක ගන්නවා කියන එක කල්ප කොච්චර භාවනා කරන්න වේද කියලා හිතන්න මේ මේ தත්ත්වයේ ඉඳගෙන ඉතිවිල්ලක ඉන්නකොටත් මෙතන සතිය තියෙනවා. මම කෙලෙසෙන්න ඕන නම් කෙලෙසෙන්න පුළුවන්. නොකෙලෙසෙන්න පුළුවන් නොකෙලෙසෙන්න පුළුවන්. බුදුචානන් සිස්සලාම කිඹුල්ලතුරේට ගියාට පස්සේ ඇති කිව්වේ ඒ ආශ්චර්යය තමයි පොකුරු වැස්සක් ඇති කරා. කැමැත්ත නම් හිතුනොත් වෙන්න පුළුවන්. නැත්නම් නොති වෙන්න පුළුවන්. ඒ තරම් තාක්්‍යවන්තිකයෝ හරිම මාන්නක්කාරයි. බුදුහමරන් ගෝත්‍රිකයෝ වඳින්න කැමති නැහැ. පොඩි උන් ඉස්සරහට දාලා පිටිහස කට්ටිය වැඩි හිටියෝ පැසට වෙලා නිකන් හිටියා. ඉතින් සර්වඥාන්සේ දැනගත්තා මේ මිනිසුන් මේ බුදුහාමුදුරුව ආවත් මාන්න බිම තියන්න බෑ. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කිව්වා කිසිම සාන්තුවරයෙක් ගමේදී බබලන්නේ නැහැ කියලා. ඒකයි මම මේ උඩ ඉරිකමට යන්නේ නැත්තේ. මෙල්බන් එනකොට සලකනවා උද්දති ආගෙන. අපේ අම්මා ඉන්න කාලේ කියනවා අපේ අම්මා ඉන්න කාලේ කියනවා මේ උදේීරියකමඩ පිටින් එන කුඹලාවත් දුම්මැස කනෝ දෙක උඩට නගිනවලු. ඊටකම ඉන්න කාට ඊටකම ගමේ මිනිස්සු ගණනක් නැහැ. පිටින් එන කුඹලාව හරි කමන්නේ ඌඩින් තියාගන්න. දුම්මැස කනෝ දෙක එකත් උඩට නගිනවලු. ඒ නිසා මේ ඒ ගමේදී බබලන් නැති ගතිය ඒ හැම ආගමකම වෙච්ච දෙයක්. ඒ පිටින් කවුරු හරි ආව ගමන් මේ දෙල් උනාට වැඩක් නැහැ. රට දෙල් කිව්වොත් වටිනවා. රට කෑල්ල තියෙනවා. එතකොට මේ අපේ එක උනත් කමන්නේ පිටිපසුදරෙන් ගත්තාම එළිය ඉස්සරහින් දෙලින් ගෙන පිටිපස්සෙන් මේ රටේ කිව්වොත් බාර ගන්න. ඉතින් ඒ වගේ අර අපි ළඟ තියෙන මේ මේ සදාචාර බන්ධනය ඒක හොඳයි ඒක අවශ්‍යයි ගමක නගරක ජීවත් වෙනකොට පිළිසික ජීවත් වෙනකොට. නමුත් මේක ආයාසයෙන් ඔලුවට දාගත්ත පිළිකාවක් බව මතක තියාගන්න. ඒක හැලුවේ නැත්තම් ඒ සදාචාර බන්ධණයෙන් හැලුවේ නැත්තම් ඒ කොටුව ඇතුළේ තමයි අපි ජීවත් වෙන්නේ. මොකද මේ මනුස්සයගෙන් කිසිම දවසක කිසිම කෙනෙකුට අනුකම්පාවක් ලැබෙන්නේ නැහැ. මොකද මේ කන්නාඩි තුලින් ඔක්කොම යවලන්නේ. Tamanට Taman කරගන්න ද්වේෂය තුලින් තමයි ඔක්කොම යවන්නේ. ඒකල එයා හිතනවා මම මේ සදාචාරය කරන්නේ. මම මේ හොඳ නරක දන්න කෙනෙක්. මම මේ සැමරිට. මම මේ සුබවාදී කියලා හිතනවා. ආගමට ඒක විපස්සනාවට හරියට හරහා දෙනවා. හරිම අමාරු ගලවලා දාන්න. ඉතින් ගලවලා දාන්න යන මිනිහට වහදෙනවා සමාජය. එයා තියාගන්නේ නැහැ. එයා කැමති නැහැ. මොකද සමාජයට ඕනේ මිනිස්සු බය කරලා තියාගන්න. සමාජයට ඕනේ මිනිස්සු බය වෙච්ච ගමන් පාලනය කරන්න තියෙසි. නිසා කොහේ හරි කුණවර්පයක් ගන්න දාලා මිනිස්සු හැම වෙලාවම බීතිකාවක තියාගෙන ඉන්නවා. ඒක ඉතින් ආන්දුමුත් කරනවා, ආගමනොත් කරනවා. අපායක් බවලා නානා විදියට බය කළා. ඒ මනුස්සයා පුදුම තමන්ගෙම ඒ ඒ උපමාන වලට හිර වෙලා ජීවත් වෙනවා. ඉතින් මනුස්සයා කියන බණත් ඒ වගේ. ඒකයි මේ වගේ ලිපියක මෙච්චර දිග ප්‍රපංච කරන්න එක තැනමයි කරගන්නේ. මේක කියන්නේ හිතවිල්ල එනකොටම හිතවිලි දුරු කිරීමකට ගත්ත ප්‍රයත්නයක් කියලා හිතන්නේ දවස් 8ම. එහෙම වෙන්න ඕනේ නැහැ. හිතවිල්ල හිතවිල්ල බව දැනගෙන හිතවිල්ල තිබුණාට කමන්නේ හිතවිල්ල තියෙද්දිම විවේක වෙන තැනට ආවනම් එහෙනම් ඉතින් කොටි ගහට ගියත් භාවනා කරද්දී ඇගි ගෙන්ද කම්පලෙත් භාවනා කරන්න පුළුවන්. ඒ ඒක තමයි මේ විපස්සනා කියන සුවිශේෂී ගුණය අපි භාවනා මධ්‍යස්ථාන වලට එනවා. අපි සුදු අඳිනවා, අපි බාපණයක් දානවා, අපි සිල් ගන්නවා. ඒක වෙනම දෙයක්. හැබැයි ඒකෙන් පටන් ගත්ත මේ මේ අංකුරය කඩාගෙන යන්න ඕන. බිත්තරය ඇතුලේ හැදිච්ච කුරුල්ලා, කුකුලා, පැටියා ඕම බිත්තරේ කට කඩනවා වගේ කියලා බුදුහාමුදුරුවෝ කියන්නේ මේ අවබෝධය කියන එක. අම්මා කඩන්නේ ඒ මෝරගෙන මෝරගෙන එනකොට හරියට මෝසිලත් නියසිලත් මුඛ තුඩත් එනවලු බිත්තර කටක. කකුලේ පොර කට්ටත් හරියටම බිත්තර කට්ටට හේත් වෙනවලු. හොටෙත් ඇවිල්ලා එනවලු. ඔක පේනවලු එළිය එළියයි. අතුල මේක හිර වෙලා ඉන්නේ. දමල අරපුවාම කදාකත් කිකිලි කඩන්නේ නැහැ. ඒ නිසා මේ පිටර කට්ට කඩන්න. මේක මේ කඩන්න ඕන කරලා තියෙන්නේ ඒ කුකුල් පැටිය මෙහෙරුවට පස්සේ. ඒ මොකරන්නේ මොහොතකට කලින් කැඩුවොත් කුකුල් විනාඩියකට කලින් කැඩුවොත් කුකුල ඉවරයි. පැටිය ඉවරයි. ඒක නිසා මේ පිටර කට්ට කඩා ගන්න කරන උත්සාහයක් මේකේ තියෙන්නේ. ඒකට මම දාන වචනේ සදාචාරවාදී කියලා. නිසා ඒක මම මෙරිදවන්නේ කියන කතාවක් නෙවෙයි. ඒක දැනගණ්ඩයි කියන එකයි මම මතක් කරන්නේ. ගරු ස්වාමීන් වහන්ස භාවනාව විවිධ තල වලට පැතිරෙමින් ඉදිරියට ගිය හැටි ඊයේ වෙනතුරු ප්‍රපංච කරමින් විස්තර කළ ආකාරය ගැන මා තුළ දැන් ලැජ්ජාවක් හටගෙන තිබේ. සියල්ල දන්නා පෙර අත්දැකීම් මතින් මගේ තෝරා ගැනීම මතම දුටුව සහ විස්තර කිරීම කිරීමට පෙළඹුණු බව කිව යුතුයි. මේ සියල්ල නවතා ඇත්ත ඇති සැටින් බැලීමේ උත්සාහයක දැන් නිරත නිරතව සිටිමි. මුලදී සියල්ල විස්තර ගියාක් මෙන්ම උන් හිටිතන් අහිමෝ ස්වરૂපයක් අත්දැක නමුත් ක්‍රමෙන් ඒවා සමතුලිත වෙමින් පවතී. නමුත් මා තුළ කැකෑරෙමින් වද දෙන ප්‍රශ්නයක් තිබේ. මා භාවනාවේ ප්‍රතිඵල ලැබුවේ දුටුව අත්දැකීම් විශ්ලේෂණය කිරීම මගින්. තවදුරටත් එබී බලමින් එහිම විවිධ පැතිකඩ බැලීම මගින් ඒ තුලින් බොහෝ අත්දැකීම් සහ මේ කරගෙන යා හැකි බවට විශ්වාසයක් ගොඩනැගිනි. නමුත් ඒ විශ්ලේෂණයත් ප්‍රපංච කිරීමක් නේද? මේ අත්භවයේදීම නිවන අවබෝධ කරගැනීමේ බලාපොරොත්තු ඉදිරියෙන් තබාගෙන කරගෙන යන භාවනාවේදී ප්‍රපංච කළ යුතු හා නොකළ යුතු තැන් ගැන සැකයක් ඇති වේ. කරුණාකර මේ தત્ත්වය තවදුරටත් විස්තර කර දෙන්න. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව ලැබේවා. ත්වන් සරණයි. මේක ඇත්තට මේ මහසිසාරද ස්වාමීන් වහන්සේ පොතේ වෙනම පරිච්ඡේදයක් ලියලා පෙන්නලා දීලා තියෙනවා. චින්තාමය ඥාන සහ ප්‍රත්‍යක්ෂ ඥාන දෙකම එකතු වෙලා ඇති එකතු වෙනවා විපස්සනා කියනකොට. ඔය ප්‍රපංච කිරීමේන්නේ චින්තාමය ඥානය යටතේ. ඒ නිසා මොනම දෙයක් හරි අවබෝධ කරාට පස්සේ අවබෝධ කර බව දැනගන්නා වූ විමුක්තස්මින් විමුක්ත මිති ඥානං කියලා බුදුහාමුදුර සඳහන් කරලා තියෙනවා. විමුක්ත වුණාට පස්සේ මම විමුක්ත වුණා කියලා දැනගන්නේ ප්‍රත්‍යක්ෂයෙන් නෙවෙයි අනුමානයි. ඒක දැනගන්නේ ඉන්ෆරෙන්ෂල් නොලෙජ් එකේ. ඒක චින්තාමය ඥානයක්. ඒක වෙන්නේ අර විමුක්ති ලැබපිට ගැල්වනයිස් කරනවා. මේ ඊගාට එන මේ ඒ ඉන්ෆරෙන්ෂල් නොලෙජ් එකට කියන්නේ අන්වේ ඥාන ණය විපස්සනා කියලා. ඒක නිසා ඒක සිද්ධ වෙන දෙයක් නිවන් ලැබපු ගමන්ම ප්‍රතිවේක්ෂණ ඥාන පහක් පහළ වෙනවා කියලා කියනවා. කෙනෙක් දිවි ලෝකෙ ඉපදිච්ච ගමන්ම එයා කල්පනා කරලා බලනවලු කොහොමද මම මෙතෙන් ආවේ කියලා. ඒ වගේ විපස්සනාව නැත් ප්‍රත්‍යක්ෂයේ පිටිපස්සේ අනිවාර්යයෙන්ම යනවා චින්තාමේ ඥාන ටිකක් ඒක අපිට වළක්වන්න බෑ. ඒක නිසා ඒක එන එකේ ප්‍රශ්නයක් නැහැ. කිසිම තැනක කදාකත් එන එකේ ප්‍රශ්න නෙමෙයි. හිතාමතා කරන එක පාපයක්. ආපු එක ඉබේ ආපේක පශ්චාත්තාප වෙන එක පාපයක්. මම දන්නේ මේක කිව්වට ඒක තේරෙනවා කියලා. හිතාමතා හිතන එක පාපයක්. ඉබේ හිතෙච්ච එක ගැන පශ්චාත්තාප වීමත් පාපයක්. ඉබේ හිතෙච්ච එක මම නෙවෙයි මගේ නෙවෙයි මගේ ආත්මය නෙවෙයි ඒකට මොකද්ද කරන්න තියෙන්නේ වෙච්ච දෙයට එන්න සීරද කියලා කියන්නේ වෙච්ච දෙයට මොනව කරන්නේ දැන් මේ පෘථජ්ජනයේ වැඩි වෙච්ච දෙයට පශ්චාත්තාප වෙනවා හිතන එක සදාචාර කියලා කොට ගන්න බෑ මේ මන්දියට හිතන්න පටන් අර ගන්නවා ආනාපාන සනිසීච්චාම බුද්ධානුසුති කිරුවොත් නරකද නැත්නම් අයියෙන් හුස්ම ගත්තොත් නරකද හයියෙන් ටික ආනාපාන කිරුවොත් නරකද කියලා ඒකත් පාපයක් ඒක මේ පෑදිතියට පොරදී කිරීමක් නෙවෙයි. ඉතින් මේ දෙක කවදාකවත් කියලා දෙන්න බෑ. මේ දෙක මෙහෙම අදහස් ප්‍රකාශ කරන්න පුළුවන්. වරද්දන්න. කොච්චර වැරද්දුවත් කිසි දෝෂයක් නැහැ. කවදා හරි තේරුම් ගනි. හැම විපස්සනා ඥානයක්ම අන්වේ ඥානයකින් ණය විපස්සනාවෙන් එමෙත ඉන්ෆරෙන්ෂන් නොලෙජ් එකකින් ගල්වනයිස් වෙනවා. එළිය තියන්න බෑ මේ ප්‍රොඩක්ට් එක විදිහකට උපුගම. ඒක වෙනම රැපර් එකක් වගේ. ඒක අන්වේ ඥානය. ඒක එන්ඩවමන්ට් එකක්. ඒක හැපෙනින් something happening. කලබල වෙන්න එපා. ඒ නිසා අපි හිතන මොන්න හිතවිල්ලාවත් කිසිසේත්ම අයිතිවාසිකම් කියන්නේ යන්නත් එපා, පශ්චාත්තාප වෙන්නත් එපා. ඒ එන හිතවිල්ලට අයිතිවාසිකම් කියව සහ පශ්චාත්තාප වීම තමයි කෙලස් වෙන්නේ. එන හිතවිල්ලට කරන්න දෙයක් නැහැ. ඒවට උපන්න සාති කියලා යන්න යන්න එපා. ඉතින් අපි උදේ ඉඳලා හැන්ද වෙනකම් අපි කරන්නේ ඒකනේ. මේ කරන කතන්දර මේ ගොතන ගෙතුවේ හැම එකටම හේතුව මේ ඉබේ ඇහෙන ශබ්ද වලට, එඟට එන වේදනාව වලට හිතවිලි වල ජාතකේ වහන්න පටන් ගන්නවා. අලගිය මොලගිය තැන් හොයන්න පටන් ගන්නවා. ඉතින් ඊට පස්සේ ඊගා චිත්තයෙන් අපි හිත පිවිතුරු නැහැ. අපේ හිත කුණු වෙලා තියෙනවා. ඒ නිසා හිත විල්ලකින් එන්න තියෙන හිත කලසන්නත් එපා. ඒ හිතට ඉබේ ගලාගෙන කිසිම දෙයක් මම මාගේ කියන්න එපා කිව්වත් ඒක මේ මම මාගේ කියන ගතිය තිබුණත් ඒක අපි අගය කරන්න නරකයි. ඒ අපි ජම්ම ගතිය, පුරුදු ගතිය අපි නැති කරන තැන තමයි භාවනා කරන්නේ. ඒ නිසා ඇහුවට කෝකද ප්‍රපංච කරන්න ඕන කෝකද ප්‍රපංච කරන්න ඕනේ නැහැ කියන්නේ ප්‍රපංච කරන්න එපා. නමුත් තණ්හාමාන දිට්ඨි වලින් තොරව විමුක්ත මිත්‍ය ඥානය කියලා එකක් එනවා. ඒක ප්‍රපංචයක් නෙවෙයි. ඒක තණ්හාමාන දිට්ඨි නැතු වෙන එකක්. ඒක අපි බය වෙන්න ඕන ඒක චිත්ත නියාමයක්. ඒ නිසා තමයි ප්‍රත්‍යක්ෂය මුල් කරගෙන යන්න. ඒකට අතනින් මෙතනින් පේන්න තියෙනවා නිකන් හිතනවා වගේ ඒ ගැන main thing is not to worry කියලා. කරදර කරන්නේ නැතුව ප්‍රත්‍යක්ෂය කඩා ගන්න තු ඉදිරියට යන එකයි කරන්න ඕනේ. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමීන් වහන්ස මගේ භාවනා අධ්‍යක්ෂය විස්තර කිරීමට බොහෝසේ ලියන්නට සිදුවන නිසා වරහන් ඇතුළේ sannivedanaya කරන්නට අපහසු නිසා මා පොයින්ට් ෆෝම් එකෙන් ලියනවා ඒ ගැන සමාවන්න මේකට මම මෙහෙම කියන්නම් ඔක්කොටම තියෙන ප්‍රශ්නෙට අන්තිමටම තමන්ද භාවනා කරනකොට හම්බෙච්ච හොඳම පරියන්ක විස්තරටි කියන්නේ ඒක මට හොඳටම ඇති ඉතිහාසෙ මට අවශ්‍යම නැහැ සිද්ධි තුන හතරක් කියනකොට පරණ සිද්ධි වලට අවධානය ගිය නිසා අවශ්‍යයකට එනකොට හිත කොහෙද ඒක නිසා තමයි භාවනා කරනකොට අවසානයේටම සිද්ධ වෙච්ච එක. එහෙමනම් කියන්න බෑ. තමන් හොඳයි කියලා හිතන එක පරියන්කක විස්තර කියන්නේ ඒක සාමාන්‍ය කමඨාන් සුද්ධ කිරීමේ අර ටේප් එකේ තියෙනවා. එහෙම නැත්නම් තමන් ඉතිහාසය ලියන්න පටන් අරගත්තොත් ඉතින් බුදුරජාණන්සේගේ 550 ජාතිකය කිව්වා වගේ ගිය ආත්මෙට ඉස්සලා ආත්මෙ මෙතන හිටියේ ඊට පස්සේ රෑ පරිප්පු කෑවේ ඊට පස්සේ ආවේ පතෝල කෑවේ ඒකට ලුණු තිබුණ නැහැ. ඒක නිසා එන්න ඇටි බල්ලයි කතාව තමයි. ඒක ඒකෙදී යාන් හැලි තමයි. ඒකට ටෙක්නිකල් උත්තරේ ආසන්නයේම Tamanට හොඳට හරිය පරියන්කේ මේ සිද්ධියක් විස්තර කරන්න ඔය හැම එකම හැම එකම තියෙනවා. අර ලියමන රචනයේ දිග වැඩි වෙන්න වැඩි වෙන්න අදාළ පොයින්ට් එක හයිලයිට් කරගන්න බැරි වෙනවා. ඒක අපි මේ හැමදාම ජීවිතේ කරගන්න දුර්ලභමක්. short to the point අපි දන්නේ නැහැ. short and sweet දන්නේ නැහැ. ඉතින් කියවනවා. කියවලා කියවලා ඉවරනකොට කියන්න ආපු කාරණාවක් මතක නැහැ. ආහන්න කිය මනසට කොයි දේද මේකේ highlight කරන්න කියන එක දන්නෙත් නැහැ. ඉතින් ඒක නිසා ඔය කවුන්සලින් කරන්න ගියාම දවස් ගානක් ඇවිල්ලා කතා කරලා යන්න හදනවා. මොකද යා දන්නෙත් නැහැ අහන මිනිහට ගොනු කරගන්නත් බෑ. නමුත් බුදුන් වහන්සේ එහෙම නැහැ. බුදුන් වහන්සේ හරියටම මේ පඳුරට ගහන්න නැතුව ගෙලින්ම හාවට ගහන ක්‍රමයක් තියෙනවා. හැබැයි මම කියනවා ඒක අපේක්ෂා කරන එක යෝගාවචරයගෙන් too much. ඒක පන්දිස්නාංශිත් කියනවා අපි එහෙම බලාපොරොත්තු වෙන්න නරකයි. නමුත් අපි ඒකට ආප්තෝපදේශ හදලා දෙමු. අපි කියමු මෙන්න ක්‍රමයේ කියලා. දන්න කෙනා කාලය ගැන වටිනාකම තියෙන කෙනා තොරතුරු ඉගෙන ගන්නවා. අනිත් එකනා කියවන්න පටන් ගන්නවා. ඒ තොරතුරු ඉදිරිපත් කිරීමේ දක්ෂකම තහ ඒ ක්‍රමවේද ඒ වගේම අදක්ෂයාක වැඩේ පිළිබඳ මෙච්චරම අනුකම්පාවක් තියෙන කවුරක්වත් මම දැකන්නේ නැහැ පන්දිස්නාංශිතා. පුදුමාකාර විදිහට ඒකට තනියම ඉඳගෙන කල්පනා කරනවා. මම දැන් මේක මෙයාට කියලා දෙන්නේ කොහොමද කියලා. තරහින් නෙවෙයි. කල්පනා කරන්නේ මං කොච්චර පටලවාගෙන හිටියද කියලා. හැබැයි කියනවා එහෙම කියලා නිකන් තියන්න එපා. එතකොට අපි හැමදම යහන් හැලි කතා කර කර ඉන්නවා. මෙන්න ක්‍රමේ. කල්පිතාමත් කලාතුරකින් මම දැකලා තියෙන එකට සයඩෝ වෙහෙතරපත් වෙනවා. මොකද මාස 18ක් මම වෙහෙතරපත් කරලා තියෙනවා සයඩ. කවදාකවත් දන්නේ නැහැ කියන්න ඕන එක. ඒ ඔයගොල්ලෝ මේ දවස් 8ෙන් මදි තව ඒ කරනවා. ඊටු ටික සාමාන්‍යයෙන් ෆ්ලෝ chart එකක් විතර තියෙන්නේ. ඒකේ ස්පියර් වල ටිකම අපි වලින් කියන්නම් කොට. සක්මන අනුන් යන ලෙසට බලා ඉන්නවා. ගැඹුරින් ප්‍රශ්නයක් එනවා. වරහන් ඇතුලේ වචනයක් හෝ සිතවිල්ලක් නොවේ හැඟීමක්. ඇයි යන්නේ? වචන වලින් විස්තර කළ නොහැක. නොහැක. අර්ථයක් මෙහි තියෙනවා. ඇයි යන්නේ? මොකටද? කොහෙද? මේක මහා විකාරයක් වැනි අදහසක් ගැබ්වී තිබුණා. කවුද මේ කරන්නේ? කවුද මෙහෙවන්නේ? මෙහෙම යන්න හේතුනේ මොකද? පෙනෙන අනිත් අයත් හැමෝම මේ විකාර ක්‍රියාවලියේ රූකඩ වගේ හැම ජීවියෙක්ම රූකඩ වගේ පෙනෙනවා. මේ හැඟීම තදින් එනවා. ප්‍රශ්නයට උත්තර හොයනවට වඩා මේ දිහා බලා ඉන්න එක හොඳයි කියා හිතුණා. රූකඩ නාට්‍යයක් වගේ ශාලාවේ රූකඩ වාඩි වෙලා ඉන්නවා. ඉන්නේපා නම් මනම් කියන්න අපිට. නෑ ඒකයි සෞතුරනේ. අපි විරුද්ධව නැගී හිටිනවා. ඔක්කොම එකයි එකම ක්‍රියාවලිය වෙනසක් නැහැ කවුරුත් එකයි මාත් එක්කම යනවා එනවා ක්‍රියා කරනවා හේතුවත් අරමුණත් දන්නේ නැතුව වගේ කවුද මෙහෙ වන්නේ මෙහෙම ලෝකයේ පිනෙන එක පහසුවක් ලෙස දැනුණා ඒ ෆ්ලෝ chart එක ඉවරයි ඊළඟ පොයින්ට්ස් ටික දීලා තිනවා මේ தත්ත්වයේ හුඟක් සියුම් නැහැ ඒත් මේ தත්ත්වය වැඩි දියුණු වුණොත් ජීවිතේ පහසු වේවි කියා හිතනවා භාවනා කාලය තුලදී ශරීරයේ සංවේදන තිබුණත් අවධානය තදින් තියනවා අවධානය අර තිබුණු අදහස තුලම තිබුණා. මෙහිදී රූප, ශබ්ද, ගන්ධ ගැන සංඥා නැත. දැන් සතිය පිහිටන්නේ විරස් සංඥාවන් කෙරෙහිය. මේ මානසික සංඥාවක්ද මේ කුමක්ද? මීට පෙර භාවනාවේ අත්දැකීම් ලෙසට වැඩි දියුණු කර ගැනීමට අවශ්‍යතාවය තිබුණේ හිස් බව සහ අවධානයේ අවස්ථාවය. එහෙත් අද ලැබුණ මේ අත්දැකීම වරහන් ඇතුළේ නිවැරදි එකක් නම් මේ වැඩි දියුණු කිරීමෙන් ලෝකයේ සමග ජීවත් වීමට පහසු වෙනවා ඇතැයි හිතෙනවා. අනුකම්පා කර ඔබ වහන්සේගේ උපදෙස් පතමි. ත්වන් සරණයි. ඒ අදහස එච්චරම පිළිගන්න බෑ. කියන්නේ මේ ලෝකෙ හිස් දෙයක් කිසිම එල්ලයක් නැති දෙයක් කියලා තේරුම් ගැනීම ලෝකේ ජීවත් වෙන්න පහසුයි කියලා හිතන්න බෑ. ඔක තමයි ඩෙත් ඉන්ස්ටික් කියලා කියන්නේ. ශරීරය සා ගන්න තියෙන මූලික මේ සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් කිව්වේ මේ මේක දිහා බලන ඉන්නකොට යමක් achieve කරත් නැතත් මෙතන පුස්සක් තියෙන කියනකොට ඒක ඉතින් ඩෙඩ් ඉන්ස්ටික්ට් එකක් තමයි. ඒක විභව තණ්හාව කියලා සඳහන් කරලා තියෙන්නේ. ඒ නිසා ওই නීචේ ආත ෂෝපන්හවට පස්සේ විල්ලි සීවල් කියන එක ඔප්පු කරලා පෙන්නනවා. දෙයනාශි කියන එක මොකුත් නැහැ. ඔබ හිතාමතා කරුවා නම් ඒක සියල්ලම කක්කා. සබ්බේ සංඛාරා දුක්ඛා. ඒ කියලේ වල අන්තිමට මේ මිනිස්සු හැමදාම පබ් එකට යනවලු. ගිහිල්ලා එයා ඉඳගන්න මේ සුඩින් සල්ලි ටිකක් තියලා යනකොට සාක්කුවේ දාන්න ගෙදර යනවා. ඉතින් යාට කවදා වැඩි කතා බතා කරන්න නැතුළු මිනිස්සයා. ඉතින් බැල කරන මෙයා ඇහුවලු මේ සර් හැමදාම මේ සල්ලි ටිකක් තියලා යනවා. ආපහු සාක්කුවේ දාන්න යනවා කියලා. ඉතින් අන්තිම දවසේ වගේ කිව්වලු මම මේ මේ හරයක් ඇති මිනිහෙක් කතා කරනවා ඇහුණොත් දෙන්න හිතානින්නේ එක එක්කත් කවදාකවත් හරයක් ඇද්දක් කතා කරන්නේ නැහැ. ඒකල බැලුවට මේ ලෝකෙ කොච්චර පිස්සුද කියන එක ඒ තමන්ගේ දෘෂ්ටි කෝණයෙන් බලනකොට තමන් කරන හැම දෙයක්ම හරි anu කිසිම දෙයක් කර නැහැ. ඉතින් ආ ඒක මනුස්සයා ගැන මෙහෙම ද්වේෂයෙන් එනකොට දැක්කලු අස්වැක් බැඳලා ඉන්නව කරත්තේ. ඌ කකුල උස්සනවලු, කන ගහනවලු, වලිගය ගහනවලු, ඇත් දෙක මැස්ස වහලලු. ඉතින් ඌ නලියනලා ඉන්නකොට මාස්ටර් ගිහිල්ලා බොනවා. මාස්ටර් කීයට එයිද දන්නේ අරව කරත්තේ නතර ගුවන් ඉන්නකොට මේ මිනිස්සයා ගිහිල්ලා අස්සයාගේ ඔළුව බදාගෙන කළු සියලු මානව ජනතාව වෙනුවෙන් මම ඔබේ සමාවිල්ල ගන්නවා මේ මිනිස්සු කරපු දේ කිව්වා ගාම හාටට මේ ප්ලේන් එක ගියා ඊට පස්සේ පිස්සු එච්චරයි. එයාගේ ජීවිතය ඊට පස්සේ නංගියේ ගෙදර ගිහිල්ලා තියාගෙන සපේ මේ උපස්ථාන කරලා තියෙනවා. ඉතින් දරා ගන්න බෑ මේ අස්සයා ගැන මොනම හැඟීමක්වත් මාස්ටර්ට නැහැ. ඌ බොනවා. අරුව මැස්සෝ කකා එළියේ ගත කරනවා. මේ මේ තමයි මානව ශිෂ්ටාචාරය. අපිට ඕන දෙයක් කරන්න ඕන චාපේ හැම දෙයක්ම අතකොලුව කරගන්නවා මිසක් ඒ අතකොලුවට කරන දෙයට ගන්න දෙයට වෙන සංගතිය පිළිබඳ දන්නේ නැහැ නේ. ඉතින් ඒ වගේ ඒක ඉවරයි. ඒක නිසා ඔය මේ මේ ඔය එන මේක හිස්කතිය කියන එක සයිකියාට්‍රි වල ඒක භයානක දෙයක්. ඒකේ ආපු ගමන් එයාට මොටිවේෂන් එකක් දෙන ඕඩුවට. ජීවිතේට අර්ථයක් දෙනවා. ඒක තමයි සයිකියාට්‍රි වලින් කරන්නේ. ඉතින් ඒකයි සයිකෝതെරපි without the self කියලා ගියාට පස්සේ කොහොමද කරන්නේ කියලා. නමුත් ਸਰවඥාන්සේ උත්තරයට හැරුණොත් ਸਰවඥාන්සේ අනාත්ම දර්ශනය පස්සාකාරයකට පෙන්වනවා. අනත්තතෝ රිත්තතෝ තුච්ඡතෝ ශුඤ්‍යතෝ පරතෝ. අපේ මේ මුළු ගමනම අනාත්මයි ආත්මහරයක් නැහැ. ශූන්‍යයි. අපි මේ ළඟා කරගන්න කිසිම දෙයක් මරණ මොහොත වෙනකොට නැහැ. තුච්චයි. තුච්චයි කියලා කියන්නේ හිස්. රිත්යි. තුච්ච රිත්ත කියන වචනේ වාචයට පන්තුල අපිට උගන්වලා දෙන්න හදනවා. පරතෝ. අනුන්ට අයිති දෙයක් මේ කාගෙන අනුද විසඳන්නේ. ඉතින් මේ පහ බුදුසසු කියනවා දුක්ඛ සත්‍යය අනිත්‍යතාවය දහ ආකාරයෙන් තේරුම් ගත්ත කෙනාට දුක්ඛ සත්‍ය 25 ආකාරයට තේරුම් ගන්න පුළුවන්. එතකොට මේ අනාත්ම සත්‍ය පස් ආකාරවල තියෙනවා. ඒක පස්සේ තමයි ඔය 40 ආකාරයට දාලා තියෙන රේරුකණ චන්දිමුල ආමඳුරන්ගේ 44 ආකාර භාවනා පොතේ ඔක තියෙනවා. ඒකේ බලන්න අන්තිමන පෙන්නලා දෙන්න හදන්නේ මේ අපි බලන්න හදන સંદર્ભය. අනත්තතෝ රිත්තතෝ තුච්ඡතෝ පරතෝ අනාත්තතෝ ඉතින් ඒක තමයි ලොකුමම ගැඹුර. අන්තිම ගැඹුර දකිනකොට අපි මෙතෙක් කල් කරගෙන ගිය ව්‍යාකරණ අපි කියනත සමීකරණ සියල්ලම සම්පූර්ණ විහිළුවක් බාහිරපත් වෙනවා මේ මොනවටද මේ නටලා තියෙන්නේ කියලා. ඉතින් ඒක බුදු ඥානසේගේ ඉගැන්වීමේ හොඳට පේන්න තියෙනවා. ਸਰවඥාන්සේ ලෝකේ පහළ වෙන්න ඉස්සල දුක්ඛ සත්‍ය මේ අනිත්‍යතාවය සහ දුක්ඛතාවය හොඳටම ලෝකයා දැකලා තියෙනවා. ඒගොල්ලෝ දැක්කේ නාස්තික විදියට. ඒගොල්ලෝ දැක්කේ මේ ජීවිතයේ මෙන්න නාස්තික පැත්ත දකින්නවා කියලා. නමුත් මේ දකින්න සියල්ලම අනාත්ම ස්වරූපේ කාටවත් කියන්න බැරි වුණා. ඒගොල්ලෝ කියලා තියෙන්නේ මේක දෙයයන්ාංශේ බවපේවා. උඹට ඒක අයිතියක් නෑ ඒක බලන්න කියලා. සර්වඥාන්සේ විතරයි කිව්වේ නෑ මේක අපිට දැනගන්න අයිතියක් තියෙනවා. දැනගත්තොත් ආයෙ මේකට එන්නේ නෑ. මොන මොන කරලාවිල්ලා කරන්නද? අපිට ගෑණියක් කරලා ඉන්නකොට එන පිරිමෙක් වුණා නම් හොඳයි කියලා. පිරිමෙක් වුණාට පස්සේ කියන ගෑණියෙක් වුණා නම් හොඳයි කියලා. කවදාවත් දෙකම අත්දකින්න බෑ. පොහසත් වුණා නම් ඉතන දුප්පත් මිනිසා කොච්චර දෙලිය වැත්ත කරලා ඉන්නවද? දුප්පත් මිනිහා ඉතනනේ අපිට පොහසත් වුණොත් හොඳ එක කවදාකවත් දෙන්න එකතු වෙන්නේ නැහැ. ඉතින් මේ දෙකම දකින්න විපස්සනාටත් බෑ. ණය විපස්සනා විතරයි කරන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒ නිසා මේ ਸਰවඥාංශ මේ ඉදිරිපත් කරපු දර්ශනය නිසා එදා හිටපු සෑම මේ ශාස්ත්‍රවාදීන්ම කිව්වා වචන 9කින් 8කින් බැන්න බුදුහාමුදුරන්ට අරසරසෝ අජිකුච්චෝ අකිරියවාදෝ කිසිම රසයක් දැන්නේ නැති අපගබ්බෝ ගබ්ස කරන කතා කතා කරන මිනිස්සු කියලා. වචන 9කින් බුදුහාමුදුරන්ස කිව්වා ඇත්තටම ඔබට හොඳට තේරිලා තියෙනවා කියලා කියන එක. මම කියන එක ඔබට තේරිලා තියෙනවා කියලා. ඉතින් ඒක නිසා දැන් ගෙදර ගියාට පස්සේ ඕගොල්ලෝ බන කියනකොට ඒ ගෙදර මිනිස්සුන්ට තේරෙනවා ඇත්තටම තේරෙනවා මෙයාගේ මොළුව කුරුවල් වෙලායි මේක මේ හිස්සෙලා අවිලා තියෙන්නේ. ඉතින් මේ මිනිස්සු බලන විචාර සයිකියාට්‍රික් කෙනෙක් ගාවට ගෙනියන්න මේ ආයෙත් මේකට මොනවද දාලා දෙන්න බෑ දැන්. ඒක හැම වෙලාවෙම ලෝකේ ජීවත් වෙන පහසුයි කියන්න බෑ. ඒකට එකක් හිතනවා ලෝකෙන් අයින් වෙන එක පහසුයි කියලා. දස්කොලන් එක්ක ඉන්න එක ලේසි ගහපදින්න දෙයක් නෑ. කැලේ ඉන්න එක ලේසි. ශූන්‍යාකාරක ඉන්න එක ලේසි. අපි කාට හරි වග වෙන්න ගියොත් ඒක දඩයක්. ඒක තනිකරම කටුගයක්. ඒක තනි කරම කුරුසයක්. මේ ලෝකේ කාටවත් වග වෙන්න කාටවත් ඕන ගමන් නැහැ. මොකද කිසිම කෙනෙකුට කිසිම කෙනෙකුට උදව් කරන්න බෑ. ඒක මාවසීතුන්ගේ ගෑණික් කිව්වා. ඔය මාවසීතුන් නැතුණාට පස්සේ චීනේ හතර දිනයි කල්දියාහුව වෙලා එතකොට යා මාවසීතුන්ගේ නෝනා ඉන්ලස්තුන නායකත්වයට යන්න හමුුනේ නෑ. කොමියුනිස්ට් රජය හිර කරා. ඊට ඉස්සෙල්ලා යා කිව්වා කිසි කෙනෙක් කිසි කෙනෙක් නිසා බබලන්නෙත් නැහැ. කිසි කෙනෙක් කිසි කෙනෙක් නිසා කෙලසෙන්නෙත් නැහැ. එයා කිව්වේ මේ මගේ පවර් එකට මං ආව මිසක් මාව සිතුගෙක නෙවෙයි කියලා. නමුත් රජු බාරගත්තේ නැහැ. නම් අපි හිතනවා නෑ නෑ අරයා නිසා මෙයා කෙලසුණා. ඒකට මට පුළුවන් පෙරක දුරුකමක් කරන්න කියලා අපි හිතනවා. ඒ හිතනකොට අනිවාර්යයෙන්ම අනාත්මෙන්න බෑ. ආත්මෙ තමයි එන්නේ. ඒක නිසා මේ අනාත්මේ වැටහෙනකොට මේ මොකද්ද මේ නටන නාඩගම කියලා ඒක සමාජයේ ජීවත් වෙන්න පහසුවක් කියලා හිතනවා නම් ඒක අමාරු දාර්ශනිකව පිළිගන්න. තම සර්වචනාංශයේ බුදු වෙන්නේ ඉස්සල්ලා සතර පෙර නිමිති දකින්නකොට ලෙඩෙක් මහල්ලෙක් මලකඳක් පැවිද්දෙක් දකින්නකොටම දැක්කා. එතනයි පොයින්ට් එක තියෙන්නේ. ඒක කවිය තියෙන්නේ මොකද්ද? කවිය කියන්නේ සතර පෙර නිමිති දුටු වේ සතර බය නිසා ආගම අපිට කියන්නේ සතර පෙර නිමිති දැක්ක නිසා සතර බය ආවයි කියලා. නෑ. සතර පෙර නිමිති සතර පෙර නිමිති උනේ එනකොටම සසර බය තිබුණ නිසා. දැන් අපි හතර එව්ව හතර හැරයක් දැකලා තියෙන අපිට කො. තාම නිකමටවත් ඉතිලා තියෙනවද පැවිද්ද දැක්කට පස්සේ එතෙන් යන්න ඕනේ කියලා. අපිට තාම සසර බය නැහැ. අපිට තියෙන්නේ මේක හදාගෙන gedara ගිහිල්ලා රැයට කාලා බුදියලත් මේ සැප ගන්න පුළුවන්ද කියන එක විතරයි. ඉතින් එතකොට මේ හිස් බව දකින්නකොට මේ මනස සබාවෙන් කොම් වෙනවා. මන්ත්‍රා මේ ඒකට කියන්නේ රහින් තල්ලු වෙලා යනවා කියලා. ඉතින් ඒ නිසා මේ වාක්‍ය ටික හරි අමාරුයි මොන මොන මානසිකත්වෙ ලිව්වද කියලා. නමුත් එයාට තැනක් තියෙනවා බුදුරජාණන්සේ දෙන තැන තමයි හුදකලා විවේකේ සහ විරාමයේ. ඔබ දැන් ඔබේ මාර්ගය හොයාගන්නේ. ඔබට බුදුරජාණන්සේ හම්බෙයි. ඔබට ඒකෝට සත්පුරුෂයා හම්බෙයි. ඔබට ඒකෝට පැවිද්ද හම්බෙයි. එහෙම නැතුව මේ ජීවිතේ ජීවත් වෙනවා. ඒ කියන්නේ උදේ ඉඳලා හැන්ද වෙනකම් මේ කරන දේට අර්ථයක් දෙන්න නෑ අපි හදන්නේ මේ. මොන තරම් පටලවාගෙන ඉන්නද කියලා හිතන්නේ. ඒක ඒක නම් ඇත්තටම මේ වයසේ ඉන්න අයගේ ප්‍රශ්නයක් නෑ. මේ පොඩි එකේ ඔළුවට මේක දානකොට සහ ගහන අපරාධයක් නේ. මොරකාවන් නැති වැට කොටු බැමි නැති අපේම අපේම අපේ ලෝකේ ඉන්න දරුවට මේ වලින් නාපන් ඇඳපන් ඉගෙන ගනින් උකාටම් කරපන් අකුරු කියපන් කියලා. අනේ අරක හිර කරන හිර කිරිල්ල කිරි බිම්මල් නැති තලනවා වගේ. චප්ප කරනවානේ. ඊට පස්සේ ඒක ඒ ලනුව කියලා ඉගෙනගෙන විභාගේ පාස් වෙච්ච කවුන්ටර් තෑගි ගෙනත් දීලා ඌ පිස්සු ඩබල් කරනවා. ඔළුව හොඳටම නරක වෙච්ච එකාට මැග්සේසේ සම්මාන දෙනවා, නොබෙල් ප්‍රයිස් දෙනවා, දීලා අර කුරුසයටම තියලා යන ගන්නවා. ඊළඟ ඌගේ කිසිම මනසකම නැහැ ඊට පස්සේ. අම්මට තාත්තටත් බනිනවා. අයි මේක කන්ඩිෂන් කරලා තියෙන්නේ. බුදුදහමෙන් කියන්නේ බල කොච්චර කන්ඩිෂන් කරත් මම දන්නවා ඩී කන්ඩිෂන් කරන්න හැටි. එසා කර්මා කරලා ඌව ඔය උඹල දන්න අගයන් ආඩම්බරයන් ලම්බකාරකම් ගණන්කාරකම් මහා ලොකෝට ගණන් ගන්න එපා දණින් උඩට ගණන් ගන්න එපා පොඩ්ඩක් දාලා බලපන් යටි යටි හැටියට දානකොට තේනවා මට මතකයි මම මේ මේ සෙකන්ඩ් සෙකන්ඩ් ඉයර් එකට ගොඩ එක්සෑම් එකට පාඩම් කරන වෙලාවේ මහා විශාල පොත් ගොඩක් දැන් මේක ඔක්කොම කියවන්න ඕනේ ඒකට ප්‍රශ්න එන්නේ ඕකෙන් ටිකක ඒක හරියට දන්නවනම් කොහොමද පාස්? දන්නේ දැන් මේ කියනකොට මට ආවා මහා මුස්පීන්තු ක්‍රමයේ කිලෝරක් නැති අදහසක්. මේ මේ මේ මයිතන්ට එන්න පුළුවන් වෙච්ච එක නම් අම්මලා තාත්තා හරි සතුටු වෙනවා මගේ පුතා ඉස්විද්‍යාලේ කියලා. එක්සෑම් එකට මේව පාඩම් කරන්නේ. පස්සේ මම ඉතින් පොතේ පිටිපස්සේ අරගෙන මේ සොහොනක තියෙන සොහොන් කණු ගොඩක් ඇඳලා. එක එක මැරිච්ච එකේ සොහොන් කණු උඩින් යන බලාකුලක් වගේ මට පේනවා මේ උගත්තුයි මෙත්තු තීර මේකේ මැරිලා ඉන්නේ. දැන් මම මේ සෝන් කණුවේ BSc කියලා දාගන්න දඟලන දඟලිල්ලක්. පළකේ මේ නම දාගන්න මේ තටමන්නේ මේ බලාකුලක් වගේ තියෙන්නේ. ඉතින් මට තේරෙනවා දැන් මේක කොල්ල කොහොමද මේක පාස් වෙන්නත් බෑනේ. මේවා කරලා විභාග පාස් වෙන්න බෑනේ. මහා පුදුමාකාර කාලකණිකමක් මගේ හිතට දැනෙනවා. ඒ වගේම දවසක දැනුණා තාම මට මතකයි ඉස්කෝලේ යන කාලේ දහම් පාසල් යන කාලේ. ආහඳු කෙනෙක් උපසම්පදා කරන්න ලෑස්ති වෙලා රජ ඇඳුම් අඳලා උපසම්පදාට ඉස්සෙල්ලා වාසල නාග කියලා අලුතෙන් ඇඳුමක් අඳනවා. අඳලා ඇස අපිට නගනවා. දැන් අපි තමයි මල් පෙරහැරේ කොඩි අරන් යන්නේ. අපි පොඩි කොල්ලෝ. මේ හාමුදුරුවෝ පිටිපස්සෙන් ගිහිල්ලා මේ වගේ කොල්ලා ඉඳගෙන මම බලනවා මේ හාමුදුරුවෝ මේ වහිනවා. මට ඇති වෙච්ච මුස්පීන්තු හැඟීම ඇඟ සරසලා පිරිමි කෙනෙක්ගේ අන්දලා කොටුන්නක් දාලා මට කියා ගන්න දන්නෙත් නෑ මේ මොකද උනේ කියලා. දැන් මේකද මේ මේ උපසම්බදාව කියන්නේ. රජයන්ුන් අන්දලා රත්තරන් පාට ගහලා කාඩ්බෝඩ් වලින් ඔටුන්නක් දාලා. දැන් අදාවිට ගෙනියනවා. ඉතින් අපිත් යනවා පෙරහැරේ. මේ මල් පෙරහැරේ කොඩි අරගෙන ඒ ඒ හැංගීම මට තාම මතක් වෙනවා. මේ මුළු පද්ධතියම වැරදිලා තියෙනවා. සෝබනේ විතරමයි. මොනම දෙයක්වත් නැහැ අපිට ලැබෙන මේ සුන්දරත්වය අපිට ලැබෙන මේ අපේ ළමා කාලේ අපිට ලැබෙන මේ අපේම අපේම අපේම ළමා තැනක් කියලා කියනවා ලෝපේ ලෝක් කියනවා චික්කියේ කොරකම් කරලා තියෙන හැටි මේ මම අපට අතර දොස් කියන්නේ ඒක හොඳ නෑ ගුරුවරුන්ට දොස් කියන්නේත් නෑ මොකද ඒ අත්තු බොක්කින් කරනවා ඒක කරේ නමුත් උන්දල දන්නේ නැත්තම් කොහි ගෙනියන්න දපා ඒක නිසා පුළුවන් නම් පොඩි උන් ගැස්පා දාන්න උන්ට ඒ දිනේ සුන්දර ලෝකයට විනාකිරිවක් කරන්න එපා. ඇඹුල් ගස්සන්න එපා. උන්ගෙන් පොඩ්ඩක් මොන හරි ඉගෙනගෙන සතුටින් ජීවත් වෙන්න බලන්න. හරිම අමාරුයි. ඒ නිසා භාවනා කරපන් කියනවත් මොකද ඕනි කියලා හිතෙනවා. මොකද ෂුවර්නේ දැන් දවස් 8න් කනවනේ. වැඩි කාලයක් දැන් දවස් 8 යනකොට කනවා. කෑවට පස්සේ ඉතින් ඌ ගංජා ගහපේක වගේ ඉතින් කල්පනා වෙන සොක්‍රටිස් වගේ බලාගත්තද බලාගත්තද බලාගෙන ඉන්නවා. මේක මේ සමාජ පස්සේ විසඳනවා කියනවා නම් ඒක හරි අමාරු හිතා ගන්න. නමුත් සර්වඥන්සේ දීලා තියෙන ක්‍රමේ අනිත්‍ය වෙන්න, දුක වෙන්න, අනාත්මය වෙන්නවට පස්සේ මේක තුච්චයි, රිත්යි, අනත්තයි, පරතෝ. ඒක තේරුම් ගන්න බෑ අනිත්‍ය දුක නැතුව. ගියාට පස්සේ තේරෙනවා ආය මොකක්ක කතා කරන්න දෙයක් නැහැ. ඊට පස්සේ අපි ඒක පාවිච්චි කරන්න හැදුවොත් එහෙම වෙන ලාමක වැඩකට ඉතින් පිස්සු ඩබල් වෙනවා කියලා අහන්න දෙයක් නැහැ නේ. ඒක නිසා ඒ ඒ ওই කොටස් සාමාන්‍යයෙන් කතා කරන්නේ නැහැ සාසනේ. අනාත්මතාවය පිළිබඳ තියෙන කතා. ඒ මොකද ඒක මේ මුගාක් වෙලාවට අපි අපි මේ ගත කරගෙන යන සම්මේ සෝබන ජීවිතයට ගැලපෙන්නේ නැහැ. ඒක නිසා ඒව අයින් කරලා නිකන් සෝබනයක් තමයි මේ ආගම කියලා පෙන්ලා තියෙන්නේ. ඒක ඒකම තමයි ඇත්තටම සිංහලව භාවනා පැත්තක දැම්මේ. සිංහලයෙන් අපි සම්පූර්ණයෙන්ම නැතුව කියන්නේ දැන් ආයෙ ඇවිල්ලා තියෙනවා. ඒක නිසා මේක පාවිච්චි කරන්න ඒක පාවිච්චි කරනකොට સંદર્ભයට නැත්නම් පසුබිමට සාපේක්ෂව තේරුම් ගැනීමේ අන්වේ ඥානය විපස්සනා ඥානය හරි වැදගත්. මීළඟට ධර්ම කරුණු පිළිබඳ ප්‍රශ්න පහුගිය ධර්ම සාකච්ඡාවවලදී කාලය හරස් වීම නිසා මගහැරුණු ප්‍රශ්නත් මේකට ඇතුළත් වෙනවා. ගෞරවනීය ස්වාමින් වහන්සේ ආනන්‍ය සප්පාය සූත්‍රයේදී සිත සංඥාවක් ඇත්තේ නැති නැත්තේ නැති තැන සිට නිරෝධ සමාපත්තියට යන බව කියයි. මහා ශුන්්‍යත සූත්‍රයේදී අනිමිත් සමාධියට යන බව සඳහන් වෙයි. මේ වෙනසට හේතුව පහදා දෙන්න ලෙස ගෞරවපූර්වක ඉල්ලා සිටිමි. වහන්සේට තෙරුවන් සරණයි. ඒ කියන්නේ අර අපි මේකෙදී කියපු විදිහට ස්පර්ශය ලබන්න ඉස්සරලත් වේදනා සංඥා සංස්කාර තියෙනවා වේදනා ස්පර්ශය ලැබුවට පස්සෙත් තියෙනවා. වේදන ලබන්න ඉස්සලා තියෙනක මගේ පාන්නේ නැහැ. වේදන ලැබුවට පස්සේ තියෙනක මගේ පාන්නේ තියෙනවා. අපි ඒක ඉස්සලා නැතර කරලා කොච්චර භාවනා කරත් ඒ සංඥා වගේක් එනවා. සංඥා නැත්තත් යනවා. ඒ නිසා සංඥා ඇති තත්ත්වයට යන එකට කියනවා රූප සංඥා කියලා. සංඥා නැති තත්ත්වයට යන කරන අරූප සංඥා කිය. නිසා රූප සංඥා අරූප සංඥා දෙකකින් ගැලවෙන්න තියෙන්නේ දෙකටම සමහිත ඇති කිරීම. රූපෙට උන්ට අරූපෙ පිටින් ඒක බලනවා. අරූපේ නෝන රූපේ පිටින් ඒක බලනවා. එතකොට තේරෙනවා මේ දෙකේම පොල් පිට පාගන වගේ මේ පැත්ත මේ පැත්ත යනකොට ඒකට තමයි සාමාන්‍යව සමතේ මේ සඳහන් කරලා තියෙන්නේ නේව සංඥා නාසඤ්ඤායතනෙ කියලා. සංඥා ඇත්තේත් නැති නැත්තේත් නැති තත්ත්වේ. ඒ දෙකම දන්න නිසා එයා තාම එකක් අල්ලන්නේ නැහැ. එකක් අනිත් එකට සාපේක්ෂයි. නමුත් එතින්දි සරුවචන්සේ සඳහන් කරනවා ඒ නේව සංඥා නාසඤ්ඤායතනෙත්තත් ආකර්ෂණ ශක්තියක් තියෙනවා කාන්දා ශක්තියක් තියෙනවා නිකාන්තියක් තියෙනවා ඒකත් නැතුව මේක බලන්න පුළුවන් තත්ත්වේ එනකොට ඒක එතෙන් ගිහිල්ලා මිසක් නැත්නම් ඒ தත්ත්වයට ගිහිල්ලාපත් වෙන්නේ නැතුව මූල ධර්ම වශයෙන් තේරුම් ගන්න අමාරුයි. යන කෙනා එතනින් ඇඹරිලාමයි යන්නේ. ඉතින් ඒක නිසා ඒක වචනේ තීමාවෙන් ඉක්මවලා යන එකක්. හැබැයි සර්වචාන්සිය පෙන්ලා දෙන්න උත්සාහ කළා තියෙනවා. ඒ පුද්ගලයා සංඥාව අඩුම තත්තර ගෙනල්ලා 100ක් නැති කරන්න බෑ. මේ අඩු තත්ත්වෙදී නැති එක නැති එකට කැමති නම් අරූප අරූප ඒකට කියන්නේ අරූප රාග කියලා. අරූපෙට රාගය ඇති කරගන්න. සංඥා යන්තම් තියෙන එක තියෙනවා රූප රාග ඇති කරගන්නවා. ඉතින් මේ දෙකේ එකකටවත් මනාප නොවි දෙක අතරම ඒකට මේක මේකට මේක සාපේක්ෂව බැලීමේ ක්‍රමය බුදුහාමුදුරන් කියන්න බෑ බුදුරජාණන් කියනක තමන් එතෙන්ද ගිහිල්ලා සාක්ෂාත්කරණය කරගන්න ඕනේ තමන් සපය ගන්න ඕනේ ඊයේ කරපු ධර්ම දේශනාවෙන් අපි මතු කරගන්නවා නම් චන්නං ආයතනානං අශේෂ විරාග නිරෝධෝ අතඤ්ඤං අත්ථීති සියලුම ස්පර්ශයෙන් ඉවරනට පස්සේ තව යමක් තියනවාද කියලා ඇහුවොත් ඒක ප්‍රපංචයක් කරනවා. සියලු සංඥා ඉවර කරාට පස්සේ තව යමක් නැද්ද කියලා ඇහුවොත් ඒකත් ප්‍රපංචයක් කරනවා. ඒව ඉවර කරාට පස්සේ ඇති ඇති නැති දෙකමද කියලා ඇහුවොත් ඒකත් ප්‍රපංචයක් වෙනවා. ඇත්තෙත් නැහැ නැත්තෙත් නැහැ කිව්වොත් ඒකත් ප්‍රපංච කරන වෙනවා. ඉතින් ඔයින් යහට කතා කරන්න යන්න බෑ. කතා කරලා විසඳන්න බෑ. ඔතන හිටපන්. ස්පර්ශෝ ගෙවුවට පස්සේ ප්‍රපංච නැහැ. ওই දානෙම ඔබ සැකේකම ආවෙන් දාන දේවල්. ඕක දාන්න එපා. ඒක නිසා එතෙන් ගිය කෙනාට වැඩේ ඉවර නෑ. එයාට තියෙනවා යමක් නොකිරීම හරහා අකිරියෙන් අපි වට ක්‍රියාහිත කියලා තියෙන්නේ. ක්‍රියාහිත කියලා જાතිය සරුව මේ මේ රහතන් වහන්සේට සඳහන් කරලා තියෙනවා. ඒ ක්‍රියාහිත කියලා කියන්නේ ක්‍රියා නොකිරීමව තමයි එතන තියෙන්නේ. යමක් කරන්න හිතන්නේත් නෑ. අරකට පස්සේ මේකද කියලා සංසන්දනය කරන්නේත් නෑ. ඒකෙන් තමයි එතෙන්ට ගියාට පස්සේ ඒ තල තුනකම ඒ ඒ මෝරච්ච ගතිය ඒ හිතලා හිතලා හිතලා යාට තියෙන හිතිල්ල මේ හර යන්න බෑ. මේ තියෙන විවිකේ සමාදන් වෙනවා කියන එක. ඒත් ඒත් සරුවචනංශය සඳහන් කරනවා මේ සලායතනයන්ගේ ඝර්ෂණය තාම තියෙනවා. පැවැත්මේ මරණයේදී එකක් නැති වෙනවා. ඉතින් ඒක නිසා මේ ඒ සූත්‍ර නැවත කියවන්න ජීවන ගමන් භාවනා කරන්න බලනකොට මේ බුදුසසුනස කියන්න බැරි දේ උත්සාහ කළ තියෙන හැටි තියෙනවා. ඊට පස්සේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ සමහර තැන්වල ඒ වගේ අරගෙන විස්තර කරලා පෙන්නනවා. කොට්ටිත ස්වාමීන් වහන්සේ කච්චායන ස්වාමීන් වහන්සේලා සාරිපුත්‍ර සංඝයා අවසනවා කියන්නේ. දන්නේ කෙනෙක් වගේ ප්‍රශ්න අහනවා. අහන්නේ මොකටවත් නෙමෙයි. මේක තව මේ එක්ස්පෑන්ඩ් කරලා ගන්න. ඒක නිසා මේ ඒ රසය භාවනා කරුවට පස්සේ පොත දිගටලා බලලා මේ ලබන ධර්ම රසය ගැඹුරේ කෙලවරක් නැහැ. ඒක නිකන් භාණ්ඩාගාරික පරිත්‍යය කියලා කියනවා. නිවන් දැක්කත් තව කෙනෙකුට විස්තර කර දීමේ ක්‍රමේ තාම දන්නේ ඒක වෙනම කතාවක්. ඉතින් මෙතන තියෙන්නේ දෙකම. මේක හරියට දැනගන්නත් නෑ තව ඉවර කරලා නෑ. ඒ නිසා විස්තර කරන්න හැදීමෙන් ලොකු ආශයක් සිද්ධ වෙනවා. ඉතින් මේක තමයි අපි මේ බාහිර සාසනය කියලා කරන්නේ. ඒ නිසා මේ සූත්‍රය අරගෙන තමන්ම කියවන්න. හැබැයි හොඳට දකිවි ඒ සූත්‍රයකට කවුරු හරි බණක් කිව්වොත් ඒක එයාටම ආවේනික ක්‍රමයට විස්තර කරනවා මිසක් අර්ථකතාව බොහෝ විට වෙනස්. අර එකනා කියන බණ මේ එකනා විචනය කරනවා. ඒ තරම ගැඹුරු තැනක් තියෙන නිසා නම් කොමිට් වෙන්නේ නැතුව අවබෝධ කරගන්න බෑ ඒක. ගරු ස්වාමීන් වහන්ස භාවනාවට බාධා කරන නීවරණ ධර්ම පහ ගැන විස්තරයක් කරනමින් කරුණාවෙන් ඉල්ලමි. විශේෂයෙන්ම ඒ වාට මුණදී මගහරවාගෙන භාවනාව දිනු කර ගන්නා හැටි පැහැදිලි කිරීමක් කරනමෙන්ද ඉල්ලමි. ඔබ වහන්සේ බොහෝ යෝගාවචරින් මුණ ගැසී භාවනා ගැටලු පිළිබඳව හොඳ අවබෝධයක් ඇතියෙන් මේ ප්‍රශ්නෙට ප්‍රායෝගික පිළිතුරක් දීමට ඔබ වහන්සේ ඉතාම සුදුසු වෙයින් අප කෙරේ කරුණාවෙන් ඒ සලකා බලන ලෙස ඉල්ලමි. තෙරුවන් සරණයි. දැන් මයිත් එක යන්න આવොත් මේ රිසල්ට් එක ටිකක් ඒ අන්තිම දවසේ වෙනකොටත් තාම මේ අතට කිසිම දවසේ අහන්න නැති මේ සංවිධානය විසින් පස්සට දාපු ප්‍රශ්නනේ. ඉතින් මම හැමදාම කියනවා පටන් ගන්න ඉස්සෙල්ලා මට මාතෘකාවක් දෙන්න කියලා. ඒක උනන ස්වාමීන් වහන්සේ කැමති එකක් කරන්නේ කියලා. යනකොට කියන ඔබ වහන්සේ බුදුම යෝගාචර දැකලා තියෙන ප්‍රශ්න තේනවා. අනේ යන්න ඉස්සෙල්ලා මට මේක කියලා දෙන්න අන්තිමට කියලා අහනවා. මොකද කරන්නේ? මේ ප්‍රශ්නේ ඇත්තටම කලින් හම්බෙච්ච ප්‍රශ්නයක් මේ. ඉතින් ඕගොල්ලන්ට අහව ගන්න මම මොන ඕගොල්ලන්ට ඉතින්. ඒ නිසා මේ වෙබ් එකට යන්න ගිහිල්ලා ඒ ඒක සඳහන් වෙච්ච සූත්‍රයක තියෙන බණක් අහන්න. ඔක්කොම අංග සම්පූර්ණ වෙන්නේ නැති වෙයි. නමුත් ඔය ඉල්ලීමේ 180ක් විතර සම්පූර්ණ වෙන්න ඉඩ තියෙනවා. උගාක් ඒ සමහර සූත්‍රවල ඒක මූලික මේ කතාසාරේ බවට පත් වෙලා තියෙනවා. මේකෙදී නෑ. මොකද අපි මේකට ගත්තේ මේ ඒ ගැන දන්නවා වගේ කියන පිරිසකට ගැලපෙන ප්‍රශ්නයක්. ඉතින් ඒක නිසා ඒක වෙන තියෙන සූත්‍ර විස්තර වෙච්ච අවශ්‍ය නම් කුප්පියාට හරි නැත්නම් අරුණගෙන් අහලා යවන්න අරුණට අග්ගල සූත්‍ර ටික තෝරලා දෙයි මෙන්න අහගන්නයි කියලා. එහෙම නැත්නම් අරුණගේ තියෙනවා beginners CD එකක් තියෙනවා advancing CD එකක් තියෙනවා advanced CD එකක් තියෙනවා advancing CD එක අහන්න ඒකේ තියෙනවා ගරු ස්වාමීන් වහන්සේ සමතේදී හා විපස්සනාව දෙකෙහිදීම අරමුණ නැති වී යයි. මේ දෙක අතර වෙනස කුමක්ද? සමතේ හා විපස්සනාව වෙන්වන්නේ කුමන අවස්ථාවේදීද? නෑ සමතේදී අරමුණ නැති වී යෑමක් වෙන්නේ සමතේදී අරමුණට ගිල ගැනීමක් සිද්ධ වෙන්නේ. දැස ගැනීමක්. ඒ නිසා අරමුණ ස්ථාවර වීමක් එක තියෙන්නේ. වෙනස එකේ අරමුණ විවේචන කිරීමේ ශක්තියක් නෑ. විස්තර විපස්සනාවේදී අරමුණ ගෙවෙන්නත් පුළුවන් අරමුණ විවේචනය කරන්න පුළුවන්. ඒක නිසා සමතේ විපස්සනා දෙක බලන දේ දිහා ඇති දෘෂ්ටි කෝණ දෙකේ වෙනසක් තමයි තියෙන්නේ. ගරු ස්වාමීන් වහන්සේ out of body experience වන අවස්ථාවවලදී ශරීරයෙන් පිටත් වී යන්නේ විඥාණයද? ඉතින් මොකද්ද මේ out of body experience කියන එක කියන්නේ නැතුව අමාරුයි මේ කියන ප්‍රශ්නේ තේරුම් කරගන්න. මේ අදහස් කරන්නේ මොකක්ද දන්නේ නැහැ නේ. කාට පොඩි එක්ස්පීරියන්ස් කිව්වට එහෙම මේ විකිපීඩියා වල නම් කරපු ලේබල් එකක් තියෙන්න වෙල පුළුවන්. නමුත් එක එකනක් කියන්නේ එක එක විකාර වලට මොනවා මේවා මේ. අතින් අල්ලලා කියන්න පුළුවන් දේවල් නෙවෙයි. ඒ නිසා යාට ඩිෆයින් කරන්න වෙනවා. මොකද්ද මේ තමන් අවුට් ඔෆ් බොඩි එක්ස්පීරියන්ස් කියලා කියන්නේ කියලා. එතකොට නම් නිකන් සාකච්ඡා කරලා හිතන්න පුළුවන් මොකද්ද කියලා. අනිත් එක මේ මේ විසඳගන්න බැරි ප්‍රශ්නයක් මේ. මේ භාවනා කරනකොට ඌ එයට ආවොත් මුල ඕකක් ගත්තොත් දවස් 8ම ඌකට යයි. කවදාකවත් සත්‍ය පිටුනා කියන සරල වැඩක් කරන්න වෙන්නේ නැහැ. මේක තමයි අපි මේ මුරුක්කු විකුණනවා වගේ මාරය ඇවිල්ලා අපිට කරන දේ. ඉතින් අපි මේ කහ පහ පහ ඉන්නවා. කවදාකවත් නැහැ මේ වර්තමාන හිත ගන්න පුළුවන් ගතිය out of body කෝකදත් body experience එකක් ගන්න. ඕගොල්ලන්ට එන්නේ ඒකයි. ගරු ස්වාමීන් වහන්සේ අභිධර්මයට අනුව සෝවාන් මාර්ගස්ත්‍යා යනු ඵල අවස්ථාවට ආසන්නම අවස්ථාවයි. මාර්ගස්ත්‍යෙක් ලෝකයේ සොයාගත නොහැකි තරම් බව සඳහන් වේ. ඒ අනුව පුද්ගලයන් 8 දෙනා අතුරෙන් ලෝ සිටින්නේ පලස්තෙන් 4 දෙනා පමණක් නේද? පැටලිලක් වතන තියෙන්නේ වන්නගල තියෙන්නේ පාරට දැන් අපි කිව්වොත් දැන් අපි හයිවේ එකක් හදලා තියෙනවා නෝර මේ මේ ලංකාවේ ඉතින් ඒකට ඒ මාර්ගයට ඒ හයිවේ එකට යන්න ඉස්සලා අපි එතන ඉඳලා ටිකට් එක ගන්න එපාය. එතකොට මාර්ගස්තද නැත්නම් ඉවර කරලා එළියට යනකොට ටිකට් ගන්නකොට මාර්ගස්තද කියලා කියන්න බෑ. දෙකම ඕනම තැනක මාර්ගස්තයි අපි. ඒ නිසා අපි අදාහර අවුට් බොඩි කිව්වා වගේ මොකද්ද මාර්ගස්ත වෙන්නේ? මාර්ගයට වෙලඹිච්ච එක නේද නැත්නම් ඉවර වෙන තැනට ගිය එක නේද? ඉතින් සදාචාරවාදියා ඉවරෙච්ච එක නා කියලා කියනවා. මහසි සාඩෝ කියනවා පටන් ගත් එක නයි කියලා. ඉතින් කාටවත් නැහැ බෑ කියන්න බෑනේ. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ පටන් ගත්ත ගමන්ම ආර්යනාංශ සම්පිච්ච පැකේජ් එක හම්බ වෙනවා. අස්ථාරිය පුද්ගල මහා සංඝ ගානට වැටෙනවා. ඒ නිසා වැඩේ දෙල්ලන්නේ නැහැ. කවුරුට කිව්වත් එහෙම මම මාර්ගස්ථයි කියලා. ඉතින් ආයෙකින් වැඳුම් පිදුම් ලබන්න පුරුදු ආවුණිය, පාවුණිය, දක්ෂිණිය, අංජලිකරණීය ඔක්කොම ගුණ සහිතයි. මොකද මාර්ගස්ත්‍යයක් තියෙනවා. මාර්ගස්ත්‍ය කියලා කියන්නේ මාර්ගයට පිළි එළඹිච්ච එකනද අන්තිමට ගිය එකනද කියන එක ඕනම දැනක මාර්ගස්ත්‍යයි. ඉතින් මේ ඕනම පදයක් බුද්ධ ආගමේ it's ambiguity. it's the beauty of ambiguity. හැම එකටම contradictory අදහස් දෙකක් තියෙනවා. ඕනම වචනයකට ඒ දෙක අතර ගැටුමක් තියෙනවා. භවනා කරන එක නා විතර કોઈ ගැටුම් වලට යන්නේ නැතුව දිග්ගහ්‍ය විචිත්තදී එකක්වත් අල්ලන්න යන්නේ ඊන් සීරියස් ත්‍රිවිල කාර්ය දාලා යන්නේ ගිය පාර හොයන්න බෑ අන්තිමට මාරයා වඩපිට බලනවා බලනවා කකුල් දෙක අස්සෙන් ගිහිල්ලා තියෙනවා ওই ගැට ලියන්න හදන කිසි කෙනෙකුට ගොඩ එන්න නම් බෑ මම පටන් ගන්න එක නම් මාර්ගස්ථය කිව්වත් හරි ඉවර වෙනදන්න ගිය එකන මාර්ගයත් එක්ක ඉවත් හරි. ඒ නිසා අම්මා හොඳයි ඉවත් හරි. තාත්තා හොඳයි ඉවත් හරි. ඒ නිසා නම් කිය මල්ලිය පාදේ දෙන්නම හොඳේ කියා කියනොත් අපි ගිහිල්ලත් ඉවරයි. ගෞරවනීය සාමිවහන්ස යම් කෙනෙක්ගේ ක්ලේශ ප්‍රහාණය එකවරම සිදුවන දෙයක්ද? එසේ නැතිනම් ඊට අමතරව ක්‍රම ක්‍රමයෙන් සිදුවී මමත්වයේ දුර්වන අවස්ථාවක් තිබේද? බුදුරජාණන් වහන්සේ වැයක මිට ගෙවීම යන උදාහරණයෙන් පෙන්වා දී ඇත්තේ ක්‍රම ක්‍රමයෙන් අනුසය කෙලෙස් තුරු වී යම් දිනක මමත්වයේ දුරණ තත්වයකට පත්වන ආකාරයේද වහන්සේට නිදුක් නිරෝගී හා දීර්ඝායුෂ ආත්මේවා තිරුවන් සරණයි. ඒ දෙකම ගන්න පුළුවන්. quick enlightenment කියලා එකක් තියෙනවා. සතෝරි කියලා නම් කරලා තියෙනවා. ඒ කියනවා ඒක වාඩ නියන් දැක්කයි කියලා. තව කෙනෙක් කියනවා නැති හිමීට හිමීට යන්නේ කියලා. ඉතින් ඕකෙන් අපි ලෝකේ ඔක්කොටම හරියන එක ක්‍රමයක් නැහැනේ. ඉතින් අල්ලගෙන මේක බුදුහාමර කිව්වයි කිව්වොත් ඇත්ත ඒකක් කියලා තියෙනවා. දැන් මේක කියලා තියෙනවා ඒකක් කියලා. ඉතින් බුදුහාමර වචන දෙකක් කතා කරන දිය දෙකේ මනුස්ස දෙද්ද කියලා හිතෙනවා. භාවනා කරනකොට Tamanට තේරෙයි Tamanට ගැළපෙන එක. ඒක ගත්තා ගියා මං මගේ ක්‍රමේ තමයි වැල යන පැත්තට වැට ගහගෙන ඵලයක්. ඔය ඌවට උත්තර දෙන්න පටන් ගත්තයි කියලා කියන්නේ දවස් 8ම නාස්ති කරලා ගිහලා දැන් ඇහුවනම්. මේ අහන්න ඇත්ත ඉස්සල වෙන්නේදී. ඇහුවත් මම ඔයාලට වැඩි වෙලා ගන්නෑ. මොකද මේගොල්ලෝ මේ රාමුව හදන්න හදනවා මිසක කවදාක වතුරට බහැලවත් නෑ තාම. කෙලස් කියුණයි කියන කෝණ කියන තමන්ට තේරෙනවා. ඒක ගැන හැඟීමක් නැතුව ඔබ වහන්සේට උනේ කොහොමද? අර කිරියුන්දට උනේ කොහොමද? ඒවා ඉන්නවා. ඉතින් ඒ කියන්නේ මේ පෙරක දూరుව දාලා නඩු කතා කරනවා මිසක් තමන් බහැලා නැහැ. මේ මූල ධර්මයේ තියෙන දුර්ලභකම් තමයි ඒ නමුත් පන්දි සංශය පැහැදිලිවම කියනවා මූල ධර්ම දැන ගැනීම හැම වෙලාවටම බාධා කරන්නේ. ඒක පාවිච්චි කරන දන්නේ කනා බාධා කරගන්නේ. ඉතින් මේ පේන්න තියෙන්නේ මේ වගේ වැඩමුළුවකට ඇවිල්ලා තාම මූල ධර්ම පිළිබඳවවත් එකලාසයක් නැහැ. Tamanට මේ අහනාට බලනාට මොකද්ද කරන්න ඕනේ කියන එක දන්නේ නැහැ. දන්නවනම් ওই ප්‍රශ්න අහන්න වෙලාවක් නැහැ. ගෞරවනීය ස්වාමීන් වහන්සේ අද දින විවෘත ධර්ම සාකච්ඡාවක් නිසා මා තුළ निराකරණය කරගත නොහැකි වූ ධර්ම කරුණක් ගැන වහන්සේකින් විමසමි. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පියවරවල විරුද්ධ පද විස්තර වන්නේ පරහන් ඇතුළේ දේශකයන් වහන්සේලා විසින් මිච්ඡා යන පදයේ යෙදීමිනි. ඒ සතිය ගැන බැලූ විට නිවන කරාම ගෙන යන කුසල චෛතසිකයක් වන සතිය මිච්ඡා තත්වයට පත් කළ නොහැකි නිසා විචා සතියසේ යෙදී යෙදී යුතුයද නිවරදිද මා දේශනාවලින් අසා තිබෙන්නේ වෙඩි තැබීම වැනි අවස්ථාවලදී කෙනෙකුගේ සිත තුළ මිච්ඡා සතිය ඇති වෙයි. මේ විස්තර කළ හැකි වඩාත්ම නිවර්දි ආකාරය කුමක්ද? උභාසයේ ප්‍රඥාව පාදක කරගත් පිළිතුර ගෞරවයෙන් හා নমස්කාර පූර්වකව ආගේ මිත්‍රවන් සරණයි. අසත්‍ය කියන පදයක් පාවිච්චි කරලා තියෙනවා. අමනසිකාරය කියන වචයත් සරුවත්නේ පාවිච්චි කරලා තියෙනවා. බලන්න මේ විතක සන්තාන වගේ සූත්‍රවල සතිය යොදලා කටයුතු වැඩක් තියෙනවා. අසතිය යොදලා කරන වැඩ වගේක් තියෙනවා. ඒ වගේම මේ හැම ධර්මයකටම කවුන්ටර් පාර්ට් එකක් තියෙනවා. එහෙම නැති එකක් නැහැ. මේ අභිධර්මයට යනකොට සති ඒකාන්තයේ ශෝබනචෛසිකයක් කියලා දාලා තියෙනවා. ඉතින් එතකොට සතිය කොහොමද මිච්ඡ වෙන්නේ කියන පදේ තියෙනම සර්වචාන්සේ මිච්ඡ සතිය කියන එක පෙන්ලා දීලා තියෙනවා. අසතිය කියන එක පෙන්ලා දීලා තියෙනවා. අම්මනසිකාරය කියන එක පෙන්ලා දීලා තියෙනවා. ඒ කියන්නේ මේ වචනේ නෙවෙයි තියෙන එකේ යුටිලිටි වැලියු එකයි තියෙන්නේ. මේක පාවිච්චි කරගන්නේ කොහොමද කියලා. ඉතින් ඒක නිසා ඒ සතිය වුණත් අවස්ථානෝචිත පාවිච්චි කරන මිස අපිට මේ අනිවාර්යයෙන්ම මේ දේ මෙහෙම කළ යුතුයි කියලා පූර්ණික මොලින් එන්න බෑ එළඹිච්ච අවස්ථාවේ පාවිච්චි කරන්න ඕනේ ඒක නිසා මූල ධර්ම වශයෙන් නම් ප්‍රශ්නේ ඇත්ත නමුත් භාවනා කරලා නිවන් දැක්කත් උත්තරයක් නම් ලැබෙන්නේ නැහැ Taman නිවන් දැකලා තියෙයි හැබැයි මේ ප්‍රශ්නේ තාම තියෙයි ප්‍රශ්නයක් නැහැ නේ තියෙන්නේ Tamanට අනේකයි තියෙන්නේ අවසරයි ස්වාමීන් වහන්ස චිත්තානුපස්සනාවේදී සරාගං වා චිත්තං සදෝසං වා චිත්තං ආදී ආකාරයට මෙනෙහි කළ යුතු බව සඳහන් වේ. සදෝසං චිත්තේ මෙනෙහි කරන විට චිත්තානුපස්සනාවට අමතරව ධම්මානුපස්සනාව සිදු වෙනවා නොවේද? එහි දෝෂය චෛතසික වලට සම්බන්ධ නිසා ධම්මානුපස්සනාව සිදු වෙනවා යයි සිතමි. ත්‍රිවන් සරණයි. මේක පැටලවිල්ල තියෙන්නේ මේ සදෝ සංවාචිත්තං කියලා මෙනෙහි කරන්න කියලා නෑ දැනගන්න කියලා තියෙනවා. ඒ නිසා ඒක ධම්මානුපස්සනාව වෙන්න පුළුවන්, චිත්තානුපස්සනාව වෙන්න පුළුවන්. ඒ නිසා මේ මෙනෙහි කෙරුවොත් තමයි ඒක ගාගත්ත වෙන්නේ. මෙනෙහි කරන්නේ නැතුව ගියාම ඒක ධම්මානුපස්සනාවට ගියත් කමන්නේ, චිත්තානුපස්සනාවට ගියත් කමන්නේ. ඒකෙන් තියෙන නපුර තමයි නැති වෙනවා නම් ඉතරයි අපිට භාවනාවෙන් කරන දේ. ගරුතර ස්වාමීන් වහන්සේ කලින් දවසක අසන ලද සීලය සම්බන්ධ ප්‍රශ්නය ඔබ වහන්සේ පැහැදිලි කළත් එහි එක් තැනක් තව ටිකක් සමාවේ විස්තර කරන මෙන් ඉල්ලමි. ගිහියෙක් හැටියට පන්සිල් වලට අමතරව ගිහි තත්වයන් යටතේ සමාදන් වී සිටිය හැකි ඉහළම සීලය ආජීව අට්ටමක සීලය පමණක්ද කරුණාකර පහදා දෙන්න පෙරවන් සරණයි. මට මේ ගිහි කියන්නේ මොකක්ද කියලා දුන්නොත් මම ඒක ටික කියලා දෙන්නම්. කවුරු හරි කියලා දෙන්නේ මේ ගිහි කියන එකේ ඉන්ට්‍රින්සික් කැරක්ටරිස්ටික් එක මොකක්ද කියලා? එහෙනම් ඊටු කැලකේතයි. ඒක ඩිෆයින් කරන්න බැරුව මේක ඩිෆයින් කරනවා. Taman විසින් මේ කොටුවක් හදාගත්තට ඉපදින එක මිනිස්සෙක් මිසක්කා ඔය ඔච්චර මේ ලෝකෙ මොන තම්බි මනසේ ඉපදිලාට කොන කපනවනේ. කපපු එකෙක් ඉපදිලා තියනවාද? නෑනේ. ඉපදුනට පස්සේ කපන්නේ. ඒ වගේ මේ මිනිස්සෙක් ඉපදුනාට පස්සේ මේ අපි විංගී කියා ගන්නවා, මුස්ලිම් කියා ගන්නවා, කතෝලික කියා ගන්නවා, ගෑනු කියා ගන්නවා, පිරිමි කියා. ඊට පස්සේ ඒකේ ඉඳගෙන කියනවා එහා පැත්තේ කට්ටියට දෙන බෙනිෆිට්ස් එකක් මට ගන්න බැරිද කියලා. අන්න මේක අයියෙන් අල්ලගෙන. එනිසා ඉස්සල්ලාම ඩිෆයින් කරන්න ගිහියා කියන එක මොකක්ද කියලා. ඩිෆයින් කරන්න බෑ. එහෙම එකක් නෑ. බුදුරජාණන්සේ ඔය සංයෝග විയോഗපති ආය සූත්‍රයේ කියන මේ ඥාන පිරිම කියන එකක් ඩිෆයින් කරන්න බෑ කියලා. ඩිෆයින් කරන්නේ මේ උපමාන අටක්ද කිය උපමාන අටම වෙනස් වෙනවා. ඒක නිසා අපි මේ අපි මේ මේ නිත්‍ය සංඥාවක් ඇති කරගන්න දඟලන පුදුමාකාර විදියට මෙච්චර මේ අනිත්‍ය සංඥාවට බඩපන් කියලා ගිරිමානන්ද සෝසල් ලහක් ගහනකොට බුදුහාම කියන්නේ අනිත්‍ය සංඥාව වඩපන් කියලා. ඉතින් අපි මේ ගිහි එක ඩිෆයින් කරන්න හදනවා, පන්සිල් ඩිෆයින් කරන්න හදනවා, අටසිල් ඩිෆයින් කරන්න හදනවා. ඒක එකල හරි රාමුවට දාගෙන හදා ගන්නවා. මේවට නිත්‍ය හරි තේරුමක් තියෙනවා කියන්නේ. තියෙනවා හිර වෙච්ච කෙනාට. ඉහළ උඩට කියලා බලනකොට ඒ තේරුන්නේ නැහැ ඒක. ඊට උඩට කියලා බලනකොට ඒ තේරුන්නේ නැහැ. ඒ නිසා ඒවට ඒ ඒවට දෙන අර්ථකතන වෙනස් වෙන්න පුළුවන් කියන මට්ටමේ කතා කරනවා. එතකොට අපි අහුවෙන්නේ නැහැ. ආවල් පොතේ අහවල් කියලා මෙහෙම තියෙනවා. මේ පොතේ මෙහෙම තියෙන ඇත්ත. නමුත් ගිහි කියන පදය සීලේ කියන පද පන්සිල් අටසිල් කියන ඔක්කොම දවසින් දවස වෙනස් වෙන නිසා මේ මට මතකයි මේ බලංගොඩ ආනන්ද මෛත්‍රී ස්වාමීන් වහන්සේගේ ওই දහස් කෝටි අසංවරවලක් තියෙන පන්සිල් විතරමයි කියන්නේ. උපසම්පදා වෙලා රකින්න කෝටි අසංවර සීලෙත් තියෙන පන්සිල්ම තමයි අර පොඩි පොඩි විස්තර කරලා තියෙනවා. ඒක නිසා ඒව ඉන්දෙන්න වෙනස් වෙනවා. ගරු ස්වාමීන් වහන්සේ දිනක මල ගෙදරක ගිය අවස්ථාවක මියගේ පියාගේ දියණිය විසින් කරන ලද කතාව අසන විට එය මහාට කඳුළුින්නක් විය. මම එය වළක්වා ගැනීම පිණිස මා පුරුදු කළ ආනාපාන සති භාවනාවේ හිටගෙනම යෙදිනි. භාවනාවට සමවැදිනි. එහිදී ආනාපාන සති භාවනාව වෙනුවට ඒ දිනේ කළ මුළු කතාවටම සම්බන්ධීමට හැකි විය. එක කඳුලක් නොසලා ඒ කතාවම මා අස ඇත්තේ පුදුමාවිරින්ය. හැම වචනයක්ම මා ඇසුවායයි මතකයි. එහෙත් ඒ එක වචනයක්වත් එකිනෙකට ගලපන්නේ නැතිව කිසිම තේරුමක් නැති වචන මාලාවකට සවන් දී තිබුණි. අවසන මට පුදු මට පුදුම සතුටක් ඇතිවිය. මේ මා අසා තිබූ ඇසුදේ ඇසුවා පමණින් කියන බුදු වදන දැයි කියා සිටුනි. මා අද්දක ඇත්තේ ඒද කරුණාකර විස්තර කර දෙන මෙනි ඉල්ලා සිටිමි. සිරුවන් සරණයි. අමාරුයි මේ විස්තර කරන හදනදී මොකද්ද කියන එක විස්තර මේ හිතා ගන්න අමාරුයි. මම මේ විහිළුවක් නම් අහලා තියෙනවා. ඒ බොහොම ගැමි දුප්පත් තාත්තා කෙනෙකුට මම දක්ෂ දුවක් ඉඳලා දෙනවා. ඒ දුව මේ කොළඹට හරි මේ ගියාට පස්සේ දැන් මේ සිංහල මතක නැතිලා. දැන් මල ගෙදර ගිහිලා අඬනවලු ඉංග්‍රීසියෙන්. ළඟ ඉන්න මිනිසෙක් කිව්වලු යකෝ තාත්තට තේරෙනවා අම්බම නැගිටලා එනවා කියවලු ඒ තරම් කරුණාවෙන් දැන් අඬන්නේ. හැබැයි තාත්තාගෙන් දමල ගියාට පස්සේ මේ ඇවිල්ලා තියෙන්නේ මරණයට විතරයි. ඇවිල්ලා ඉංග්‍රීසියෙන් අඬනවා අයියෝ my dear daddy මම හිටියානම් මේව කරනවා කියලා ඉංග්‍රීසියෙන් අඬනවා මිනිහට ඇහෙනවා නම් නැගිටි කියලා තියෙනවා ඒ තරම් මේ ඉන්නකන් හත පහකට සැලකුවේ නැහැ ඇවිල්ලා ඉංග්‍රීසියෙන් අඬනවා මලකෙවල් වල කරන කතාවල කතා කරපුවාම කොහොම hina කාලා මැරෙන්න පුළුවන් ඒකේ අර අපේ ලංකාවේ ලීලා දින පොත ගහන මනුස්සය දෙමළ මනුස්සයෙක් ඒක ලියලා තියෙන ඔක බෞද්ධ පඬිවරයන්ගේ උපන්දින නම නම් ඔක්කොම එයා ලියලා තියෙනවා මල ගෙදරකදී නොබොන්නේ මිනිය පමනේ කියලා. ඉතින් මේ මදේට ප්‍රමාදයට මත් වෙලා පිස්සු ගිහින් පිස්සු යක්කු ඉන්න තැනකට ගියාට පස්සේ ඔළුව අංජබජල් වෙනවා. ඒ නිසා ওই විකාර වලට යන්න එපා. ඔය කවදාකවත් අපිට අදාළ දේවල් නෙවෙයි. ගිහින් level සතිය පිහිටියා නම් එකක් ජයසිරි මංගලයිච්චරයි කියන්නේ. සතිය පිහිටියා නම් වැදුගෙට ගිහිල්ලා බැලුවත් එකයි මලගෙට ගිහිල්ලා බැලුවත් එක එච්චර ඉතුරුලා තියෙන්නේ. ওই මලගෙවල් වල විතර කෝලම් එන කොහෙවත්වත් නැහැ. ඒ මොකද මේ අවමංගල්‍ය මේ මේ ෆියුනරල් ඩිරෙක්ටර්ස්ලාගේ ප්‍රෝඩා. අවමංගල්‍ය අධ්‍යක්ෂකවරුගේ જાතියක් ඉන්නේ. උන්ගේ ප්‍රෝඩා. උන් එකෙක් ඇඩ්වර්ටයිස් කරලා කියලා තිබුණා ඒක දවසක්. ලොකු පෙට්ටි දෙකක් ගන්න එකනට පොඩි පෙට්ටියක් නොමිලේ දෙනු ලැබේ. උන් තමයි ඔක්කොම මිනීර සරසගෙන ලැහැත්ති කරන පෙට්ටි හදාගෙන මයික් තියාගෙන මොන පිස්සුද මරණ ගල් වලට ගියාට පස්සේ ඔළුව බේරගෙන ඉන්න එකයි තියෙන්නේ කොහොම හරි කමන්නේ මේ අහපු කෙනාට සතියෙන් අහුම්කම් දෙන්න පුළුවන් නම් සත්‍ය පිහිටෙනම් එච්චරයි මේකේ තියෙන ආශ්චර්යවත් දේ ඔය ඌව ගිරේ නිකන් ඕව සම්බන්ධ කරගන්න යන්න එපා ඌව නිකන් දැනටමත් මේ මේ ජාතික මට්ටමේ විහිළුවා පෞද්ගලික මට්ටේ වනේ ගරු ස්වාමීන් වහන්ස බුදුරජාණන් වහන්සේ චතුමදුර සඳහා මේ පැණි අනුමත කර ඇත. එහෙත් තවත් ජීවින්ගේ ගයක් ආහාර ආහාර සඳහා කඩාදම් ආහාර තවත් ජීවින්ගේ ගයක් ආහාර කඩාදමා අප පාවිච්චි කිරීම පවක් නොවන්නේද? ඔව් ඒකට දීකිරිත් එහෙම වෙඬරුත් එහෙමයි. කොයි දෙයක් තිතන ජීවත් වෙනවා කියන්නේ අනුංග බෙල්ලකෑමක් කියලා හිතා ගන්න. මේ මේ ලෝකේ ජීවත් වෙන හැම චිත්තක්ෂණයකම කාර්ය සූරාකෑමක් කරනවා. ඒ නිසා ජීවිතේ හැම මොහොතෙම සතියෙන් ගත කරනව ඇර මොනම විදියකින් අපි අර සාධාරණීකරණය කරන්න ගියොත් ඒ ඉතින් අපේ නඩුත් හැමදෙරන්ගේ බඩුත් හැමදෙරන්ගේ සාධාරණීකරණයක් මිස අසතියෙන් ගත කරන හැම වෙලාවකම අපි කාගේදෝ ත්‍රිවිධ වංශයක් අකා තමයි ජීවත් වෙන්නේ. ඒ නිසා හැම වෙලාවෙම චිත්තක්ෂණේ උපයන්නේ. අපි කන හැම කෑමක්ම පොඩ්ඩක් කියවලා බලන්න මේ ඥානපෝනි කාමතුරුන්ගේ ෆෝ නියුට්‍රිමන්ට්ස් කියන පොත ඒක දාලා තිනවා දැන් සිංහලට හතර ආහාර කියලා. ඒක තාම ලස්සන පෙන්ලා දීලා තියෙන මේ හෝලිස්ටික් ආහාර කියලා જાතියක් තියෙනවා පිස්සු හදාගත් එකක්. හෝලිස්ටික් මොනවද මේ ලෝකේ තියෙන්නේ? කොයි එකක් කාගේ හරි කාගේ හරි බතක් ගන්න අපි. දැන් සංඝයාන හොඳටම ෂුවර්ටි. ඉන්න පාතියක් ගියා පස්සේ කවුරුහරි ධම්ම තමන්ට වදපු එකක් නෙදෙන්නේ. අපි කන්නේ නෑනේ. ඒක උතුම්ම කෑම. බුදුහාමුදුරු කියුවේ හිඟාණේක කිසිසේත්ම අපිට නෑ අපිට තියෙන්නේ අපි පරසත්තු උපජීවි ප්‍රේතයන් කයි ඉන්නේ අපි. පරසත්තු පරසත්තු උපජීවි අනුන් දෙන දෙයක් කාලා යපෙන ප්‍රේතනිකයි. බුදුනේක මමත් ඉන්නේ ඒකේ. අපිත් බොහොම සන්තෝෂෙන් කියනවා කවුරු හරි සම්බලා දෙයක් කාලා ඉන්නේ. ඒ නිසා ඒ දේ කාලා භාවනා කරපල්ලා. ඒ දේ කාලා ණය වෙන්න එපා. එහෙමනම් මී මැස්ස කෑවත් ප්‍රශ්න නැහැ. මී මැස්ස දුම් පැණි නෙවෙයි. කෑවත් ප්‍රශ්න නැහැ. බාන කරනවා. කරුණා කරලා මේ නිකන් මේ මේ මේ හොලිස්ටික් කතා කතා කරන්න යන්න එපා. අපි කන හැම කෑම වේලකටම කනකොට සීයෙන් කන් නැත්තම් ඒකේ මේ හොඳටම කියලා තියෙන්නේ යේසුස් වහන්සේ ඔය කටෙන් ඇතුළට යන ඒවා ගැන එච්චර කලබල වෙන්න එපා. කටෙන් පිට වෙන එක ගැන පරිස්සම් වෙන්න කියලා කියනවා. ඒකෙන් නෙමෙයි මිනිස්සු අපායට යන්නේ කටෙන් ඇතුළට යන්නේ වයි නෙමෙයි. අත්මාංශිකාවක් ප්‍රශ්න නැහැ. හැබැයි ඒ ගැන කරන කතාවේදී තියෙන ද්වේෂය බැලුවොත් භයානකයි. ඒක නිසා තමන්ගේ පුත්‍ර මාංශේ කාලා හරි කමන්නේ නැහැ. එහෙමනේ කියලා තියෙන්නේ. මේ සසර කතරින් එකට වෙල්ලා. පුත්‍ර මාංශේ කනකොට ලුණු නැති නිසා, මෙලෙක් නිසා, තමන්ගේම පුතා නිසා, බැදලා නැති නිසා අපිරියාවෙන් කන්නේ. මේ සංසාරෙන් එකට වෙන්න ඕන නිසා. නැත්නම් මේ ආවල් දේ හොලිස්ටික් ආවල් දේ හොලිස්ටික් නෑ කියලා අපි මේ ඒක නොක අනිත් එක අපම හොඳයි කියලා හිතනවා නම් තමන්ගම පිට කසා ගැනීමක් තමයි තියෙන්නේ. ඒක නිසා සතිමත් වෙන්න කනකොට කන දේ පිළිබඳව ඒක තමයි අපිට ඒකට ගෙවන්න තියෙන එකම කම්පෙන්සේෂන් එක බොහොම ආඩම්බරෙන් මම කියන ඥානපෝණ සංස්කෘතියේ ෆෝ නියුට්‍රිමන්ට්ස් කියන පොත කියවන්නේ ලොකු නෑ මේ ළඟ ජයසිංහ මහත්තයා ඒක දැම්මා සිංහලට අරකට කියවන්නේ සතර ආහාර කියලා සිංහලෙන් ලියලා තියෙනවා කියලා බලන්න ඒ සංජි බොහොම ලස්සනට විස්තර කරනවා මේ මිනිස්සු මේ මේ කෑමෙන් ප්‍රශ්න ඇති කරන්න හැටි ප්‍රපංච කරන හැටි මේ ප්‍රශ්න ඇටියට කිට්ටු ප්‍රශ්නයක් ගරු ස්වාමින් වහන්සේ ප්‍රතිජීවක ඖෂධ ගැනීමෙන් බැක්ටීරියා නැතිනවා මෙන්ම වතුර උණු කරවා ගැනීමෙන්ද අප කරන්නේ බැක්ටීරියා මැරීමක් නේද ප්‍රතිජීවක ගැනීමෙන් තමනුත් මැරෙනවා බැක්ටීරියාගේ බොඩි weight එකට සමානව අපේ බොඩි weight එකක් මැරෙනවා ඒක ඉතින් බයොලොජිකල් හොඳට උගන්වනවානේ ඒ නිසා බැක්ටීරියා මරන්න බෑ දැන් දැන් මේ වෙනකොට හොයලා තියෙන හැටියට බලනකොට මම එදා බණ්ඩක් කිව්වේ බැක්ටීරියාගේ RNA DNA සහ මනුස්සයාගේ RNA DNA 90%ට සමානයි. අපි ඇවිල්ලා තියෙන බැක්ටීරියාවගේ. පිළිගත්තත් තමයි ගත්තත් පරිණාමයක්. ඒ නිසා අපි පරිජයේ මේ දිලීරනාශක, විසබීජනාශක කියන්නේ ප්‍රාණනාශක. උගේ බර වැඩි නෑ අපේ බර වැඩි ඒ නිසා අපිට ඩිටෝල් වල මොනවා ඩිඩිටෝල්ස් වගේ දුන්නේ. ඩිටි ගහගෙන ගහගෙන ගහගෙන ගියා. අන්තිමට කියුමුලේට් වෙන්න පටන් ගත්තා. ඒක මට්ටමට ආපු ගමන් මැරෙනවා හොයන්න බෑ. එතකොට බලනකොට අම්මගේ තනිය කිරි වල ඩීඩීටි තියෙනවා. මූදෙන් අල්ලගෙන මාස වගේ ඩීඩීටි තියෙනවා. ඊට පස්සේ ඩීඩීටි නැතක දුන්න මොකද්ද මැල තියෙනවා. ඊට දහ ගුණයක් සැර වැඩි ඒක. ඒ නිසා ප්‍රතිජීවී නැසනවා නම් තමනුත් නැසනවා කියලා හිතා ගන්න. ඒ නිසා කවදාකවත් කෙනෙක් නසන්න නැතුව Taman නැසෙන්න නැතුව අනුන් නසන්න බෑ. Tamanට වෛර කරන්න නැතුව අනුන්ට වෛර කරන්න බෑ. Tamanට මෛත්‍රී කරන්න නැතුව අනුන්ට මෛත්‍රී කරන්න බෑ. ඒ නිසා අපි කෙනෙක් ගත්තට ඒ බාහිර ප්‍රතිරූපකයේ වශයෙන් ඒ තමම 100%ක් මේකට සම්බන්ධයි. ඒ නිසා මේ අන්‍යමඤ්‍ය ප්‍රත්‍යය අන්‍යෝන්‍ය ප්‍රත්‍යය ප්‍රතිපටිච්චසම්පාදේ බැලුවොත් හැම එකම හැම එකටම සම්බන්ධයි. ඒ නිසා වතුර රත් කෙරුවත් කොයි දෙයක් කරත් ඒ කරන දේෙන් අපි කරන්න බලාපොරොත්තු වෙන තව එකෙන් නැසරනම් ඒ හිතන හිතවිල්ලෙම Taman නැසීම සිද්ධ වෙනවා. ඒ ඒක වළක්වන්න බෑ. වෛද්‍ය විද්‍යාවට අද වෙලා තියෙන්නේ මොකද්ද? දැන් ටයිම්ස් මැගසින් එකේ කියනවා අපි හදන ප්‍රතිජීවක ඇන්ටි මේ මේ බැක්ටීරියාවට තව ප්‍රතිජීවකයක් හදන්න අවුරුදු 20ක් යනවා. ඒ 20 තුල බැක්ටීරියා දවස් 3න් 3ට අලුත් වර්ග හැදෙනවා. ඒකට මේ හදපු ප්‍රතිජීවකය නබෝ කලකින් බැක්ටීරියට අහන්නේ මේ සටනින් මිනිස්යාට දිනන්න පුළුවන් දෙ කියලා. කදාවත් නැහැ. ඒ නිසා තේ ස්පිරිතාලයකට කියලා ලෙඩක් හැදුනොත් සමහර ලෙඩ જાති කියන මුළු ස්පිරිතාලයෙන් වහන්න ඕනේ එකම තුවාලයක්ව සමීප වෙන්නේ නැහැ. ඒ මොකද මේ බැක්ටීරියා වල අලුත් අලුත් වර්ග බෝ වෙන්න පටන් ගන්න තියෙනවා මේ බැක්ටීරියා වල අපි අපි අභියෝග කරලා. ඒකේ මනුෂ්‍ය පරිණාමයන්නේ බොහොම හිමීට. බැක්ටීරියා දවස් 3න් 3ට බෝ වෙනවා. ඒක නිසා අපි මේ පරදින සටනකට මේ මුණ දීලා තියෙන නිසා පුළුවන් තරම් මේ අනිත් සත්තුත් එක්ක සහසං මේකට කියන්නේ සිම්බයිසිස් සහජීවනය කියලා එකක් තියෙනවා. එච්චරයි අපිට ඉතුරුලා තියෙන්නේ. ඒ සහජීවනය කියලා කියන්නේ වස්තු සමසේ බෙදී යෑම. අපි එහෙම නෙමෙයි කියන්න දැන්. අපි ඉන්න පරිසරය සම්පූර්ණ විස දුරු කරලා අපි ඉන්න ඕනේ රජු වගේ හැමදේම විසබීජ නැති කියලා හිටපන් කියලා. ඉතින් විසබීජ කවිච කරන හැම විසබීජ නාශකෙකම Taman ඇතුලේ ඒහා සමාන නැසීමක් නැසනවා. ඒක නිසා සාමාන්‍ය විසබීජත් එක්ක පරිසරයත් එක්කම නැසතුල හැදෙන ප්‍රතිජීවක රසායනික නෙමෙයි. ඒ අතින් බලනකොට ලොකු විනාශයක් වෙලා තියෙනවා බටහිර වෛද්‍ය විද්‍යාවෙන් හදන්න බැරි එකක්. ආයුර්වේදේ ඒක වෙන්නේ නැහැ. ආයුර්වේදේ ඒක වෙන්නේ නැහැ. ඒ නිසා බටහිර වෛද්‍ය විද්‍යාවෙන් හැමීට මීට ඉන්දියන් මෙඩිසින් චයිනීස් මෙඩිසින් වලට යන්න පටන් ගන්න තියෙනවා. ඒ නිසා මේක අපිට විසඳන්න පුළුවන් ප්‍රශ්නයක් නෙවෙයි. මේක ආහාර දාමේ පිළිබඳ ප්‍රශ්නයක්. නිසා කැම කනකොට ප්‍රයෝජනෙයි සලකලා විතරක් ගන්න. කදාක සුඛෝභෝගීද ඛණ්ඩ යන්න එපා. බඩුවක් පාවිච්චි කරනකොට ප්‍රයෝජනෙයි සලකලා ගන්න නිකන් සෝබනේට ලක්ෂ්‍යයකට කොන්සියුමරයිසේෂන් එකට පාවිච්චි කරන්න යන්න එපා. ඒ ජර්මනියට ගිහිල්ලා අපේ ලංකාවේ මිනිස්සේ කැම ඕඩර් කරලා තියෙනවා. ඕඩර් කරලා කෑම කාලා යනකොට ඒ මනුස්සයා දෙව් විලෙන් හතරෙන් එකක් විතර කාලා මේ සුදු තියලා ගියාලු. ළඟ මේසලගේ එකන කිව්වලු එක්ක ඕක ගෙනියන්න නැත්තම් කන්න. ඊටසේ අර මනුස්සයා තමුස් කරපෙන්න ඕයි තමුසට මොකද්ද වැඩි මන්නේ බිල ගෙවලා තියෙන්නේ කිව්වලු. ටික වෙලා කන්න පොලිසියෙන් ගාලා මෙයා ඇරෙස් කරාලු. අරුව ටිප් එක දීලා. ඒකවල මේ කාගේ හරි ආහාර ඔයාලට සල්ලි ගෙවන්න පුළුවන් වුණාට මේ වේස් කරන්න බෑ. මේක තරම්ම වටිනවා එක්කෝ ගෙදර කියලා කන්න. මේක තියලා යන්න බෑ මොකද එතකොට හොටලෙ මේක විසිකරනවා. ඉදෙන්න බෑ. ඒක නිසා අපි අපිට උඩ කරන්න පුළුවන් වුණාට ඒ අපිට ඒකෙන් විසෙන් හම්බෙන්නේ නැහැ. ඒක වෙනම අපාය පොතක ලියවෙන ඔක්කොම. නිසා කරන ඕනම දෙයක් ප්‍රමාණය සලකලා කරන්න. එතකොට බුදුහාමුදුරුවෝ ගෙදෙට්ට වඩිනවා. අවසරයි ස්වාමීන් වහන්ස ස්වාමින් වහන්සේලා වඩින විට කවුරුන් හෝ සමග කතා කරමින් ඉන්න විට දන් වළඳන විට වැඳීම සුදුසුද? තෙරුවන් සරණයි. ඒක ප්‍රශ්නයක් නෑ සාසනය දන්නේ නැති කෙනාට. සාසනය දන්න කෙනයි කියලා කියන්නේ එටිකට්ස් තියෙනවානේ. මේසෙකට ගියාට පස්සේ මේ ටික කරන්න ඕන. මේ වෙලාවට කරන්න ඒ නිසා හැම දෙයකම අපි පනවා ගන්නාලද ඒවට කියනවා ආචාර ධර්ම කියලා. <clears throat> ආචාර ධර්ම වලින් ඔක්කොහුරත් උපදින්නේ නෑ. ආචාර ධර්ම ඉපදුනාට පස්සේ පටවන එකක්. ඒක තමන් වාසියට හරවන මිසක් මම ආචාර ධර්ම දන්නවා මෙයා දන්නේ නැහැ කියලා නිකන් කෙලෙස් උපදවන්න යන්න එපා. එහෙම නැති සංඝයා කියන්නේ කෙලෙස් උපදවන තැනක් වෙනවනේ. වැන්දත් පව් නොවැන්දත් පව්. <laughs> මල මල හොන්තුවක් වෙනවද? මොකද අපිට මොන කාරණාව ඉගෙන ගත්තත් හරස් තියලා බලන්නේ අපි. ඉතින් හරුවල් පස්සේ ඉගෙන ගන්න ඉගෙන ගන්න කාරණාවකින් කුරුසෙට තියලා එන ගැහුවා වගේ. මොන දෙයක්වත් කරන්න බෑ. අර ආබරංග පාසෙ ගියලු මේ කොයිද වන්දනාවේ. ගිහිල්ලා බුදිය ගත්තලු මේ අනුරාධපුරේ. ඊට ඉතින් හරි සන්තෝෂේ. ඊට පස්සේ කල්පනා හිතලා යකෝ කකුල් දෙක දාලා තියෙන ජේතවනාරාම පැත්තට නේ කියලා ඔන්න බය වෙලා. ඊට පස්සේ අනිත් පැත්තට ලබන්න හිතාගත්තලු යකෝ දැන් හැරිලා තියෙන්නේ ජයසිරි බබෝධින්නාන්සේ ළඟට. මේ පැත්ත දාන්න මිරිස වැටිය. මේ පැත්තට ඊට පස්සේ මූට හරි බයක් ඇතිලා තියෙනවා ඊට පස්සේ කරගන්න දෙයක් නැහැ කියලා ඉඳගෙන හිටියලු ඒකෝට ඊට ආද්දද නාග ලෝකේ නාග මේ මේ ඉන්න ඊට පස්සේ කකුල් දෙක උඩ තියාගෙන හිටියා උඩ තියාගෙන ගොල්ලෝ ඒකේ සිළුමිනිසය තියෙනවනේ මොනම තැනකවත් බුදියන්න ඉන්න බැලුවාසේ කකුල් දෙක තියලා කකුල් දෙක උඩ ඉඳගෙන හිටියා අබරං උපාසකේ රාහලගේ සදහැගුණේ කියලා ලස්සන කවිපන්තියක් තියෙනවා පද්‍යාවදී මොන පැත්තකටද කකුල් දාලා කරන්නේ නැහැ මොකද ශ්‍රද්ධාව. ශ්‍රද්ධාවෙන් දෙයට මොන මගුලක්වත් කරන්න බෑ. ඒ නිසා ඒක බැලන්ස් කරන්න ප්‍රඥාවත් එක්ක මේ ඉගෙන ගන්න කරුණෝ ජීවිතේට පහසුව පිණිස ගන්න. එහෙම නැතුව එහෙම ගන්න නැතුණාට ප්‍රශ්නයක් නැහැ. හැබැයි අනුන් දිහා ඒ දෘෂ්ටි කෝණයෙන් බලන්න බෑ අපරාධයි. අපි මේ දන්න කරුණු හරහා අනුන් බලන්න යෑමෙන් තමයි මේ ප්‍රශ්න ඔක්කොම ඇති කරන තියෙන්නේ. මේ මිනිස්යාට එයාගේ අගයන් ආඩම්බරයක් ගන්න අයිතිය තියෙනවා. එයා අහුවොත් මොකොහොත මචං ජොලියේ ඉන්නේ මොකද ආ එහෙනම් වාඩි වෙන්න මං කියලා දෙන ජොලියේ ඉන්න හැටි. ඒ මිසක් කාටවත් ජොලිය දෙන්න යන්න එපා. ඒ කියන්නේ දන්නේ නැහැ මේක වටිනාකම. හුඟාක්ම හුඟාක්ම ඒ සදාචාරය තමයි බෞද්ධයාට මේ බරකරත්තයක් වෙලා තියෙන. ඉබ්බට කට්ට වගේ මුකුත් කරගන්න බෑ. ඉගෙන ගන්න ඉගෙන ගන්න හැම කරුණකින්ම හන්දියට කටු ගැහුවා වගේ හිර වෙන්න පටන් ගන්නවා. මම කියන්නේ සදාචාරය පැත්තක දාලා යන්න කියලා. මම කියන සදාචාරයේ ප්‍රයෝජනෙ සරකලා වැඩ ගන්න. ඉතින් කියලා තියෙන කාරණාවට වැඩ ගන්නවා. තමන්ට පුළුවන් හරියක් වැඩ ගන්නවා. අනුන් මනින්න යන්න එපා මේ මෙන්නේ. අවසාන ප්‍රශ්නය ප්‍රශ්නයෙන් ප්‍රකාශයක් ගරු ස්වාමීන් වහන්සේගෙන් අවසරයි මෙල්බර්න්හි පැවති සාර්ථකම භාවනා වැඩසටහනේ නිමාව සටහන් කරන්නට වචන දෙක තුනක් ඉස්තුති කිරීමට අවසර දෙන්න. සියලු දෙනාම නිශ්ශබ්දතාවයේ රැකීමට ගත් උත්සාහයට සියලු දෙනාටම පින් සිදු වේවා. මෙල්බන්හිදී ප්‍රථම වතාවට මෙතරම් නිශ්ශබ්දතාවයක් සටහන් වූයේ මේ අවස්ථාවේදීය. ඉඳ ගැනීමට කුෂන් එකක්, බංකුවේ සිට ප්ලාස්ටරේ, සන්ක්‍රීම්, විටමින් පෙත්තේ සිට සියලු දෙනාගේම අවශ්‍යතා සරිලන පරිදි වැඩසටහන සංවිධානය කිරීමට සංවිධායක කමිටුව ගත් උත්සාහය වෙහෙස සාර්ථක බව නොලහා කිය යුතුයි. කිසිදු අඩුපාඩුවකින් තොරව අපට සියලු අවශ්‍යතා ලබා දුන් චීලා, දිලිනී පියා, විජය ඇතුළු නම් දන්නා නොදන්නා සියලු දෙනාටම මහත් පිං. අවසානයේදී අපේ නිවන් මඟ සාර්ථක කර ගැනීමට විහිස නොබලා අප වෙනුවෙන් කැපවන අපේ ගුරුවරයාණන් වහන්සේටත් සහභාගී වූ අනිකුත් ස්වාමීන් වහන්සේලාටත් අප දිනාට හැම දිනාටමත් මේ අත්භවයේදීම නිවන් අවබෝධ වේවායි පසමිත නිර්වාණ සරණයි. සාදු සාදු සාදු. අපි දැන් මයික්‍රොෆෝනේ බාර දෙනවා අපේ පියා මහත්තයාට. මයික්‍රොෆෝනේ ඔයගොල්ලන්ට බාර දෙන්න මේ ස්වාමහන්සේ මේ ඕස්ට්‍රේලියාවට වැඩිය මුලින්ම 2006 2006 ඉඳලා මේ දක්වා අපිත් එක්ක එකට ඉන්න සහෝදරෝ කීප දෙනෙක් ඉන්නවා ඒ අතරින් අපි මේ විජේරත්නායක මහත්තයාට මේ මෙල්බන් මෙඩිටේෂන් ගෲප් එක වෙනුවෙන් වචන දෙකක් කතා කරන්න කියලා මම ඉල්ලා සිටිනවා අතරයි සුවයන්හන්ත මම ඇත්තටම කාටවත් ස්තුති කිරීමක් හරි කිරීමක් කරන්න නෙමෙයි මම බලාපොරොත්තු වෙන්නේ ඇත්තෙම මගේ හිතේ ඇතිවෙච්ච මේ සතුටක් ප්‍රකාශ කිරීම පමණයි කියන්නේ අපි <clears throat> ස්වාමීන් වහන්සේගේ කටයුතු කරන මට කියන තරම් මම හිතන සුදුසු පුද්ගලයෙක් නෙමෙයි ඒක මම කියන්න යන්නේ අපේ අතරම ඉන්න මේ යෝගීන් හතර දෙනෙක් අපිට කරපු සේවය ඒ කියන්නේ දැන් <clears throat> තිදිනී සීලා අපි පියාමහ තමයි ඒ කියන්නේ මේ මේගොල්ලන් <clears throat> මේගොල්ලන් දන්නේ නැතුව ඇති. ඒ කියන්නේ අපි දැන් එතන ස්වාමීන් වහන්සේත් එක්ක රිට්‍රීට් හතක් කරලා තියෙනවා. ඒ හතටම මතර සහභාගී වෙච්ච කට්ටිය උදින් පිළිණ විතරක් ඒක දෙයක් අඩු ඇති. ඒ වුණාට ඒගොල්ලන් කරපු ඒ අඩු කිරීම සහ බෙදීම මම හිතන අපි කවුරුත් දැන් මේ වචන ඉගෙන ගත්තාම ස්වාමීන් වහන්සේ ඒක අපිට කාටවත් සමාන කරන්න බෑ. දැන් තිලිනි මහත්මියගේ පොඩි ළමයි ඉන්නේ. ඒගොල්ලන්ට ඒ කියන්නේ මේ මමත් විජේ මාත්තත් එක දවසක් කතා කරුවා දැන් මේ ඉස්සරේ නම් අපේ කුස්සියේ දැන් ඔය මේ පුරුදු නැති කට්ටිය ඇවිල්ලා මේ ස්වාමීන් වහන්සේගේ භාෂාවෙන් කියනවනම් මේ ඉස්සරේ නම් වැඩ වර්චස් වෙයි කියලා අපි හිතාගෙන හිටියේ. නමුත් මේ හිටපු රිට්‍රීට්ස් වලින් හොතම රිට්‍රීට් එක මේක. ඒ කියන්නේ මේ කුස්සියේ වැඩ ඇති. හැමදේම පිළිවෙලකට. මේ සරේ අපි ඇත්තටම කියනවා මගේ එකම රිට්‍රීට් එකක්වත් විනාඩි 5ක්වත් මට පරක්කුන්නේ නැහැ. සම්පූර්ණයෙන්ම ඒගොල්ලන් පුදුම විදිහට ඒක හැන්ඩල් කරා. ඒ කියන්නේ මේ මේ හරිම පිළිවෙලයි. කියන්නේ මට කාට වඩා කියන්න පුළුවන් හේතුව මේ ප්‍රවෘත්ති හැම රිට්‍රීට් එක හේතු නිසා. මම කිටියෙන් කියන්නම් මේ මේ වෙලාව නෙවෙයි කතා කරන්නේ මම මම ස්තුති කිරීමක් නෙවෙයි කරන්නේ අපේ මෙතන ඉන්න වැඩිපුර මේසරේ මේ තරුණ යෝගී ඒගොල්ලන්ට ආදර්ශයක් මේක. ඒ කියන්නේ ඕගොල්ලන් <clears throat> මම හිතන්නේ මේක දැන් අපි දැන් අවුරුදු 65ක් වෙනලා දැන් මේ තරුණ කට්ටිය තමයි මම ඉස්සරහට ඕගනයිස් කරගන්න තියෙන්නේ. ඒගොල්ලන්ට ලොකු ආදර්ශයක් දීලා දිනවා අපේ මේ <clears throat> ඔය මේ ජේෂ්ඨ අපි යෝගීන් මේගොල්ලත් යෝගීන් වශයෙන් ඉඳගෙන ඒගොල්ලන්ගේ ටයිම් එක ඒගොල්ලත් හැබැයි ඉතින් ඒකත් අඩු කීම් සහ බෙදීම් තමයි ඔක්කොම මේ හතර දෙනාම කරගත්තේ. දැන් ඒ වගේම සීලාත් ගිය පෙබරවාරි ඉඳලා මම හිතන්නේ මේ ඇයි මේ ස්වාමීන් වහන්සේගේ ටිකට් බුක් කිරීමයි ඊළඟට මේ අපිට මේ මේ දවස් හතරක් ලබා ගන්න පුදුම මම හිතන්නේ මේ තරගයක් කරා සීලයි චිත්‍ර මහත්තයයි. ඒ කියන්නේ දැන් හෙට ඉඳලා මේ දවස් හතරට මේක මේ අපිට මේ මෙල්බන් උන්ට ලබා ගන්න දවස් 12ක් වෙනවනේ ඒක. ඒ ටික ලබා ගන්න ඒගොල්ලන් පුදුම පිළිගන්න. මම මේ කෙටියෙන් කියන්නේ යන්න තව ඊගාට පියා මහත්තයා. අපි බලන්න දවස් 12ක දාන සූදානම් කිරීම. අපි අපේ ගෙදරක කාගේ හරි බර්ත්ඩේ පාටියකට 50ක් එක දවසක් දානයක් කෑම වේලක් සූදානම්. අපි කොච්චර මහන්සි වෙනවද? ඒ කියන්නේ සුමාන මාස ගානක ඉඳලා අපි ප්ලෑන් කරා. කොහොමද මේ මේ දවස් 12කට මේ එන්න පිරිසකට මේ සූදානම් කරනවා දේශි වැඩක් දෙයක. බොහොම කෙටියෙන් කියන්නේ ඔයාගෙන අපි මට ඒ කියන්නේ ඔයගොල්ලන් කාටත් වඩා මට පේනවා ඒගොල්ලන්ගේ දරන මහන්සිය. නමුත් මම මෙතන විස්තර කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මට ඕන උනේ මේක ආදර්ශය. ඒගොල්ලන් කිසි කෙනෙක්වත් ඔය මමත්වය ගන්න නැහැ. කිසි කෙනෙක්. ඒ වගේ මමත් වෙ ගන්න මට ඕන මේ මේ අලුත් කට්ටියට මේ ආදර්ශයක් වෙන්නේ. ඒක මම මේ ඒ ටික මතු කරලා පෙන්නනවා විතරයි. ඊළඟට අපි චිත්‍ර මහත්මයා බොහොම නිහඬ මේක කරන්නේ. කවුරුත් දන්නේ පස්සෙන් ඉඳලා දැන් රෑ මොකටවත් නැහැ කිව්වොත් රෑ 12ට දැනෙනුත් මේ සරිජ්‍ය ඉල්ලා විදිහට මොනා කරනවා ඒකට දැන් DVD අපේ දැන් ඔක්කොම සපේනවා <coughs> ඉදිරියටත් ඒ අවශ්‍ය වෙන DVDs ඔක්කොම ඕන වෙලාවක Tamanට <clears throat> අඩුපාඩුවක් තියෙන බණක් හරි කිව්වොත් ඊට මහත්තර කියන්න ඕන වෙලාවක මුකුත් නැහැ. ඒ ඔක්කොම සපයලා දෙනවා. මෙච්චර මෙතෙක් කලොත් සිද්ධ වුණා ඒවා ඔක්කොම එනවා. මං මං කිව්වේ මේ එකම මේ කුම්බන්න කාටවත් කිව්ව නෙවෙයි. ඒ ඒ ගුණය ඒ කියන්නේ ඒ වටිනාකම මේ අනේ අනේ අපේ අලුත් යෝගින් කට්ටියට ඒක මේ මේ ඒක ආදර්ශයක් කරගෙන ඉන්නට පමණයි. මම හිතන්නේ මම ඊට වසා විස්තර කරන්න වචනේ කියලා සියලු දෙනාටම තෙරුවන් සරණයි. සාදු සාදු සාදු මේ අපේ විජය මහත්තයා මේ දාන සම්බන්ධ කතා කරන නිසා මෙහිදී සඳහන් නොවුණු කාරණයක් තමයි අපේ මේ භාවනා වැඩසටහන මේ විදිහට කරගෙන යන ඕගොල්ලෝගේ භාවනා කටයුතු සාර්ථක කරගන්න උරුදුම් කට්ටියක් තමයි අපිට දන්පැන් පිළිගන්නු කට්ටිය. ඉතින් ඒගොල්ලෝ ඉතා සන්තෝෂයෙන් ඒ දන් දැන් කටයුතු කරගෙන ගියා. මේ ඇවිල්ලා ස්වාමීන් වහන්සේලාටත් දානේ පිළියර පිළිගන්නලා අපේ අපේ තිලිනෙටත් ටිකක් සපෝට් එකක් එහෙම දීලා මේවා සුද්ධ පවිත්‍ර කරලා අපිට වෙන අඩුපාඩු මම මේ අර අපේ මේ චිත්‍ර මහත්තයා විජේ මහත්තයා කිව්වා වගේ බාංගෙඩියක් අඩුයි කිව්වනම් මෙල්බන් ගිහිල්ලා හරි ගෙනත් දෙනවා. ඉතින් මම ඒක මේ පාර පොඩක් අපේ දාන් පිළිගන්නු කට්ටියගෙන් මේ උදව් උපකාර ඇතුව මේ මහත්ය පුළුවන් තරම් මෙතන රඳවා ගන්න උත්සාහයක යෙදුණා. ඉතින් අපි ඒගොල්ලන්ටත් විශේෂයෙන් මේ පුණ්‍යානුමෝදනා කරමු. ඒක කියුනේ නැති නිසා මම මේ කියන්නේ. ඒ වගේම මේ අපේ ප්‍රශ්න විචාරය කරපු මහත්තයා ඊටාම කැපවීමෙන් ඒ වැඩ කටයුතු කරා. ඉතින් අපේමයි කෙනෙක් ඉතින් අපි ඉතින් වැඩි thank you කියන්නේ ඔවට. ඉතින් ඒ වුණාට මම මේ වෙලාවේ මතක් කරන්න ඕන මේ මහත්තයාගේ සේවයත් ඕගොල්ලෝ ඊටාම මම හිතන්නේ ඕගොල්ලෝගේ ප්‍රශ්න ඊටාම මේ පැහැදිලිව ඉදිරිපත් කරා. ඒ වගේම අපිට ගොඩක් මට සහාය වුණා ඒ ප්‍රශ්න සිලෙක්ට් කරගන්න අපි ප්‍රශ්න උඩට දාලා පහළට දාලා යමය කරලා අපි මේ සියලුම ප්‍රශ්න වලට උත්තර දුන්නා මම හිතන ප්‍රශ්න ඉදිරිපත් කරා. ඒ වගේම සාමහන්සේ සියලුම ප්‍රශ්න වලට උත්තර දුන්නා. කාටවත් එහෙම මේ පසුතැවෙන්න අවශ්‍ය නැහැ. ඒ වගේම මගේ තව කාර්යයක් තව අපේ මිත්‍රයෙකුට වාර දුන්නා. අපි ඉතින් මේ මිත්‍යාට උදකපාණි කියලා නමකුත් දැම්මා. හැම වෙලේම අපේ ස්වාමීන් වහන්සේට පැන් පිළිගන්න වූ මේ නිමල් අබේසිංහ මහත්තයාටත් අපි විශේෂ ස්තුතියක් උද කරනවා. යන යන තැන වතුර ලැබේවා. ඒ වගේම මේ දින 8 තුලම අපේ ස්වාමීන් වහන්සේලා දෙනමකුත් වැඩ සිටියා අපිට. ඒක අපිට ලොකු හයියක් වුණා. විශේෂයෙන් අපේ ධම්මසරණ විහාරස්ථානයේ මේ කොලංගල කෝවිද ස්වාමීන් වහන්සේ මම හිතන්නේ ප්‍රථම රිට්‍රීට් එක දන්නේ නැහැ ඉතින් මම ඉතින් ඒ ස්වාමීන් වහන්සේලාත් අපිට හිටියා ඒ වගේම අපේ දම් පෙන් පිළිගන්නු කට්ටියට මේ මුක්තානුමෝදනා වශයෙන් ධර්මදේශනවල යෙදුණ අපේ ඥානවීර ස්වාමීන් වහන්සේ උන්වහන්සේලාත් අපි අපේ පින් අනුමෝදනාව සිද්ධ කරනවා ඉතින් ඕගොල්ලන්ටත් කවියක් එහෙම කියන්න කැමති නම් අවස්ථාව ලබා දෙන්න. මේ කවිම ඕනේ නෑ ස්වාමහන්සේ වගේ කියන්න අර සින්දු කියන්නේ. නෑ මේ මම විහිළුවට කිව්ව එකයි කියන්නේ කියලා නෙමෙයි. ඒක මුලින් කිව්වනම් මේ කවියක් කියලා ඉතින් කොහොම කිව්වත් අපි කවිය වචින් ගන්නවා. අවසරයි ස්වාමින් වහන්සේ මහා සංඝරත්නයන් අවසරයි ස්වාමින් වහන්සේ වෙනුවෙන් ස්වාමින් වහන්සේ වෙත අපේ යෝගින් වෙනුවෙන් ඉතාමත් ගෞරවපූර්වකව নমස්කාර ස්තුතියක් පුද කරන්නයි මම බලාපොරොත්තු වෙන්නේ ඒ 2006 පටන් ස්වාමින් වහන්සේ වාසය කරමින් ධර්ම අවවාද අවවාද අනුශාසනාව බාරගනිමින් ඒ ප්‍රතිපදාව යෙදෙන අය අතර මමත් කෙනෙක් කීප සැරයක් මට බැරි වුණත් නමුත් හැම අවස්ථාවකම ස්වාමින් වහන්සේ විතාම ගෞරවයෙන් මම নমස්කාර පූර්ව හැම වෙලේම මා සිතුම් වල තියෙන්නේ ස්වාමින් වහන්සේ පළමු වතාවටත් ඇවිල්ලා ධර්ම ධම්මසරණ විහාරස්ථානයේදී ඒ නායක ස්වාමින් වහන්සේලාට ගොඩාක් අපි ස්තුත් පින් පමනවන්න වෙනවා ගෞරවයෙන් ඒ වගේම ඒ දවස්වල ස්වාමින් වහන්සේ වඩින අවස්ථාවෙත් මට මට අවස්ථාව ලබා දුන්න දැන් දැන් දාණය ගේන්න භද්‍රවත් මතක් කරන්න ඕන මේ අවස්ථාවේදී ගෞරව පූර්වකව ඒ කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටම අපි සෑම වෙලේම පින් අනුමෝදන් කරන්න ඕන මොකද මේ කටුව පාර තමයි දිගටම ගෙනියන්නේ ශීලා ශීලත් ඒ අවස්ථාවේ සම්බන්ධ වුණාම ඒත් එක්ක ඉතින් ස්වාමීන් වහන්සේලා නිතරම අපි මතක් කරනවා ලංකාවේ පිටරට හැම වෙලේ වඩින අවස්ථාවලදී අපි ඒ ඒව සවන් දෙනවා ඒ ඒ වගේ අපි නැවත නැවත ඉගෙන ගන්නවා ස්වාමින් වහන්සේගේ ඊ타මත්ම ඊ타මත්ම අගේතු දෙයක් තමයි ඉන්න ඔඩියන්ස් එකේ නැත්නම් ඒ යෝගින්ට ගැළපෙන ආකාරයට භාවනා අවවාද දෙන්න පුළුවන් වීම ඒ උපමාවන් අද දවසේ ජීවත් වන අයට ඉතාමත්ම තේරෙන භාෂාවෙන් ස්වාමීන් වහන්සේ ඉදිරිපත් කරනවා ඒක නිසා ඒ අය මේ මාර්ගයට පිලි මේ මාර්ගයට යෙදෙන්න පුළුවන් මෙතනත් ඒක තේරෙනවා නවකයින් සියලු දෙනාම වාගේ ස්වාමීන් වහන්සේගේ භාවනා අදහස් ඉතා ඉක්මනින්ම ජීවිතයට හුරු කරගෙන ඒ භාවනා කරගත්තා නමුත් මම තව එකක් කියන්න ඕනේ ස්වාමීන් වහන්සේ දැකලා නැති අයත් ඒ අන්තර්ජාලයෙන් ඒවා අහලා හරියට ඒකන පිළිපැදලා ජීවිතය හදාගෙන අය ඉන්නවා. ඒ වගේම මෙතන නැති වුණත් මගේ දන්න පුතෙක් ඉන්නවා. එයා තාමත් මම ඉතන ස්වාමීන් වහන්සේ දැකලා නැහැ. ඒකට මට හැම වෙලේ හැම වෙලේම කියනවා ස්වාමීන් වහන්සේ දකින්නත් ඕනේ නැහැ. දකින්නවා වාගේ භාවනා කරනවා කියලා. ඉතින් ස්වාමීන් වහන්සේ ඒ කරන සත්ක්‍රියාව මුළු ලෝකයටම ඉතාමත් ප්‍රයෝජනවත් වෙලා මේ සංසාරයෙන් ඉගඩවීමට ඒගොල්ලන්ට ගොඩාක් අත් උදව්වක් වෙලා තියෙනවා. ඒ වාගේ මම කියන්න ඕනේ පියා වාගේ ධර්ම චිත්‍ර වාගේ තව ගොඩාක් අපි දන්නේ නැති අයත් ඉන්නවා මේ ලෝකේ අන්තර්ජාලයට යොමු කරන ඉතින් ඒගොල්ලන්ට අපි නිතරම අපි පින් දෙන්න ඕනේ ඒ කරන ක්‍රියාවන් වලට නැත්නම් ඒ අයට ඒවා හඬක් ලැබෙන්නේ නැහැ. අදත් මේ මේ අවස්ථාවේ යම් අය ඉන්නවා ස්වාමින් වහන්සේව කවදාවත් දැකලා නැතුවත් ඒ වහලා ඒ මාර්ගය හරියට අවබෝධ කරගෙන තව දුරටත් ඒ ඉදිරියට ගෙන යන අය. ඒ ස්වාමීන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයට අපි නිතරම ගෞරව පූර්වකෙන් අපි ගෞරවයෙන් සලකන්න ඕනේ පුදන්න ඕනේ වැඳුම් පිදුම් අතරින් නෙමේ ඒ ප්‍රතිපදා මාර්ගයෙන් එනිසා මම හිතන්නේ මම කියුණා කියලා මට අවශ්‍ය දේවල් ස්වාමීන් වහන්සේලා ඇතුළු මහා සංඝරත්නයන් වහන්සේලාට අපි නිතරම ණය ගැති සංවිධායක මණ්ඩලයට අපි ණය ගැති. ඒ ණයෙන් ගෙවෙන්න නම් අපි මේ පණිවිඩය ගෙදර ගෙනihilla ඒ විදිහට ක්‍රියා කරන්න ඕනේ. සතිය කියන එක හරියට පුරුදු කරගෙන ස්වාමින් වහන්සේ වනිතර මතක් කරමින් ජීවිතය ගෙනියන ලෙස මම ඉතා බගයපත් ඉල්ලා සිටන සිදරන් තෙරුවන් සරණ. සාදු සාදු සාදු. ප්‍රවෘත්ති මොනා කියන්නේ? දොරවන් වාසවරණ අවස්ථාවේ මම පොඩි වචන ස්වල්පයක් කියන්න මම ඇත්තටම අපි ධම්මසරණ විහාරස්ථානයේ දායක සභාවේ පිරිස යා මහත්යත් මමත් මම ඇත්තටම සභාපති මේ අවුරුද්දේදී මට සන්තෝෂයි මේ රිට්‍රීට් එක හරියට කරගන්න ලැබීම ඒකෙන් ලොකු ප්‍රයෝජනයක් අත්ුණයි කියලා අපි මේ සහභාගී වෙන හැට අපිට අපිට තේරුණ ආපු ප්‍රශ්න වලින් හැම බොහෝ දෙනෙක් පළවෙනි වතාවට මේ රිට්‍රීට් එකකට ඇවිල්ලා තියෙන්නේ. අපි පඳුරන්නේ තියෙන මුණු ගොඩක් තියෙනවා. ඒ කියන්නේ කිස්බර පන්සලටම එන්න දායකයෝ නෙමෙයි. බොහෝ පිට ඉන්න මේකට සහභාගී වුණා. ඉතින් ඒක ලොකු දෙයක්. අපේ පන්සලෙන් ඒ වගේ ලොකු සේවයක් මෙල්බර්න් ජනතාවට කරගන්න ලැබීම ගැන ඉතින් අපි දන්නවා අපි ධම්ම ජීවහඳුරෝ 2007 2009 2006 ඇවිල්ලා අපි අපේ පන්සලේ මාස් ගුණක් වස්සලා හිටියා. ඉතින් අපි ඒ ඒ ගැම්ම තමයි සාමිජිකටම ගෙනියන්නේ. දැන් සොයන්හන්සේ ලෝකේ වටේම යනවා. ඉතින් ඒක මම හිතන්නේ අපේ ධම්මසරණ පන්සලට ලොකු ගෞරවයක්. ඉතින් අපි කාටත් ස්තුති කරන්නේ අපේ අතින් වරදක් වුණා නම් හිතන්නේ අපි අපි ස්තුතිවන්ත වෙන්න ඕන සීල රෝණට මේක සම්පූර්ණයෙන්ම සංවිධානය කළා බොහොම කාටවත් බොහොම අලංකාරව කරගෙන යාමට අවස්ථාව ලැබුණා. අපිට පන්සලටත් ඒ ගෞරවයක් අපි දායක සභාව වෙනුවෙන්ම සීලාට ස්තුති කරනවා. ඒ අතරතුරේ අතරම යා මහත්තයා අපේ ලේකම් මහත්තයා මේ සංවිධායක සභාවේ තියෙනවා. යා මහත්තයා කරපු සේවය වගේම චිත්‍රානන්ද මහත්මයා සහ අපේ විජය මහපුරු දෙන්නම් ඒ වගේම අපි විශේෂයෙන් ස්තුති කරන්න ඕන අපේ සිලිනි නෝනා මහත්මියට උදේ පාන්දර නැකිట్లా කුස්සියට ඇවිල්ලා ඔක්කොම වැඩ කරා. අපිට හොඳ උදේ බ්‍රෙක්ෆාස්ට් එකක් හම්බ වුණා. ඒ වගේම දවල් දානෙටත් ඉතුරු කටයුතු කරා. බත් ටික මෙහෙව්වා. අනිත් කෑම අපිට ගෙනාවා පිටින් ඒ 10ක ඒ පිටිස්ස. ඉතින් අපි කාටත් ස්තුති කරමින් අපේ මේ රිට්‍රීට් එක සාර්ථකව කර ගැනීමට ලැබීම ගැන අපි මම ස්තුතිවන්ත වෙනවා. මේ අපි පුළුවන් තරම් මේ භාවනාව දිගටම කරගෙන ගිහිල්ලා සමහර විට අපි ස්වාමීන් වහන්සේගෙන් ඉල්ලා සිටුමු ලබන අවුරුද්දෙත් අපේ මෙල්බන්ට වඩින්න කියලා ගිය අවුරුද්ද වගේ නිව්සීලන්තයන් ගිහිල්ලා නැති ගියෙන් අපිට නැති වුණා ස්වාමීන් අයිතන එකට අපේ මෙල්බන් එකත් කොහොම හරි ඉන අවුරුද්දට දාගන්න කියලා අපි දුන අපි හිතන්නේ බොහෝ දෙනා තව වරක් කීප වාක්‍යයක් හරි ස්වාමීන් වහන්සේ ආමුවට කැමතියි ඒක නිසා යවතේ මතන්නේ කියන්නත් ඕන කැමැති අයට මිත්‍රි කරුණාත් ගිහිල්ලා භාවනා රිට්‍රීට් වලට සහභාගී වෙන්න අවස්ථාවක් දැන් තියෙනවා. ඒ පහසුකම් ලැස්ති කරලා දිනවා. ඉතින් ඒකත් ලොකු දෙයක්. අපි ඔය බොහොම දායකයන්ගෙන් ලැබිච්ච මුදල් වලින් මේ මිත්‍රි කළ දැන් බොහොම අලංකාර ස්ථානයක් බවට පත් වෙලා තියෙනවා. ඉතින් යෝගීන්ට කැමැති අයට ගිහිල්ලා හේත් භාවනා කර දැකි. ඉතින් ඒකත් හොඳ අවස්ථාවක්. ඒ වගේම පුරුවන් තරම් අපි අපි මේ භාවනා ජීවිතයේ අපි අපේ කාගෙත් පරමාර්ථය වෙන නිවන් දැකීම තමයි අපි කාගේ පරමාර්ථය. ඉතින් ඒකට මේ අපි කාගේ අපි ස්වයන්වාසයෙන් ලැබෙන සහාය අපිට නොමසුරුයි. ඉතින් අපි ඒ ප්‍රයෝජන ලබාගෙන මේ අපි ජීවත් වෙන කීටි කාලයේදී මේ මේ ධර්මය අවබෝධ වේවායි කියලා මම කාටත් ප්‍රාර්ථනා කරනවා. සාදු සාදු සාදු. කවුරක්වත් පොඩ්ඩක් නැක් හරි කියන්න කැමතිද? සාන්දරිකාවෝ මතක් කරයි. Thank you. කවියක් කවිය කවියක් කියුවත්තා සින්දුවක් කවියක් කියවා අවසරයි ස්වාමීන් වහන්ස මේ මගේ ඇත්තටම පළවෙනි නේවාසික වැඩසටහන හරිම සතුටුයි හැම දෙයක්ම හොඳම විදියට සංවිධානයක් කරලා තිබ්බා. ඔබ වහන්සේගේ අවවාද අනුශාසනා ගැන ඇත්තටම වචන වලින් කතා කළොත් ඒක ඒක ඇත්තටම අඩුවක් මට කියන්න තේරෙන්නේ නැහැ. ඒත් මේක මගේ මේ නිවන් ගමනට ඒ කායන මාර්ගයයි කියලා මම අද වෙනකොට ඒක ප්‍රත්‍යක්ෂ වශයෙන් දැන් දන්නවා. ඉතින් මේ මේ කටයුත්ත මාහටත් අනිත් සැමටම කරගන්නට උපකාර කරපු සංවිධායක මණ්ඩලයටත් ඒ දානේ සැපියු සියලු දෙනාටමත් මා සියල්ල වෙනුවෙන් පින් අනුමෝදන් කරන්න කැමතියි. ඒ වගේම ඔබ වහන්සේටත් දීර්ඝායුෂ නිදුක් නිරෝගී සැප ප්‍රාර්ථනා කරනවා. සාදු සාදු සාදු. එමනම් හරි මේ දෙමනම් අපි හැමෝම සාර්ථකයි කියවපු මේ මේ රිට්‍රීට් එක මෙතනින් අපි අවසන් කරමු අපි අපේ ස්වාමීන් වහන්සේට වන්දනා කරලා උන්වහන්සේන් අපි මේ පාලියෙන් නැතුව සිංහලෙන්ම මේ ඉල්ලමු අපේ අපි අතින් මේ දින අට තුල වරදක් සිද්ධ වුණා මේ අපේ ගෝවිදහමතුන් අවස්ථාවක් දෙමු මේ සීල් පවත්ය පංචශීලයේ පවත්වන්න කියලා සීල් පවාරය කරලා පංචශීල ඉස්ලා වන්දනා කළා මාව පිටත් කරලා අන්ත අපි සෝමාංශ පංචශීල ගත්තොත් ඊට වඩා හරි ප්‍රශ්න ඒක අපස්ස නවට වැරදිලා පංචශීල ගත්තොත් එහෙම වැරදිලා පංචශීල ගත්තොත් ඉතින් අපේ යටින් යම්කිසි අඩුපාඩුවක් වරදක් සිද්ධ වෙනවා නම් අපේ අපේ සමා වෙන්න කියලා අපේ ස්වාමීන් වහන්සේ ඉල්ලා සිටිනවා.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 අවවාදන උසස්නා දෙමින් මේ කටයුතු සියල්ල සිද්ධ කරනු ලැබුව අපගේ ලොකු හාමුදුරන් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනයේ මේ ශාසනයේදීම ධර්ම අවබෝධය ලැබිලා මේ සසරෙන් කෙලවර වෙන්නා වූ අමා මහ නිර්වාණ සම්පත්තිය ලබා ගැනීමටත් මේ පින් හේතු වේවා වාසනාව වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම කල්පනා කරගන්න අපි මේ ලබාගත් ආ වූ කුසල් මේ ලෝකේ ශාසනය ආරක්ෂා කරන්නා වූ සියලුම සම්මා දෘෂ්ටික දෙවි දේවතාවුන් වහන්සේලාට අනුමෝදන් කරන අනුමෝදන් වේවා. දෙවියෝ මේ පින් ලැබගෙන දිව්‍ය ඇසර වැඩි දියුණු කරගන්න අතරතුර මේ ශාසනය ආරක්ෂා කරගනිමින් මේ ශාසනික භ්‍රමචර්යාව සිද්ධ කරන්නා වූ පිරිස ආරක්ෂා කරමින් මේ ශාසනය තවදුරටත් පවත්වාගෙන දීමටත් හිත දෙන මේ සෑම සියලු දිනාටම නිවන් අවබෝධ කර ගැනීම සඳහා මාර්ගයට උදව් උපකාර කරමින් දෙවියෝද නිවන් අවබෝධ කරගනිත්වා කියලා හිතාගෙන දෙවියන්ට පින් අනුමෝදන් කරමු. එත්තාවචාත අම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා එත්තාවචාතම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා එත්තාවචා ධම්මේහි සම්පදාන පුඤ්ඤ සම්පදා සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා ආකාසත්තා චුම්මත්තා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු ශාසනං ආකාසත්තා චුම්මත්තා දේවානාගා පුඤ්ඤාන්තං අනුමෝදිතා චිරං රක්ඛන්තු දේශනා ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානා පුඤ්ඤාන්තං අනුමෝදිතා චිරං රක්ඛන්තු මපරන්ති ඒ වගේම කල්පනා කරගන්න අපි මේ ලබාගත් සෞපින් අප නම් මේ පරිලෝකීය ඥාති මිත්‍රාදීන්ට අපි අනුමෝදන් කරමු ඔබ අප සෑම සිළු දෙනා නමින් අපගේ ලොකු හාමුදුරන් වහන්සේ නමින් මේ පරිලෝකයන්ට යෙදුනා වූ මෞදමෝපිය ඇතුළු ඔයත් උනමින් මිය පරලොයන්ට යදුනා වූ සියලුම ඥාතීන්ට අපි මේ පින් අනුමෝදන් කරනවා අනුමෝදන් වේවා අනුමෝදන් වීම සුලින් මේ සෑම සියලු දෙනා මේ පින් ලැබගෙන ඒ ඇත්තන්ගේ පරලෝ ජීවිතය සුඛිත මුදිත කරගනිත්වා නිවන් අවබෝධ කර ගැනීම සඳහාද මේ පින් හේතු වාසනා කරගනිත්වා කියලා හිතාගෙන ඥාතීන්ට පින් අනුමෝදන් කරන්න ඉදන්මේ ඥාතේනං හෝතු සිතාහන්තු ඥාතයෝ ඉදන්මේ ඥාතේනං හෝතු සිතාහන්තු ඉදන් මේ ඥාතිනං හෝතු සුඛිතා අවසාන වශයෙන් කල්පනා කරගන්න මේ සියලුම පින්කම් සිද්ධ කර ගැනීම සඳහා තිත දෙන්නා වූ මේ කාර්ය මණ්ඩලේ ඒ වගේම ඔය ඇත්තන්ගේ නිවෙස්වල සිටින්නා වූ ඇත්තෝ ඇත්තෝ මෙතන නොහිටියත් ඔය ඇත්තන්ට උදව් උපකාර කරා මේ පින්කම් සිද්ධ කර ගැනීම සඳහා මෞදෙමෝපිය ඇතුළු සෑම සියලු දෙනාටම මේ පින් අනුමෝදන් වේවා අනුමෝදන් වීම තුලින් ඒත් සෑම සිළු දෙනාම නිරුක් නිරෝගී චිරජීවනය ලබා ගනිත්වා. අපි සෑම සියලු දෙනාටම එක ආකාරයෙන් මෙතන දෝපකාර කරා වූ කාර්ය මණ්ඩලයේ ඇතුළු සෑම සියලු දෙනාට මේ කාර්ය මණ්ඩලයේ නිවෙස්වල සිටින්නා වූ සියලු දෙනාගේ ඇතුළු සියලු දෙනාටම නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා සියලු දෙනාටම එක ආකාරයෙන් ධර්ම අවබෝධය ලැබී නිවන් අවබෝධ කර ගැනීම සඳහා මේ පින් අප සෑම සියලු දෙනාටම හේතු වේවා වාසනාව වේවා කියලා ප්‍රාර්ථනාවක් ඇටියෙ මිනා පුඤ්ඤ කම්මේන මිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමු සතං සමාගමෝ හෝතු යාව නිපානපත්ති එමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමු සතං සමාගමෝ හෝතු යාව නිපානපත්ති ඉමිනා පුඤ්ඤ